ඉතින් මේ පින්වතුන් දන්නවා අපි බුදුරන් වහන්සේ වදාළ පිරිසිදු මූලික බුද්ධ වචනේ තමයි අපි සාකච්ඡා කරමින් සිටින්නේ. සංයුත්ත නිකායේ පොත් වහන්සේ තුළ අන්තර්ගත දේශනා අපි මේ දිනවල සාකච්ඡා කරමින් සිටියේ. දේවතා සංයුත්තය තමයි අපි සාකච්ඡා කරේ. අද තියෙන්නේ දේවපුත්ත සංයුත්තය. ඉතින් මේ දේශනාව අපි හැමෝම ඉගෙන ගන්නකොට මම මුලින් ඉඳලාම පැහැදිලි කරා මේ සියල්ලක්ම පළමු ධර්ම සංගායනාවේදී මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රදාන ඒ රහතන් වහන්සේලා එකට කැටි කරලා ඉදිරිපත් කරපු කරුණු බුදුරන් වහන්සේ විවිධ ආකාරයෙන් විවිධ තැන්වලදී දේශනා කරන්නට යෙදුණු දහම් කාරණා ඒ දරාගත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරයින් පසුව ඒ වැඩ සිටි මහා රහතන් වහන්සේලා එකතු වෙලා එක්තරා පිළිවෙලකට මේ දේශනා කැටි කරා. එෙහිදී සංයුත්ත නිකාය කියලා කියන්නේ ගොනු වශයෙන් නැත්නම් එක ආකාරයෙන් තියෙන කරුණු එකට කැටි කරමින් ඉදිරිපත් කරපු දේශනා තමයි සංයුත්ත නිකායේ තියෙන්නේ. දේවපුත් සංයුත්තේ පළවෙනිම සූත්‍ර දේශනාව තමයි පඨම කස්සප සූත්‍රය. කස්සප කියන දේවපුත්‍රයා මුල් කරගෙන තමයි මේ දේශනාව තියෙන්නේ. කස්සප කියන දිවි පුත්‍රයා බුදුරන් වහන්සේ ළඟට ඇවිදිලා මෙන්න මේ විදිහට දේශනා කරනවා. මෙහෙම කියනවා. මොකද කියන්නේ භාග්‍යතුන් වහන්සේ මම භික්ෂුවක් සමග කතා කරා. නමුත් භික්ෂුවකට අනුශාසනා කරා නෙමෙයි. ඒ කියන්නේ මෙතන දෙවිය ඇවිදලා භික්ෂුවකට මොනවද කියන්නේ නැති. ඒකත් එක තමයි මේ දැන් භික්ෂුව කියන්නේ මම භික්ෂුවකට කතා කරා මිසක් අනුශාසනාවක් කරා නෙමෙයි කියලා දෙවියා බුදුරන් වහන්සේට කියනවා බුදුරන් වහන්සේ ඒ අවස්ථාවේ දෙවියට කියනවා සුභාසිතස්ස සික්ඛේත සමනු සමනුපානස්සච ඒකා ඒකාසනස්සච රහෝ චිත්ත වූප සමස්සචාති බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දිව්‍ය දෙවිය මේ යහපත් වචනීය පැවසීම ඒ කියන්නේ හික්මෙන්නට ඕනේ යහපත් වචනීය පැවසීම ශ්‍රමය ශ්‍රමණායට ගැළපෙන ජීවිතයක් ගෙවන්න ඕනේ කියන එක හුදකලාවේ තනියම ඉන්න ඕනේ කියන සිර සංසව සංසිඳවා ගන්න ඕනේ කියන කාරණාව ඒක ඇත්තටම යහපත් වචනයක් කියලා බුදුරන් වහන්සේ දෙවියට පැහැදිලි කරනවා. ඊට පස්සේ දෙවියා බුදුරන් වහන්සේට ඒ බුදුරන් වහන්සේ ගාතාව කිව්වට පස්සේ ශාස්ත්‍රඥ වහන්සේ දෙවියගේ දෙවියා කියලා දුන්නේ කාරණාව අනුදන්වද දෙවියා ඒ වගේ එකක් තමයි අර භික්ෂුවට කියලා තියෙන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ඒක අනුශාසනාවක් කරා කියන කාරණාව නෙමෙයි කියලා දෙවියා කිව්වා. නමුත් ඒක සැබෑවට මේක සැබෑ වචනයක්. සැබෑම දෙයක්. ඒ අවස්ථාවේ වාග්යතුන් වහන්සේ ඒ කාරණාව නැවත කියන්න කිව්වට පස්සේ දෙවියා ඒ කරුණ බුදුරණවහන්සේට පවසනවා යහපත් විදියට හික්මෙන්නට ඕන ඒ තමයි ශ්‍රමණයන්ට ගැළපෙන ජීවිතයක් ගෙවන එකයි හුදකලාවේ තනියම ඉන්න එකයි සිත සංසිඳවා ගන්න එකයි ඉතින් මේක බුදුරණවහන්සේ අනුදැන අනුදැන වදාලාට පස්සේ දෙවිය වන්දනා කරලා බුදුරණවහන්සේ ළඟින් යන්න ගියා. ඊළඟ සූත්‍රය තුල ဒုတိ ය කස්සප සූත්‍රයේ ඒකෙත් ඒ වගේම ලස්සන කරුණා අතර මේ මේ වගේ නම් ඇත්තටම ලස්සන කරුණු ගොඩක් තියෙනවා මේ සූත්‍ර දේශනා දෙකේ. ඊළඟ සූත්‍රයේදී දෙවන කස්සප සූත්‍රයේතර කස්සප දෙවියා බුදුරණවහන්සේට ඇවිදilla මෙන්න මේ විදිහට ගාතාවක් කියනවා. ඒතොර මේ කස්සප කියන දෙව පුත්‍රයා ඇතරම මේ දේශනාව තුලින් අපට තේරුම් ගන්න පුළුවන් බුදුරණවහන්සේගේ ශ්‍රාවකෙක් කියන කාරණා. මොකද බුදුරණවහන්සේ මේකෙදි එයාට විරුද්ධව මොකුත් කියන්නේ නැහැ. දැන් අපි දේවතා සංයුත්තේ යම් යම් කරුණු ඉගෙන ගනිද්දී දෙවිවරු කියන අදහසට විරුද්ධව බුදුරණවහන්සේ කාරණාක් පැහැදිලි කරා. නමුත් මේකෙදි එහෙම කියන්නේ නැහැ. බුදුරණවහන්සේ ඒක අනුමත කරනවා. ඒ කියන්නේ ශ්‍රාවකයා කියපු කාරණාව බුදුරණවහන්සේගේ දහමට ගැලපෙනවා. ඒ අවස්ථාවේදී මෙන්න මේ වගේ ලස්සන කාරණාවක් ඒ කස්සප දෙවියා කියනවා. බෙක්කොසියා ජහයි විමුක්ත චිත්තෝ ආකාංකේචේ හදයානු හදයස්ථානු පතිත්තං ලෝකස්ස ඤත්වා උද්‍යබ්බයංච සුචේතසා අනිසිතෝ තද තද නිස්සය නිස්සංසෝති. හරි ලස්සනයි කාරණාව. දෙවිය කියනවා යම්කිසි භික්ෂුවක් හෘදයෙන් කියන්නේ ඇතුළතින්ම අවංකවම රහත් වෙන්න කැමති නම්. ඒ කියන්නේ අවංකවම රහත් වෙන්න කැමැත්තක් නම් තියෙන්නේ භික්ෂුවකට ඔන්න කරන්න ඕන කාරණාව. අන්‍යා දකින්න ලෝකස්ත ඤත්වා උද්‍යබ්බයංච. එයා දකින්න ඕන කියනවා මේ ලෝකේ උද්‍යව්වී ඥානෙ. ලෝකේ උද්‍යව්වී ඥානෙ කියන කාරණාව අපි පොඩ්ඩක් විග්‍රහ කරගමු. එය ඒ දැනගෙන උද්‍යව්වී ඥානයේ නුවණින් යුක්තව ධ්‍යානෙ වඩන උද්‍යව්‍ය ඥානියෙන් යුක්තව දැන් මේ ගාථාවේ අර්ථය ගන්න තියෙන්නේ මේ විදිහට ලෝකස්ස ඤත්තා උද්‍යව්‍යංච ඒකත් එක්ක තමයි බික්කු සියා අන්න ඒ බික්කු ඒ බික්සුව ජහයි ජහන වඩනවා විමුක්ත චිත්තෝ අන්න එයා තමයි විදුණු සිතක් වෙන්නේ ඒ නිදහස් වෙන්නේ ඊළඟ සුජේතසෝ අනිස්සිතෝ තද නිස්සිතෝ තදානිසංසෝ අන්න ඒක තමයි ආනිසංසය ඒක ආනිසංසය වෙනවා පංචීපාරසත ලෝකයේ උදේවායේ දකිමින් ධ්‍යාන කරන භික්ෂුවට සිත විමුක්ත වීම එකතුන වී වාසය කිරීම අනිසිත අනිශ්චිතව වාසය කිරීම සහ මනාකොට නිදහස් භාවය පිණිස ලැබෙනවා කියනවා ඒ ආනිසංස කොයි විදිහට භික්ෂුව වාසය කරොත්ද පංච උපාදානස්කන්ධයන්ගේ උදේවයි දකිමි ධ්‍යාන කරන භික්ෂුව එහෙමනම් පංච උපාදානස්කන්ධයේ උදේවයි දකිමින් ධ්‍යාන කරන භික්ෂුව කියන්නේ මොකද්ද දැන් අපි මේක සම්බන්ධයෙන් ගොඩාක් ඉගෙනගෙන තියෙනවා අපි දන්නවා කරුණ ගොඩක්. මේ දවස්වලම ඒ සම්බන්ධයෙන් ගොඩාක් කාරණාත් කතා කරා. පංචපාස්කන්ධයේ උදේවය දකින්නවා කියන කාරණා. පංචපාදනස්කන්ධයක උදේවයක් දකින්න දැන් අපි සියලු දෙනා දැන් මෙතන පැහැදිලි කරනවානේ අරහත්ත්වයම අපේක්ෂාවෙන් හෘදයෙන්ම අරහත්. ඒ කියන්නේ ඇතුළතින්ම අරහත්ත්වය කැමති. අරහත්ත්වය අපේක්ෂා කරන භික්ෂුව. එහෙනම් එයාට දැන් තියෙන්නේ වෙන කිසි දෙයක් නෙවෙයි නිවන අපේක්ෂාව. ඒතකොට නිවන අපේක්ෂාවෙන් ඉන්න තැනදී අපි මුලින්ම නිවන ගැන යම් සේයා මාත්‍රයක් තේරුම් ගන්න වෙනවා. නිවන පිළිබඳව තියෙන සේයා මාත්‍රය තමයි අපි කවුරුත් දන්නවා ආත්ම දෘෂ්ටිය සම්පූර්ණ ඉක්මවීමනේ. එහෙනම් ආත්ම දෘෂ්ටිය ඉක්මවීම එකනම් නිවන තියෙන්නේ. තමන් එක්ක යන වැඩපිළිවෙලක් ඒ තුලින් හමු නොවිය යුතුයි. එතකොට ඒ අදහසත් එක්ක අපි හරියට යනකොට අපි කිසි වෙලාවක මම කියන දෙයකට ලකුණක් හෙන්න විදියක් නැහැ. දැන් අපි බලන්නට ඕනේ අපි පුරුදු කරන මොනවා හෝ ප්‍රතිපදාවකදී අපට මම කියන කාරණාවට ලකුණක් එනවද? මම හරි බව හම්බ වෙනවද? මම හරි බව නම් හම්බ වෙන්නේ එතන ලැබිලා තියෙන්නේ මමමයි. මම හරි බව නම් හම්බ වුනේ ඉතින් මම හම්බ වෙලානේ. එහෙනම් එතන සැවැහැ විමුක්තියක් එක්ක යන අදහසක් නෙමෙයි තියෙන්නේ. අරහත්ත්වයක් යන අදහසක් නෙමෙයි තියෙන්නේ. Taman කොහොම හරි සතුටු කරවන්න ඕනේ අදහස. ඕක ඉක්මව ඉක්මවමින් යන කෙනෙකුට. එහෙනම් බුදුරජාණන් වහන්සේ වෙන්නපු දහමට අන්න යොමු වෙන්නට ඕනේ. අන්න එතකොට තමයි මම කියන කාරණාවේ තියෙන වැරද්ද හම්බ වෙන්නේ. ওই ප්‍රතිපදාව හම්බ වෙන්නට ඕනේ. එහෙනම් ඒ ප්‍රතිපදාව හම්බ වෙන එයා අන්න බුදුරණවහන්සේ කියපු දේ ඉගෙන ගන්නට වෙනවා. බුදුරණවහන්සේ ලෝකේ උදේවය දකින්න කියනවා. දැන් ඔන්න ලෝකේ උදේවය කියනකොට අපට ඇත්තටම බාහිර ලෝකයක් හම්බ වෙලානේ. එතකොට බාහිර ලෝකයේ උදේවය. එහෙම එකක් නෙමෙයි හැබැයි බුදුරණවහන්සේ දේශනාවේ තියෙනවා ලෝකයේ කියන්නේ ආයතන 6. හැබැයි බුදුරණවහන්සේගේ දේශනාවේ තියෙනවා කියලා කියන්නේ බුදුරණවහන්සේ හිතුමනාප වචන ටිකක් නෙමෙයි බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ සත්‍යය. ඒක අපි තුලින් තේරුම් ගන්න. ආයතන 6 නම් වූ ලෝකය කියනකොට මේ සියල්ලක්ම වචන අපට ගොඩක් අද අමතක වෙච්ච දෙයක් තියෙනවා. මොකද ඇස කන නාසය දිව කය කියන එක අපි හිතනවා හරි ඒක වැරදි. ඒක ඒකත් එක්ක ලෝකේ හැම වෙනකොට අපට ඒ කාරණාවේදී බාහිර ලෝකේ හැම වෙන එක වැරදි කියලා අපි නිගමනය කරනවා. නමුත් අපට හිතෙනවා නෑ නෑ අපි අපට අපේ හිතේ නැතත් ඔන්න හිතන්න මේ ස්ථානිතාව කියලා ධම්මපාරමී ආරණ්‍යට. දැන් මේ පින්වතුන් මෙතෙන් ඇවිල්ලා දැක්කේ නැතත් ධම්මපාරමී ආරණ්‍යේ තියෙනවනේ කියලා හිතෙනව නේද? හැබැයි ඒක හිතුනේ මොකේදද? මනසටනේ. ඇයි අපි මනස ලෝකේ කියලා හිතන්නේ? ඒකත් ලෝකේ. දැන් ඇහෙන් දකිද්දිනේ මේ ධම්මපාරමී ආරණ්‍යේ පේන්නේ. නැත්නම් කවුරු හරි කියන එකක් අහද්දිනේ. එතකොට දැන් අපට සාමාන්‍ය හිතන දෙයක් නේ. ඒක වැරදි නෙමෙයි අපේ ලෝකෙට අපිට හරි. අපි දැක්කත් නැතත් අපට ඇහුණත් නැතත් මේක තියෙනවා. හැබැයි තිබුණේ කොහෙදද? මගේ මනසට ආව අරමුණක් එක්ක නෙමෙයි. ඒකත් ලෝකේ තමයි. ඇස කන නාසය දිව කය විතරක් නෙමෙයි ලෝකේ කියන්නේ. මනස් ලෝකේ. ඔන්නෝකදී අප පටලවාගෙන. ඒ නිසා තමයි අපි හිතන්නේ අපි දැක්කේ නැතත් ලෝකේ තියෙනවා. හැබැයි අපි දැක්කේ නැතත් ලෝකේ තිබ්බේ කොහෙටද මනස? අපි මනින්නේ හිතන්නේ. මනසින් කල්පනා කරනවා. ඒකත් ඉක්මවල බලන්න කල්පනා කරන්න හම්බෙනවද කියලා. දැන් ඇස කන නාසය දිව කය කියන කාරණා එක්ක අපි හිතනකොට හරි. අපට අපි ගන්නවා ආ නෑ අපි දැක්කේ නැති වුණාට මේක තියෙනවනේ. එතකොට ඒක හිතුනේ මනසට. හා දැන් ඕකත් අතහැරලා බලන්න අපි කොහොමද අප අපේ තේරුම් ගන්නේ මේ මේ ආරන්නේ තියෙනවා කියලා. මේ බාහිර ලෝකේ තියෙනවා බව අපට තේරුම් ගන්න පුළුවන්ද කියලා හොඳට හිතලා බලන්න. මනත් ලෝකයයි කියලා ආයතනත් එක්කම ගත්තහම ඒකත් අතහැරිච්ච තැනදී මන ආයතනත් අතහැරිච්ච තැනදී අපට කතා කළ හැකිද? අන්න බුදුරණවහන්සේ කොට්ටිත සූත්‍රය ලස්සනට විග්‍රහ කරනවා. ওই ප්‍රශ්නේ එනවා බොහෝ අයට. ඒ නිසා ධම්සිනවි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් කොටිත ස්වාමීන් වහන්සේ අතර වේදල සාකච්ඡාවක් ඔකට හොඳ උත්තරයක් දෙනවා. බුදුරන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කොටිසාන සහනවා සලායත නිරෝධයෙන් යමක් ඇද්ද? දැන් අපේ ආයතන ටික නිරුද්ධ වුණොත්, ඒ කියන්නේ රහතන් වහන්සේ අරහත් වේදී, දැන් ඕන අපේ ඊතන ක්‍රමයට මොකද්ද තියෙනවනේ? ඇයි ආයතන නිරුද්ධ වුණාට පස්සේ මේ ළමපාරේ මාරන්න තියෙනවනේ? හැබැයි අපට ආයතන 6 නිරුද්ධ වීම නෙමෙයි. ආයතන 5 නිරුද්ධ වීම. ආයතන 6 නිරුද්ධ වීම නෙමෙයි. අපට පස්වෙනි 6 වෙනි ආයතනයටනේ ධම්මපාරමී ආරන්නේ තියෙනවා. අපි දැක්කලස තියෙනවා කියලා ගත්තේ මන ආයතනයටනේ. අපරෝ හිතෙන්නේ මන ආයතනට ඔක් ගත්තේ. එතකොට ආයතන පහක් නිරුද්ධ වීමෙන් යමක් ඇද්ද කියලා ප්‍රශ්නෙට හරි උත්තරේ තියෙනවා. ඇයි මන ආයතනෙට තියෙනවනේ? නමුත් සලායතන නිරුද්ධ වීමෙන් යමක් ඇද්ද? ප්‍රශ්නේ වැරදි කියනවා. එහෙනම් සලායත නිරුද්ධීමේ යමක් නැද්ද? ඒත් ප්‍රශ්නේ වැරදි කියන. ඒකවල බලන්න ඒ ප්‍රශ්නේ ඉන්නෙම ආයතන කියන්නේ මොකද්ද කියන එක හම්බෙන්න තියෙන නිසා. අද ප්‍රශ්නේ ඕක. අද අපි හැමෝම මොන විදිහකින් කල්පනා කරන්න උත්සාහ කරත් අපට සමහරවිට සියුම්ම යනවා නෑ නෑ අපි අපට අපේ ආයතන හයට ගෝචර නොවුනට ඒක තියෙනවා. හැබැයි නෑ කියන එක තවත් දෘෂ්ටියක්. නෑ කියලා අපිම නිකන්නේ. එතකොට නැහැ කියලා මන ආයතනයෙන් තව අරමුණක් අහපුවා. දැන් කෙනෙක් කියනවා නෑ. ආයතන හය නිරුද්ධ වුණාට පස්සේ නෑ මොකුත්. මොකුත් නෑ. මොකුත් නැති බව මනස ආය ආයතනයක් වෙනවා. අන්න සාරිපුත්‍රයන් සිතන පැහැදිලි කරනවා අපපංචේහි පපංචේති. ප්‍රපංච නොකලියුත් අකෝ ප්‍රපංච කරන්නේ. ප්‍රපංච නොකලියුත් ප්‍රපංච කරනවා. ඒකට හේතුව ඇයි? ආයතන කියන්නේ මොකද්ද කියන මේ ලෝකයේ කියන්නේ මොකද්ද කියන එක හම්බෙලා නැහැ. බුදුරණවහන්සේගේ ධර්මයේ හැම එකක්ම තියෙන්නේ සංකල්පයකනේ ප්‍රත්‍යක්ෂයකට. ඔන්නම හොඳට මතක තියාගන්න. අද අපි ගොඩක් වෙලාවට උපකල්පන සහ සංකල්ප වලට යන්නේ. ප්‍රත්‍යක්ෂයත් එක්ක ගියා නම් හරි මේ වැඩ පිළිවෙල. ප්‍රත්‍යක්ෂය මොකද්ද? දැන් අපට මේ ඇස් දෙකෙන් ධම්මපාරමී ආරණ දැක්කට පස්සේ මොකද්ද අපට හම්බුනේ? ඇහැට ප්‍රත්‍යක්ෂයක් ධම්මපාරමී ආරණ. ඊළඟට මනතර සිතවිල්ලක් ඔස්සේ යනකොට මනර ප්‍රත්‍යක්ෂයෙන් ධම පාරමී ආරම්භ. සිතවිල්ලක් ඔස්සේ. එතකොට අපි දැන් දැන් අපට ගෝචර තියෙන්නේ ඒක ප්‍රත්‍යක්ෂය. අපි තවත් එතනින් එහාට දෙයක් හොයමු. හැබැයි එතනින් එහාට දෙයක් ආනොත් ඒක ඒක ඒ සිතුවිල්ලත් එක්ක ප්‍රත්‍යක්ෂයි. මම ඔබට මෙන්න වගේ පුංචි උදාහරණයක් මේ දවස්වල කියනවා. ඒ තමයි දැන් ඔබට මාව පේනවනේ. ඔබට මාව පේනකොට අනෝදස්සි ස්වාමීන් වහන්සේනේ. එතකොට දැන් අපි කවුරුද දන්නවා මේ ඇහැට පේනොන තැනදී හටගත්තේ මොකද්ද? පංචපාදන ස්කන්ධයක් කියන එක ඔන්න අපි දන්නවා. අපි දැනගෙන පස්සේ තමයි අපි හිතන්නේ නෑ නෑ අපි නොදැක්කත් ওই ටික තියෙනවා කියලා. නමුත් ඒ ටික හිතන්න කලින් අපි බලනවා ප්‍රත්‍යක්ෂේ. අපි ওই ප්‍රත්‍යක්ෂ එක්ක බුදුරණවහන්සේ කීප විදිහට හොයාගෙන ගියොත් අර ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒකයි මේ ප්‍රශ්නය අතහැරෙනවා මිසක් ඔය ඔය අනවශ්‍ය ප්‍රපංචයේ යෙදෙන්නේ නැහැ අපෝ. අනවශ්‍ය ප්‍රපංචයක් අනවශ්‍ය ප්‍රශ්නයක් එන්නේ ඇයි? ප්‍රශ්නය අපි අපේ ප්‍රත්‍යක්ෂ කාරණාව තේරුම් අරගෙන ඒක ඔස්සේ අපි සත්‍ය හොයාගෙන නොයන නිසා තමයි අපි අනවශ්‍ය ප්‍රපංචයකට යමු වෙනවා. ওই දෘෂ්ටි ඔක්කොම හටගන්න හේතුව ඒක. බුද්ධ කාලයේ මේ සත්‍යාස්තුවරු ඊළඟට විවිධාකාර 62ක් දෘෂ්ටි මේ හැම දෙයක්ම හටගන්න හේතුව නෙමෙයි ප්‍රත්‍යක්ෂයේ ඔස්සේ සත්‍ය හොයාගෙන කියන්නේ. අද අපි බුදුරණවහන්සේගේ ධර්මය අහලා ප්‍රත්‍යක්ෂයේ ඔස්සේ බුදුරජාණන් වහන්සේ කියපු කාරණා හොයාගෙන යන්නේ නැතුව අපි වෙන වෙන සංකල්ප ඔස්සේ දෘෂ්ටි මවා ගන්නවා. හැබැයි අපි එතරම් ප්‍රත්‍යක්ෂය ගන්නෙ නැහැ. ඔන්නවා ප්‍රත්‍යක්ෂය ගන්න හැටි මේ කියන්නේ. දැන් මේ පින්වතුන්ට මාව පේනවා. ඔන්න අපි දැන් ටිකක් තේරුම් ගන්නවා පංචීපාදස්කන්ධනේ. ඔන්න පංචීපාදස්කන්ධයේදී දැන් අපට තේරෙන ටික. දැන් මේ පින්වතුන් ඔන්න තේරෙනවා හරි රූපය අනෝමදස්සී ස්වාමීන් වහන්සේ. ඔන්න සංඥාවක් ඉන්නේ හඳුනාගත්තේ. දැන් ටිකක් තේරෙනවා. අනුදස්ස ස්වාමීන් වහන්සේ සංඥාවර රූපය හම්බුනේම සංඥාවක් එක්කනේ. අනුදස්ස ස්වාමීන් වහන්සේ සංඥාව, චේතනාව, වේදනාව, විඥානය ওই ටිකත් එක්කම ආවා. දැන් ඔන්න බුදුරණවහන්සේ පෙන්නේ උදේවය හොයන්නනේ. පංචමාස්කන්ධේ උදේවය හොයන්න. ළඟට පිරිසිදු හොයන්නනේ. පිරිසිදු හොයාගෙන යනකොට තමයි උදේවය හම්බ වෙන්නේ. දැන් ඒක පිරිසිදු හොයාගෙන යනකොට අපිට තම තමන්ට ගෝචර කාරණාවක් කියවට ප්‍රශ්නයක් නැහැ. එතනදී ඔන්න අපිට ඔක්කොම රූපේ ගෝචර කියන එක. ඔන්න දැන් රූපේ හොයාගත්තා. දැන් මොකද්ද රූපය? ආනන්දස්ස ස්වාමීන් වහන්සේ කියන එක තමයි හම්බ වුනේ. ඒකට අදාළ සංඥාව. දැන් අපි දන්න න්‍යායෙන් වන රූපේ කඩනවා. දැන් මගේ තියෙන්නේ මොකක්ද? දැන් සමුදේ හොයන්න යන්නේ හැබැයි. හැබැයි මේ සමුදේ හොයන්න කියලා අපිට සමුදේ නෙමෙයි හම්බෙන්නේ. අපිට මුලින්ම හම්බෙන්නේ මොකද්ද? සමුදේ කියලා හිතාගත්ත සංකල්පයක් අහපව. සමුදේ හරියට හම්බුනවා නම් ඒක වෙන්නේ නැහැ. අපිට හැම වෙලෙම හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ න්‍යාය. මොකද්ද? සමුදේ න්‍යාය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාද ඉදං උප්පජ්ජති සමුදය නියයි. වෙන එකක්වත් නෙමෙයි. අපට හිතෙන සිතුවිලි නෙමෙයි සමුදය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාද ඉදං උප්පජ්ජති. මේ ඇති කල්ලි මේ වෙයි, මේ උපදින කල්ලි මේ උපදී. මේකයි බුදුරණවහන්සේගේ සමුදය. එහෙනම් අපට ඔය න්‍යායත් එක්ක රූප සමුදය හම් වෙන්නට ඕනේ. දැන් ඔන්න රූපේ වහනකොට අපට හම්බුණා මොකද්ද? අනමලස්ස ස්වාමීන් වහන්සේ කියලා හම්බුණේ කෙස්ලොම් නියද සම්මස්සට නහර ටිකක් කියලානේ හම්බෙන්නේ නේ. ඒතර ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා හම්බුනේ ඒකයි කියලා ගත්තා. එතකොට දැන් ඔන්න බලන්න එතන දැන් අපිට හරියට සමුදේ හම්බුණා නම් එතන ඉමස්සං සති ඉදං හෝති ඉමස්ස උපල ඉදං උපදිති හම්බෙලාද බලන්න. මේ ඇති කල්ලි මේ වෙයි මේ උපදින කල්ලි මේ උපදින ආරණ්‍යය හම්බෙලාද. දැන් මේ පින්වතුන්ට කැස්ලමුණියද සම්මස්තික ඇති කල්ලි අනුමදස්සි කියලා හම්බුණාද? නැත්නම් කොහොමද හම්බුනේ කියලා හිතලා බලන්න. හැබැයි ආරණ්‍යය හම්බෙලා නැහැ. කැස්ලමුණියද සම්මස්තික හම්බුණා අනුමදස්සි හම්බුණාද? නෑ. ඒතර අනුමැසි නෑනේ. නේද? ඒතර කො ඵලය? ආරිනියට ගැලපෙන්නේ නෑනේ. කෙස්ලොමුණි ලද්දික හමුවාට පස්සේ හම්බුනේ අනුමැසි නෙමෙයි කෙස්ලොමුණිය දස් සම්මස්තික. දැන් සංඥා මොකද්ද? කෙස් සංඥාව. දැන් අනුමැසි සංඥාවක් නෑ. එතකොට කොයින සමුදේ? සමුදේ හම්බෙලා නෑ. අපි මොකද්ද කරන්නේ මූලික මූලිකව අපි ওই ටික කරන්න ඕනේ. මූලිකව අපි කරන්නේ අපට ප්‍රකට වෙන කාරණා භෞතිකව බෙදෙන එක. ඒකේ බුදුරන් වහන්සේ වෙන පාරණේ හම්බෙලා නැහැ. ඔන්න ඊළඟට දැන් ප්‍රත්‍යක්ෂය අනුමදස්සි නෙමෙයි. අර හොයාගෙනකොට. දැන් මොකද්ද ප්‍රත්‍යක්ෂය? කෙස්ලම් නේද සම්මස්නහන ටිකයි දැන් ප්‍රත්‍යක්ෂය. දැන් අනුමදස්සි අතීතෙට ගිහිල්ලා. ඒක නෑනේ දැන්. අතීත සංකල්පයක් නෙමෙයි හොයන්න තියෙන දැන් ප්‍රත්‍යක්ෂය. දැන් සංඥාව අනුමදස්සි නෑ. දැන් සංඥා මොකද්ද? කෙස් සංඥාව. කෙස්ලම් නේද සම්මස් සංඥාව දැන් තියෙන්නේ. දැන් පංච පාස්කන්ධය අනුමදස්සිත් එක්ක නෙමෙයි තියෙන්නේ. කෙස්ලම් නේද සම්මස් එක්ක පංච පාස්කන්ධය තියෙන්නේ. ඔන්න ප්‍රත්‍යක්ෂයේ වෙලේ. නමුත් අපි හිතුවා දැන් සමුදේ අනුමුදස්සි කියන එකට සමුදේ හම්බුණා කියලා. සමුදේ හම්බෙලා නේ. සමුදේ හම්බුණා නම් ආරණ්‍යය හම්බෙන්නට ඕනේ. ආරණ්‍යය හම්බෙ හම්බුණා නම් මේ ඇති කල්ලි මේ වෙයි කියලා හේතුවත් ඵලයක් හම්බෙන්නට ඕනේ. දැන් හේතුව හම්බෙන්නට ඵලේ නෑනේ. එතකොට නම් මේ හේතුඵල න්‍යායද? මේ ඇති කල්ලි මේ වෙයි නෑ. ආරණ්‍යය හම්බෙලා නෑ. අපි උපකල්පනය පරිකල්පනාවන්නේ කරන්නේ. මම පේනකොට ආනමුදස්සි හම්බුරුව කියලා කියන්නේ කෙස්ලොම් නීදත් වලින් හදිච්ච එකක් කියලා සංකල්පනාවක් උපකල්පනයක්. ඊළඟට කැස්ලම් නියදත් නිසයි අනුමත සෑමඳුර කියන සංකල්පනායක උපකාර. මේ ඇතිකල්ලි මේ වෙයි නෙමෙයි. ඒ ඇතිකල්ලි මේ වෙයි, මේ ඇතිකල්ලි ඒ වෙයි. ඔන්න ඕකට තමයි ගිහින් තියෙන්නේ. මේ ඇතිකල්ලි මේ වේකේ න්‍යාය හම්බෙන්නේ ප්‍රඥාවට මිසක් පුජ්‍යලික අධ්‍යක්ීමක් නෙමෙයි. දැන් අපිට හැම වෙලෙම පුජ්‍යලයේ සංකල්පයකට මේ කියන්න හදන්නේ පුජ්‍යලයේ සංකල්පයට ඔකට ඔක හම්බෙන්නේ නැහැ. බුදුරන් වහන්සේගේ මේ ධර්මයේ හැම එකක්ම කියලා තියෙන්නේ කුමක් එක්ක යන එකක්ද? ප්‍රඥා වර්ධනයත් එක්ක. එතකොට මේ වැඩ පිළිවෙලදී අපට ප්‍රඥා වර්ධනය වෙනවා. ඔන්න ඊට පස්සේ අනුමුදස් කිනීමේ කෙස්ලොමු නේද? දැන් කෙස්ලොමු නේදත් ටික හොයාගෙන යනවා. කෙස්ලොමු නේදත් ටික හොයාගෙන යනකොට දැන් මොකද හම්බෙන්නේ? <clears throat> පටවියාපෝ තේජෝ ආයෝ. එතකොට දැන් ඕකට දාලා බලන්න ආරෙන් න්‍යාය ගැලපෙනවද කියලා? පටවියාපෝ තේජෝ ආයෝ නිසා කෙස්ලොමු නේදත්. මේ ඇතිකල්ලි මේ වෙයි කියන න්‍යාය හම්බෙයිද? නෑනේ. ඒ ඇතිකල්ලි මේ වෙන්නේ. පටවියාපෝ තේජෝ ආයෝ තුනම කොහෙද කෙස්ලොමු නේද? උපකල්පනයක් කරන්නේ. ආ මේක නිසායි අර කෙස්ලොමු නේදත් ඇතිලා තිබුණේ. උපකල්පනයක්. ඒක ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි. ඒක සංකල්පනාව. දැන් එතකොට කෙස්ලොම් නිද සංඥාවදී තියෙන්නේ පටවියාපෝත ජෝවායු සංඥාවදී තියෙන්නේ. දැන් පටවියාපෝතේ ජෝවායු සංඥාව. එතකොට අපි මේ විදිහට කොච්චර ගොඩාක් කොටස් වලට බෙදාගෙන ගියද? ඒ බෙදාගෙන යෑම තුළ ඊළඟට හම්බ වෙන ඕන පරමාණු ටික, සුද්දාස්සක ටික, තවත් බෙදුවට පස්සේ. එතකොට මොකද්ද? ඒ සංඥාව තියෙන්නේ. අර සංඥාව නේ. අපි හිතනවා මේ දැන් අනුමුදස්සි හටගත්ත කේස්ලෝම නියදත් පට ව්‍යාපෝතියෝ රුද්දාසක කියලා අපි උපකල්පනයන්නේ කරන්නේ. කොහෙද ආරණියයි? උපකල්පනයක් කරන්නේ. ප්‍රඥාවට නෙමෙයි ඒක. සිතවිලි ටිකක් අපට. මටාව සිතවිලි එතනත් පංච පාදනස්කන්ධයක්මයි ප්‍රත්‍යක්ෂයේදී. අන්න නුවණ තියෙන කෙනා එතෙන් යනකම් යමු වෙනවා. වෙන්නේ අර අපේ සියුම මේ කරා යමු වෙනෝන් නිසා යමු වෙනවා. ඊළඟට එතනත් පංච පාදනස්කන්ධ හොයන්නට ඕනේ නැත්තේ. මොකද එතන පංචේ පාස්කන්නේ පටවි සංඥාව. සංඥාව පටවි සංඥාව. අනුමුලස් සංඥාවක් නෑ. චේත සංඥාවක් නෑ පටවි සංඥාව. චේතනාව පටවි චේතනාව. විඥානේ පටවි සම විඥානනේ තියෙන්නේ. ඊළඟට වේදනාව ඊට අදාළවයි. අන්න ඒකයි දැන් ප්‍රත්‍යක්ෂය. එහෙනම් එතන ප්‍රතිඋප්පන්න බවයි හොයන්න තියෙන්නේ. එහෙනම් ඔන්නතර පංචේ පාස්කන්දේ හොයන්නට ඕනේ. ඔය මොන විදිහකට හොයාගෙන ගියත් ඉන්නතුනි බුදුරණවහන්සේ හැම විග්‍රහයකම පෙන්වලා දෙනවා මොකද්ද? රූපය කතා කරනකොට උපාදානියත් එක්ක උපාදින රූපය. සත්තා සදගතිය. සදගතිය කියන්නේ ගොරෝසු ගොරෝසු ගතිය මොකද්ද? ගතිය සංඥාවක්. ගොරෝසු සංඥාවක්. අන්න නාම රූප එකට පවතින්නේ. සංඥාව මොකටද? පස්සේට හම්බෙන්නේ උපාදානියත් එක්ක හම්බෙන්නේ. එහෙනම් කොහෙන් හොයාගන්නද කොතෙන්ද යන්න තියෙන්නේ? උපාදානයකට නේ හම්බෙලා තියෙන්නේ. සංඥාවෙන් හොයාගන්න ගියත් ස්පර්ශය උපාදානයක් එක්ක තියෙනවා. සංඛාර හොයාගෙන ගියත් ස්පර්ශය විඥාන චේතනා හොයාගෙන ගියත් ස්පර්ශය විඥාන හොයාගෙන ගියත් නාම රූපය රූපය හොයාගෙන ගියත් උපාදානයි එහෙනම් මොකක් හොයාගෙන ගියත් හම්බෙන්නේ මොකද්ද අඥානකව මත පදනම් වෙච්ච අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන ක්‍රියාක ඔය න්‍යාය කෙනෙකුට හම්බෙන්නේ නැත්තම් ඒ ඒ මොන සංකල්පනා කරගෙන ගියත් අන්න අර විතරක මාත්‍රයක් විතරයි ප්‍රත්‍යක්ෂයේ වර්තමානියාට පංචේපාදනස්කන්ධේ මොකද්ද හම්බෙලා නැහැ. සංකල්ප ටිකක් විතරයි. සංකල්පයක් ඔස්සේ ලෝකේ තියනවද නැද්ද? දැන් ඔන්න ඔය න්‍යාය හම්බුනා මොකද වෙන්නේ? අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන මෙන්න මේ කාරණා හම්බුනාම හටගත්තේ නුවණනේ. ඒ කියන්නේ ඥානයනේ හම්බ වෙලා තියෙන්නේ. ඥානය හම්බ වෙන එක හැබැයි සිතවිල්ලකින් හරි දැන් මට ඥානය ඇති වුණා කියන එක නෙමෙයි. සංකල්පයකින් ඥානය හම් වුණා කියන එක නෙමෙයි. ඔන්න ඔය හේතුව හම් වුණා නම් උපාදානයත් එක්ක අපි හිතම් පස්සයත් එක්ක උපාදානයත් එක්ක මෙය ඇති කල්ලි මේ වෙයි කියන න්‍යාය හම්බ වෙනවා. උපාදානෙන් පටවි සංඥාව. උපාදානයත් එක්ක. උපාදානෙ වෙලා ඊට පස්සේ නෙමෙයි පටවි හම්බුනේ. උපාදානය නම් හේතු ඇති කල්ලි අන්න අර සංඥාව කියන එක හම්බෙලා. හැබැයි මේක මම සිතුවිල්ලකින් ගොඩනගාගෙන ප්‍රපංචයක් නෙමෙයි මේක සාක්ෂාත් වෙන එක. ඒකයි බුදුරණවහන්සේගේ ධර්මයේ පින්වත්නි ගැඹුරුයි කියලා කියන්නේ. මේක මේ එහෙම් මෙහෙම් කෑල්ලක් අල්ලගෙන අපි දන්න ටිකක් හුරු කරගෙන ගිහිල්ලා මෙච්චර කාලයක් අවසර ගමන අතර වෙන්නේ නැහැ. මේකට ඕන තීක්ෂණ ප්‍රඥාවක්. මේකට අවශ්‍යයි විශාල නුවණක්. අන්න එතනයි තමයි පංචීපාස්කන්ධයේ උදේවයි දකින්නවා කියලා කියන්නේ. එතකන් අපි පංචීපාස්කන්ධයේ උදේවයි කියලා දැක්කේ මේ භෞතික ලෝකෙ බෙද බෙදා බැලීමක් විතරයි. ඒකෙන් අපට යම් කෙලෙස් සංසිතීමක් වුණා. ඒක කරන්න ඕනේ. කරන්න එපා කියන එකනේ අපි දැනගන්න ඕනේ එතනින් අපට මොකද ලැබුණේ කියලා. ඊට පස්සේ අපි යොමු වෙනට ඕනේ බුදුරණවහන්සේ වෙන්නපු විග්‍රහයට. ඒකත් එක්කම ප්‍රඥා වර්ධනයත් එක්ක මේ පැත්තට යමු වෙන්නට ඕනේ. එහෙම නැතුව අපි අතරින් නැතර වෙලා හිටියොත් අපි එතනින් රැවටලා හිටියොත් තමයි වැරද්ද. එහෙමනම් ප්‍රත්‍යක්ෂයේ ඔස්සේ දැන් මම ප්‍රත්‍යක්ෂය කියන කාරණා විග්‍රහ කරන්න පටන් ගත්තේ. දැන් අනුමුදස්ස ප්‍රත්‍යක්ෂ වුණා, කේසුලම් මුනිදස් ප්‍රත්‍යක්ෂ වුණා, පඨවි ආපදේව ප්‍රත්‍යක්ෂ වුණා. එතකොට තවත් එතනින් හොයාගෙන යන්න පුළුවන් අපට. හැබැයි කොහෙන් හොයාගෙන ගියත් අනු උපාදානය කියන එක හම්බ වෙනවා. මේකත් එක තමයි මේ සමුදය කියන එක හරියට හොයන්න තියෙන්නේ. එතකන් සමුදය හෙව්වේ අපි බුදුරජාණන් වහන්සේ පෙන්න පාරණියායට අනුව නෙමෙයි අපි උපකල්පනයක් එක්ක කරගත්ත දෙයක් විතරයි. හේතුවයි ඵලයයි ප්‍රත්‍යක්ෂයක් එක හම්බෙලා නැහැ මේ ඇතිකල්ලි මේ වෙයි කියලා උපකල්පනයක්. දැන් උදාහරණයක් මම කියන්නම්. උපකල්පනය කියන කාරණා කියන්නේ අපි හැම වෙලෙම මානසිකව විතරකයක් උපකල්පනයක් කරනවා මේ හැමදේම පුතන්නේ. දැන් ඔන්න හිතන්න මේ ඉස්සරහ තියෙන කෝප්පේ මේ කෝප නිෂ්පාදනය කරන ෆැක්ටරි එකට ගියා කියලා. අපි ඔන්න නිෂ්පාදනය වෙලා ඉවර වෙන තැන අපි හිටියොත් අපට කෝප්ප ටික නෙපෙන්නේ. අපි උපකල්පනය කරනවා මොකද්ද? අපට පේන්නේ නැහැ. මේ මැටි ටික හේතුවෙන් තමයි මේ මේ ටික ඇවිල්ලා තියෙන්නේ. මැටි පැත්තට ගියාට පස්සේ ආ මේ ටික නිසා අන්නට කෝපයක් ඇති වෙනවා. අපි හැම වෙලේම එක පැත්තකට ලං වෙලා අනිත් පැත්ත උපකල්පනයක් කරන්නේ. ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි. ඒ වගේ කෙස්ලොම් නිදත් ටික හම්බුනට පස්සේ උපකල්පනයක් කරනවා. කෙස්ලොම් නිදත් ටිකෙන් තමයි අනුමුදස්සි හම්බෙලා තියෙන්නේ. අනුමුදස්සි ළඟට ආවට පස්සේ අනුමුදස්සි ඉතින් තියෙන කෙස්ලොම් නිදත් අපි එක තැනකට ලං වෙලා අරතන උපකල්පනයක්. පටවියාපදුජ වායුවට ගියට පස්සේ අන්න මේවා නිසා තමයි අරමුණු ගැස් වෙලා තියෙන්නේ. කෙස්ලම නිසත් වලට ගියට පස්සේ පටවියාපදුජ නිසා තමයි කෙස්ලම නිසත්. ඒකෝල අපි හැම වෙලේම එක තැනකට ලඟ වුණාම අනිත් තැන උපකල්පනයක්. ප්‍රත්‍යක්ෂයක් නැහැ. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ මොකද්ද? ප්‍රත්‍යක්ෂය. මේ ඇතිකල්ලි මේ වේ කියලා හරිනියයි. ඕක හම්බෙන්න උපාදානීය හම්බවීමත් එක්ක, පටිසමුපාදනීය හම්බවීමත් එක්ක, ප්‍රඥාව දියුණුවීමත් එක්ක. ඔන්න ඔය විදිහට දැක්කොත් යම් කිසි කෙනෙක් මේ පංච පාදනස්කන්ධයේ උදේවය. උදේවය කියලා කියන්නේ පින්වත්තුනි දැන් අපට ওই වචන ටික ඇහෙනකොටම අපට හම්බ වෙන්නේ හැම වෙලෙම හටගත්ත දේ නැති වුණා කියන එකනේ. අපට හම්බ වෙන්නේ ඕකමයි. බුදුරන් වහන්සේ කියලා දෙන්නේ මොකද්ද? අන්න පංචපදස්කන්ධ යෝදේවයි කොහොමද වන්නේ කියන්නේ? හේතුත් එක්ක නේද? ඉමස්මින් සති ඉදං හෝති. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. ඕකනේ කියන්නේ. එහෙනම් අපට හිතෙන උදේවයක් බලලා හරියන්නේ නැහැ. අපට හිතෙන උප්පජ්ජිත නිරුද්ධිත කියලා දෙයක් බලලා හරියන්නේ නැහැ. ඒ අපට හිතෙන දෙයක් නේ. බුදුරන් වහන්සේ කොහොමද මේ උදේවය දකින්න හැටි විග්‍රහ කරලා තියෙන්නේ? බුදුරන් වහන්සේ කොහොමද පංචීපාරස්කන්ධය හට ගන්න තියෙන ආකාරය දකින්න කියලා තියෙන්නේ. මොකද පංචීපාරස්කන්ධය කියලා අපට හැම වෙලේම මතක් වෙන්නේ ඇති දෙයක් නේ. ඒකයි අපට ඇති දෙය නැති වෙනවා කියලා බලන්න යන්නේ. දැන් අර ගීසරේ සාකච්ඡාවක නම වේදනාව පිළිබඳව වේදනාව අපට සම්පජන්‍යයත් එක්ක ඇති වේදනාව ඇති වුණා, පැවතුණා, නැති වුණා. අපි හිතනවා විදර්ශනාවක් කියලා. ඒක අපට මට ඇති වෙච්ච වේදනාවක් තිබ්බ නැති වුණා. නමුත් හේතුව ඵලය කියන න්‍යායත් එක්ක බලනකොට ඇතිවීම කියන කාරණාවට අදාළ හේතුවත් හම්බ වෙන්නට ඕනේ. ීමස්මින් සති ඉදන් හෝති කියන ආර න්‍යායත් එක්ක. පංචීපාස්කන්ධය හොයනකොට මෙන්න මේ ආර්ය න්‍යාය එක මේ හේතුව පංචපාස්කන්ධය කියන කාරණාව හම් වෙන්නට ඕනේ. අන්න ඒකටයි සමුදය කියලා කියන්නේ. සමුදය කියලා කියන්නේ හේතුව හම්බවීම. මේ හේතුව හම්බ වෙන්න අනිවාර්යයෙන්ම විතරකයෙන් විතරක් බෑ ප්‍රඥාව ඕනේ. විතරකයේ ප්‍රඥාවට හේතුවක් මිසක් අවබෝධය විතරකේ නෙමෙයි. විතරකයේ ප්‍රඥාවට හේතුවක් මිසක් අවබෝධය විතරකේ නෙවෙයි. අවබෝධය ප්‍රඥාවටයි යදා. අපි අද ගොඩක් වෙලාට විතරකයේ අවබෝධය කියලා හිතනවා. ඒ නිසායි ඔය විවිධ මේ සංකල්ප, දෘෂ්ටි, මතවාද, මතිමතාන්තර ඇති වෙන්නේ. එතකොට එහෙනම් මෙන්න මේ පංචපාදානස්කන්ධ උදයවය දකින තැනදී ඒකත් එක්ක ධ්‍යාන වල ධ්‍යාන ඇතරම එහෙම දකින තැනදී විතරක ඔස්සේ හිත යනවද හිත සංසිධීමකට යනවද හිත සංසිධීමකටයි යන්නේ ප්‍රඥාව වැඩෙන්නේ ධ්‍යාන වැඩෙන්නේ අන්න පුරුදු කරන ඒ ප්‍රතිපදාවත් එක්ක ඒක කරනකොට ආනිසංශයක් කියන මොකද්ද? විමුක්ත වෙන එක. නැජකින් නිශ්චිත නොවන එකතු නොවන එක අනිශ්චිත වෙන. අනිශ්චිත වෙන එක. ඒ හැම එකක්ම පංචීපාස්කන්ධයේ උදේවයි දකින තැනදී එයාත් එක්ක ගොඩනගෙන ධ්‍යාන තුළදී ලැබෙන ආනිසංශයක් තමයි විමුක්ත වීම සහ මේ එකතු නොවි වාසය කිරීම. එහෙනම් මේ පංචපාස්කන්ධයේ උදේවයි දකින්නවා කියන කාරණාව අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. පංචපාස්කන්ධ උදේවයි දකින්නේ මම නෙමෙයි පින්නතුනි. ඔන්න ඕක අපේ ප්‍රශ්න. අපි හැම වෙලෙම පංචපාස්කන්ධ උදේවයි දකින්න දෙන්නේ මමනේ. එතකොට මම නිරීක්ෂකයා පැත්තකින් ඉඳලා නිරීක්ෂණයක් කරනවා. නිරීක්ෂණය කළා නිගමනයකටත්පත් වෙනවා මමම. නමුත් පංචපාස්කන්ධයේ උදේවයි දකින්න තරම් නිරීක්ෂකයෙකුත් නැහැ. නිගමනයෙකුත් නැහැ. නිරීක්ෂණයේ පරීක්ෂණයකුත් නැහැ. පරීක්ෂකයෙකුත් නිරීක්ෂකයෙකුත් නිගමනය කරන කෙනෙකුත් නෙමෙයි ඉන්නේ. ප්‍රඥාව ඇති වෙච්ච තැන තමයි ප්‍රඥාවත් එක්ක තමයි ඒක සම්පූර්ණයෙන්ම ගෝචර වන්නේ. මොකද පංචීපාදානස්කන්ධය කියලා කියන්නේම පංචීපාස්කන්ධය කියලා විග්‍රහය තුලම තියෙන්නේ සකස් වීමක් කියන අර්ථකථනය. සකස් වෙච්ච දෙයක් කියන අර්ථකථනය තමයි පංචීපාස්කන්ධ කියන ඉවරණිය තුලම තියෙන්නේ. එතකොට එහෙනම් පංචීපාදනස්කන්ධය කියලා යමෙක් තේරුම් ගන්න යනවනම් ඒ තේරුම් ගන්න ගිය තැනම එයාට හම්බ වෙන්නට ඕනේ මේ සකස් වෙන හේතුව කියන කාරණාවත් එක්ක. අද අපට ගොඩක් වෙලාවට මේ සකස් වෙන හේතුව කියන කාරණාව අපි තේරුම් ගන්න නැති නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි මේ සූත්‍රයේ පංචීපාදස්කන්ධයේ උදේවයි ලකින තැනදී ආනිසංශ ලැබෙනවා. ඒ ආනිසංශ තමයි විමුක්ත වෙන එක එකතු නොවි වාසය කරන එක කියලා ඒ ඒ කියන්නේ කවුද මේ කස්සප කියන දෙවියා බලන්න එතකොට මේ දෙවියාගේ කොච්චර නුවණක් මේ දෙවියන්ට තිබිලා තියෙනවද ඊළඟ කාරණාව ඊළඟ සූත්‍ර දේශනාව බලමු ඒ තමයි මාග සූත්‍රය මාග කියන සූත්‍රයේදී මාග කියන දිව්‍ය පුත්‍රයා බුදුරණ වහන්සේ ළඟට ඇවිදලා පැත්තකින් වාඩි වෙලා වන්දනා කරලා පැත්තකින් වාඩිලා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? කිංසු ඤත්වා සුඛං සේති කිංසු ඤත්වාන සෝචති හිස්සස්ස ඒක ධම්මස්ස වදං රෝවේසි ගෝතමාති කුමක් නැති කරාට පස්සේද සුවසේ වාසය කරන්නේ නැත්නම් සුවසේ ඉන්නේ සුවසේ නිදා ගන්න හැටි කුමක් නැති කරාමද කුමක් ඇති කරාමද ශෝක නොකරන්නේ ගෞතමයන් වහන්සේ කිනම් එක දහමක් එක දහමක් නැසි කිරි නැති කිරීමද සුදුසු වන්නේ නැත්නම් සතුටු විය යුත්තේ කුමන එක දහමක් නැති කිරීමත් එක්කද ඔන්න බුදුරණවහන්සේ අවස්ථාවේ පැහැදිලි කරනවා දැන් හොඳට මතක තියාගන්න මම කලින් ඉඳලම කිව්වා මේ දේශනාව ඒකට අදාළව ගන්න නැත්නම් එහෙම අපි අනිත්‍යවට ගලපන්න කිව්වොත් එහෙම ප්‍රශ්න තියෙනවා කෝදස්ස ඤත්වා සුඛං සේති කෝදඤ්ඤත්වාන සෝතිති කෝදස්ස විස මූලස්ස මදුරග්ගස්ස වත්‍රබුහු වදං අරියා පසංසන්තේ සංහි ඥත්වාන සෝචති මොකද බුදුරණවහන්සේ පැහැදිලි කරන ක්‍රෝධය නැති කරාම තමයි සැපසේ ඉන්න පුළුවන් නම් හොඳට නිදා ගන්න පුළුවන් සතුටින් ඉන්න පුළුවන් ක්‍රෝධ නැති කරාට පස්සේ තමයි ශෝක නොකර ඉන්නේ ක්‍රෝධය මුල් කරගෙන තමයි මේ ශෝකයේ දින ක්‍රෝධ නොකරනම ශෝකේ නොකර ඉන්නවා විස මුල් සහිත ඔන්න විස මුල් තියෙන්නේ. නමුත් මිහිරි අග ඇති දෙයක් තියෙනවා මේ ක්‍රෝධය. දැන් සාමාන්‍යයෙන් අපි තරහෙන් යම් කිසි කෙනෙකුට මොනවා හරි වෙනවනම් දැන් ක්‍රෝධය කියන්නේ එහෙම එකක් නේ. හැබැයි උඩින්ම තේන පුංචි ආස්වාදය. නමුත් යට තියෙන විස මුල් ක්‍රෝධය කියන එකේ. දැන් ක්‍රෝධයක් තුලත් ආස්වාදයක් නැත්තම් කවුරු ක්‍රෝධ කරන්නේ නැහැ නේ. තරහ ඇති වෙන්නේ ඒකේ තියෙනවා යම් ආස්වාදයක්. හැබැයි ආස්වාදේ පීඩා සහිතයි. ඒකේ විස මුල් තියෙන්නේ. විස මුල් සහිත මිහිරි අගයයි ඇති ක්‍රෝධේ නැසීම මේ ආරයන් වහන්සේලා ප්‍රශංසා කරන දෙයක්. මේ ක්‍රෝධේ නසාදමීමෙන් තමයි ශෝකන කරන්නේ කියලා බුදුරන් වහන්සේ දෙවියට පැහැදිලි කරනවා. ඒ කියන්නේ ක්‍රෝධය එච්චරටම මේ පැවැත්ම පිළිබඳව බාධා නැත්නම් දුක ලැබෙන දෙයක්. ඊළඟ සූත්‍ර දේශනාව තමයි මාගද සූත්‍රය. මාගද කියන දෙවියා බුදුරන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. ලස්සනයි ඒ කාරණාව. මේ ලෝකයේ යම් දෙයක් බබලනවා නම් ඒ බබලන දේවල් කීයක් තියෙනවද? කියන්නේ බබලන කරුණු කීයක් තියෙනවද? ඒක මට පහදලා දෙන්න මම භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහන්නයි මේ ආවේ කියලා බුදුරණවහන්සේගෙන් ඒ මාගද කියන දේවී පුත්‍රයා අහනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා චත්තාරෝ ලෝකේ පජ්ජවතා පංච මෙත්තන විජ්ජති හතරක් තියෙනවා මේ දැල්ල නැත්නම් බැබලෙන දේවල් ලෝකේ පහක් නැහැ කියනවා. දිවා තපති ආදිත්‍යෝ රත්ත්‍රිං ආභාති චන්දිමා අතාග්ගී දිවා රත්ත්‍රිං සද්ද සද්ද ප්‍රකාශති සම්බුද්ධෝ තපතං සෙට්ටෝ ඒසා ආභානුතරාති මම හිතන්නේ මේක කලින් සූත් එක තිබ්බනේ දේවතා සංයුත්තේ ඒ තමයි හතරක් තියෙනවා බැබලෙන දේවල් පස්වෙනි එක නෑ දවල් කාලේ දැබලෙනවා සූර්යා රාත්‍රී කාලයේ චන්ද්‍රයා දැබලෙනවා ගින්න දිවා රාත්‍රී දෙකේම දැබලෙනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ තමයි බබලන දේවල් අතර අග්‍රම අනුත්තරීම බබලීම් වන්නේ උතුම් ආලෝකයේ වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මාගද කියන ඒ දෙවියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟ දේශනාව තියෙන්නේ දාමලී කියලා දේවපුත්‍රයෙක් ඇවිදලා බුදුරණවහන්සේට වන්දනා කරලා එකත් පස්සේ වාඩි වෙලා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒ තමයි කම්මැලි නැති ඒ වගේම වීරියවන්ත රහතන් වහන්සේ විසින් කළ යුත්තේ මේකයි. ඔන්න දැන් මේ කාරණාවත් එක්ක නම් තේරෙනවා මේ දෙවියා ලොකුවට දන්නේ කෙනෙක් නෙමෙයි. කරණීයං මේතං බ්‍රාහ්මණේන පදානමකිලං සුතං කාමානං විපහානේන න තේනානි සංසේති භවಂತಿ කම්මැලිකමක් නැතුව වීරියවන්තමයි තමයි රහතන් වහන්සේ නමක් කටයුතු කරන්න ඕන ඇත්තේ කුමද්ද කාමයන් ප්‍රහාණය කිරීම සඳහා සහ භවය නොපැතීම කියන කාරණාවට කාමයන් ප්‍රහාණයටත් භවය නැත්නම් පැවැත්ම නොපැවැත්මට නොපැවැත්මීම සඳහා රාතන් වහන්සේ අප්‍රමාදීව වීරිය කළ යුතුයි කියලා දෙවියා කියනවා. දැන් මේ ප්‍රශ්නෙම තියෙනව නේද? දෙවියාගේ ප්‍රශ්නේ වැරදි. දෙවියා දන්නේ නැහැ එහෙනම් ධර්මයේ. ඇයි දැන් සාමාන්‍ය කෙනෙකුට නම් හිතෙන්න පුළුවන් රහතන් වහන්සේත් එනම කරන්න ඕනේ කියලා. නමුත් රහතන් වහන්සේ කියන්නේ කවුද කියන දන්නා කෙනා නිසා. ඔන්න බුදුරණන් වහන්සේ පැහැදිලි. නත්ති කිංචං බ්‍රාහ්මනස කත කිච්චෝහි බ්‍රාහ්මන යාවන ගාධං ලබති ලබති නදීසු ආයුහති සබ්බ ගත්තේහි චන්තු ගාධංච ලද්ධාන ඵලේතිතෝ සෝ නායුහති පාරගතෝති සෝති ලස්සනට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දාමලි කියන දෙවිය පුත්‍රයාට කියනවා මේ රහතන් වහන්සේ කියන්නේ කිසිවක් කරන්න දෙයක් තියෙන කෙනෙක් නෙමෙයි. කලියුත්ත කරලා ඉවරයි. ඒ බ්‍රාහ්මණයාට කිසිම දෙයක් කරන්න නැහැ. ඒ බ්‍රාහ්මණයාට ලස්සනට කාරණාවක් කියනවා. මේ ගංගාවේ යම්කිසි කෙනෙක් පිහිනන්න, ඒ කියන්නේ පිහිනලා අතපය පිහිනනකොට අතපයෙන් හොඳට වීරිය කළා, වෑයම් කළා තමයි ගොඩ වීමට යන්නේ. දැන් එතරට ගියාට පස්සේ ආය මොකටද පිහිනන්නේ? ගංගාවකින් ඈතර වෙන්න තමයි වීර්යයක් කරලා පිනන්න තියෙන්නේ. ඈතරට ගිහිල්ලා ආයේ ගොඩට ගියාට පස්සේ ආයෙත් මේ ගොඩට යන්න පිනන්න තියෙනවද? නෑ. එහෙනම් නුඹ මේ රහතන් වහන්සේ කියන කාරණාව දැනගෙන නෙමෙයි මේ විග්‍රහය කරේ. රහතන් වහන්සේට අහපව එහෙම කරන්න දෙයක් නෑ. ඒක ලස්සනට කියනවා ගාදහංච ලද්දහා ඵලයේ තිතෝ සෝ නායුහති පාරගතෝ හිසෝති මේ ඵලයටපත් වෙලා ඒ කියන්නේ විමුක්තියටපත් වෙලා ඊතර වෙලා ඉන්න රහතන් වහන්සේට අර ගංගාවක ඊතර වීම පිණිස අතපයින් වීර්යය කරන්න ඕන වුණාට ඊතර වුණාට පස්සේ අවශ්‍ය නැහැ වගේ නැවත අරහත්ත්වයටපත් වෙලා පරදරට පැමිණිච්ච ඒ රහතන් වහන්සේට හිම වීර්යයක් කළ යුතු දෙයක් නැහැ ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ධාමලි ධ්‍යාන වඩන ප්‍රඥාවන්ත නිකලෙස් රහතන් වහන්සේ ගැනයි ඔය මම පැහැදිලි කරේ. රහතන් වහන්සේ මේ ජරා මරණ සංසාරයේ සම්පූර්ණයෙන් ඈතර වෙලා ඉන්නේ. ඈතරට ගිහිල්ලා ආයේ වෑයම් කරන දෙයක් නෑ. ඇතර මේ ගාථාවේ ලස්සන අර්ථ ටිකක් ගන්න තියෙනවා. මොකද හේතුව දැන් සමහර අය දැන් මෙහෙම එකක් නෝ දැන් ඊතරට ගියාට පස්සේ මෙතර දේවල් අදාළයිද? ඊතරට ඊතරට ගිය තැනදී මෙතර දේවල් අදාළයිද? මෙතර වැඩපිළිවෙලක් අදාළ නැහැ. ඔන්න ඕක පැටලවා ගත්ත නිසා පටිච්චසමුප්පාදේ රහතන් වහන්සේ කරපන්නේ. ඒකට හේතුවම මේ පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතිකම නිසා. දැන් මේකට හොඳට මේ කියපු කියන කාරණා පොඩ්ඩක් අවධානයෙන් අහන්න. මම මේක කීප තැනකම කියලා තියෙනවා. අපට පටිච්චසමුප්පාද ධර්මයේ හම්බ වෙනවා නම් පටිච්චසමුප්පාද ධර්මයේ යම් කිසි තැනක හම්බ වෙනවා නම් එතන නොලැබෙන්නේ මොකද්ද? මම නේද? මම සහ බුද්ධලත්වය ලැබෙන්නේ නැහනේ. පටිච්චසමුප්පාදේ හම්බ වෙනවනම්. ඇයි පටිච්චසමුප්පාදේ වචන ටිකක් සිතුවිලි ටිකක් නෙමෙයි. පටිච්ච සමුප්පන්න බව හම්බෙච්ච තැනදී මමත්වයක් පුජ්‍යලත්වයක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ මිසක් නැති වෙනව නෙමෙයි. එතකොට මමත්වයක් පුජ්‍යලත්වයක් ලැබුණේ පටිච්ච සමුප්පන්න බව හම්බ නොවිච්ච නිසා. පටිච්ච සමුප්පන්න බව හම්බ නොවිච්ච නිසා මමත්වයක් පුජ්‍යලත්වයක් ලැබුණා. එතකොට ලැබිච්ච පුජ්‍යලත්වයට හම්බ වෙන මොකද්ද? මට රහතන් වහන්සේ සෝතාපන්න කෙනා බුදුරයන් වහන්සේ එතකොට ඒ කාටද හම්බුනේ මට මම හම්බුනේ කොතනද පටිච්චසමුප්පාදයේ නොදකපු නිසා මමත්වේ ලැබිලා එතෙන්නටයි පුජ්‍යලත්ය හම්බෙලා තියෙන්නේ අපි ඕක පටලවා ගන්නවා දැන් අපි ඔන්න අපි දැන් ඉන්න තැන මොකද්ද දැන් අපි කවුරුත් ඉන්න තැන තමයි මම ඉන්නේ මමනේ සංසාරේ ආවේ මම නිදහස් වෙන්න නිදහස් වෙච්ච කෙනෙකුත් ඉන්නවා. මමත් නිදහස් වෙන්න ඕනේ. ওই ටිකනේ අපිට තියෙන්නේ. දැන් මේ පදනමත් එකයි බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මයේදී අනකොට ඒ ධර්මයේ තුල තියෙන විතර්ක ටිකකින් විතරක් දකින්න එකක් නෙමෙයි. විතර්ක කරනකොට හටගත්ත ප්‍රඥාවට හම්බ වෙන දෙයක් පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පාදේ හම්බෙච්ච තැනදීම හම්බ වෙනවා මොකද මම කියලා ගත් එක වැරදි කියලා. එතකොට අර ප්‍රඥප්ති ඇති වුණේ දැන් බුදුරණාහි මහානිදාන සූත්‍රයෙන් පැහැදිලි කරන නාම රූප විඥාන ප්‍රඥාප්තියත් එක්ක පුද්ගලත්වයේ කොට නැගෙනේ ලෝක සියලු ප්‍රඥාප්ති තියෙන්නේ එතකොට මේ ක්‍රියාකාරීත්වයේ දකින්න තැනදී අවිද්‍යාවට පහරක් වදිනකොට පුද්ගලත්වයේ මමත්වයේ ඊතර වෙනවා ඒක සංකල්පයකින් යන එකක් නෙමෙයි ඒක ප්‍රත්‍යක්ෂයක් මොකද අපි තුළ දැන් ප්‍රත්‍යක්ෂයේ මමත්වය පුද්ගලත්වය ප්‍රඥාවට ආවහම මමත්වයක් නැති වුණා නෙමෙයි ඔය අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න ඕක. අපි හිතන්නේ මමත්වයක් නැති වෙනවා කියලා අපට. පුජ්‍යලත්වයක් නැති වෙනවා කියලා. ඒ කියන්නේ මමෙන් පුජ්‍යලියෙක් සත්වයක් නැහැ කියලා කතා කරන්නේ. නැති වෙනව නෙමෙයි. නැති වෙනවා නැති වුනේ හිටපු කෙනෙක් නේ. නැති වුනේ හිටපු සත්වයක් නේ. හිටපු පුජ්‍යලියෙක් නැති වෙන්නේ. නැති වෙනව නෙමෙයි. නොගැනෙනවා. ඒ වැරදි විදිහකට ගත්තා. එතකොට වැරදි විදිහකට ගත්ත දේ හරි විදිහට නොලැබෙන තැනදී අර වැරදි විදියට ගත්ත දෙයට ආයි පරිකල්පනාවක් යෙදෙන්න පුළුවන්ද? හොඳට මේ කාරණා හිතන්න. වැරදි විදියට ගත්ත දන තමයි මමත්වයේ පුජ්‍යලත්‍ය ආවේ. එතකොට ඒකත් එක්කනේ පරිකල්පන ඔක්කොම තියෙන්නේ. පටිච්චසමුප්පන්න බව දකිනකොට මමත්වයේ පුජ්‍යලත්‍ය ගන්න නැති වෙන තැනදී, නොලැබෙන තැනදී අර ගත්ත දේ ගැන ආයි පරිකල්පනාවක් යනවද? ඉතින් ගත්ත දේ ගැන පරිකල්පනාවක් යන්නේ මෙතන මමත්වයේ හම්බෙන්නට ඕනේ නේ. දැන් පටිච්චසමුප්පාදින් කරදී මමත්වයේ පුද්ගලත්වයේ හම්බුන් නැතිකොට කොහොමද පරිකල්පනාවකට යන්න තියෙන්නේ අපෝ? පරිකල්පනාවකට යන්න මමත්වයේ පුද්ගලත්වයේ හම්බෙන්නට ඕනේ. ඒකයි මේක ප්‍රශ්නේ අතහැරෙන වැඩ පිළිලෝක බුදුරණවහන්සේ ධර්මයෙන් තියෙන්නේ. ප්‍රශ්න ගොඩනගාලා විතර කරන වැඩ පිළිලක් නෙමෙයි ප්‍රශ්නේ අතහැරෙනවා. ඒ මමත්වයේ පුද්ගලත්වයේ ලැබෙන්න තුනම අර ප්‍රශ්නේ එන්නේ නේ. ප්‍රශ්නේ එන්නේ මමෙක් ඉන්න ඕනේ, පුජ්‍යලයක් ඉන්න ඕනේ. දැන් රහතන් වහන්සේ ඉන්නේ කාටද? මට පුජ්‍යලයට පැවැත්මට පටිසමුප්පාදේ දකිනකොට ඔක ඉක්ම වෙනවා. එතකොට දැන් අපි හරිද මෙන්න මේ වැඩේ කරන එක. පුජ්‍යලත්වයේ සත්‍යයක් මම ආවේ අපට ප්‍රඥා චක්කුසයෙන් පටිසමුප්පාදේ නොදකපු නිසා වැරදිව මම කියලා හම්බුන නිසා. දැන් අපි ඒ පටිසමුප්පාදේ හම්බ වෙනකොට මම දහ පුජ්‍යලත්වයේ ඉක්ම වෙනවනේ. එතකොට මෙන්න මේ වචන ටික අර මූලික අපට ඒක මගතීම නිසා හටගත්ත පුජ්‍යලියෙක් සහ මමෙක් ඉන්නවා කියලා ගත්ත දෙයට ගලපන එක හරියද? ඒක කොහොමද ගලපන්නේ? ඒක යෙදෙන්නේ නෑනේ. එතකොට බලන්න එහෙනම් ධර්මය කියන කාරණාව මේ නිවැරදිව ප්‍රායෝගිකව Taman තුලින් යන වැඩපිළිවෙලක් එක්ක හම්බ නොවෙච්ච නිසා විතරකයක් එක්ක මේ ගැළපෙල්ල කරන්නේ. ඔය ප්‍රශ්න ඔක්කොම ඉන්නේ ඒක. ඒකයි දැන් රහතන් වහන්සේට කරන්න දෙයක් තියෙනවා නේද? මොකද දැන් රහතන් වහන්සේ රූප දකිනවනේ. දැන් රහතන් වහන්සේ රූප දකිද්දි රහතන් වහන්සේට කරන්න ඕනේ මොකද්ද? රාගයේ දේශෙන් නැතින කටයුතු කරන්න. ලෝක ලෝකෙට පේන්නේ. ඒ රහතන් වහන්සේ රූප දකිනවා. දැන් අය පටිච්චසමුප්පාදෙත් දන්නවා. එහෙනම් දැන් ප්‍රියමනාප රූප එනකොට අප්‍රියමනාප රූප එනකොට නොයලින් නොකඩින වැඩ පිළිලක් රහතන් වහන්සේට කරන්න වෙනවා. ඇයි ඉන්නේ පුජ්‍යලයා? දැන් ඒක කරන්න වෙනවනේ. ඔන්න ඔය ඔය ප්‍රශ්නය තමයි මේ ධමා කියන මෙදෙවියට හටගත්තේ. නමුත් ඕකෙන් ඈතර වුණාට පස්සේ හොඳට මේ උදාහරණ ඉතින් බුදුරණවහන්සේ පැහැදිලි කරන මම මේ උදාහරණයක් කිව්ව රහතන් වහන්සේට කියලා. ගංගාවෙන් පීනලා එගොඩට ගියාට පස්සේ දැන් එගොඩ ඉන්නේ. එගොඩ ඉන්න කෙනාට සැඩපහර ප්‍රශ්නයක්ද? සැඩපහරක් ගැන අදාළත්වයක්වත් තියනවද? ගංගාවේ තියෙන මොකක්වත් ගැන අදාළත්වයක්? එකක්වත් නැහැ නේද දැන්? ආයි ළඟට පනින්න ඕනේ නම් ගිහිල්ලා. හරියට දැන් ඊතර ගිහිල්ලා අහපව වගේ පනිනවා වගේ වැඩක්. අර යන වැඩ පිළිවිලේදී හම් වෙන ටිකක් තමයි මේ ආයතන ක්‍රියාකාරීත්වයෙන් මේ රාගදේශ මොහ මේ එන සිතුවිලි වැඩ පිළිවෙල ටික. ඒක ඔක්කොම ඉක්ම වෙලා. ඉතින් මෙන්න මේ කාරණාව නොතේරුම් ගත්තකම නිසා තමයි ප්‍රශ්න අරබුද මේ හැම එකක්ම අද තියෙන්නේ. එහෙනම් මේ දෙවියන්ට මේ ප්‍රශ්නේ තිබිලා තියෙනවා. දෙවියන්ට නෙමෙයි මතක ඇදින්නේ දැන් දෙවියන්ටයි ඊළඟට අර කේවඩ සූත්‍රයේ වගේ මට මතක අර භික්ෂුවක් ගිහිල්ලා අහන්නේ බුදුරණවහන්සේගෙන් අහන්න තු පට ව්‍යාපෝද ජීව නිරුද්ධවන්නේ කොහෙද කියලා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක දක්වා මෙයන් මහා බ්‍රහ්ම ළඟට මෙයන්. ඇයි? මේ ධර්මයේ උරුසුමක්වත් හම්බෙලා නැහැ. හමුණා නම් ඔය ප්‍රශ්නේ නේ. ප්‍රශ්නේ වෙන්නේ නේ. ඒ ප්‍රශ්නෙත් ඇවිදilla බුදුරණවහන්සේට වඩා ඒක දන්නව කවුද? දෙවිවරු බ්‍රහ්මයා දන්නවද හිතනවනේ. එතකොට නම් බුදුරණවහන්සේ ගැන අංශු මාත්‍ර ඒ කියන්නේ බුදුරණවහන්සේ කියන්නේ කවුද කියලා පැහැදිලිමත් තිබිලා තියෙනවා. එහෙම තිබ්බනම් දෙවියනි කියන්නේ බ්‍රහ්මයනි කියන්නේ කිහිල්ල අහගන්න බුදුරණවහන්සේගෙන් අපි දන්නේ නැහැ කියලා. එතකන් මේ භික්ෂුව දන්නේ නැහැ. බුදුරණවහන්සේ තමයි ඔක්කොම දන්නේ කියලා. එහෙනම් ධර්මයේ මුසමක් කළා බලන්න. ඉතින් එවැනි අය අර එක එක කරුණු ගත්තට පස්සේ වචන ගත්තට පස්සේ ඒ වගේ එල්ලෙනවා. ඒ වගේ එල්ලලා මේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් එක්ක ප්‍රත්‍යක්ෂයක් එක්ක යන වැඩපිළිවෙලකට යන්නේ නැහැ. සංකල්ප ඔස්සේම යන්න හදන්නේ. ඒකයි මේකට අවශ්‍ය අර සිහිය වීරිය නුවණ බුදුරණවහන්සේ උදාහරණ දෙන්නේ තීක්ෂණ ප්‍රඥාවට අර අස්ලෝමයකට විදින උදාහරණ. එතකොට බලන්න කොච්චර තීක්ෂණ භාවයක් ඕනේද? එහෙනම් අපි හැම වෙලෙම බලන්න ඕනේ අපි දැන් ප්‍රත්‍යක්ෂ කාරණාවක් ඔස්සේ මේ හේතු ප්‍රතිධර්ම හොයනවාද කියලා. අපි එක වෙලාවකට ප්‍රත්‍යක්ෂ ඔස්සේ නෙමෙයි හොයන්නේ අර සංකල්පයක් ඔස්සේ වෙන වැඩපිළිවෙලක යන්නේ. ඒ නිසා තමයි මේ දෘෂ්ටි මතවාද මති මතාන්තර ඔක්කොම තියෙන්නේ. ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. සංකල්ප විතරක විතරක් ඉතුරු වෙලා තියෙනවා. ඊළඟ සූත්‍රය කාමද සූත්‍රය. කාමද කියන දිවි පුත්‍රයා බුදුරන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේට කියනවා. දුක්කරම් භගවා සුදුක්කරම් භගවාති. භාග්‍යතුන් වහන්සේ ඔය පැවිද්ද කියන කාරණාව ඊටාම දුෂ්කරයි. ගොඩාක් දුෂ්කරයි කියනවා. දෙවියා බුදුරණවහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ පැවිද්ද කියන කාරණාව ඔය ජීවිතේ හරිම දුෂ්කරයි. ගොඩාක් දුෂ්කරයි. භාග්‍යවතුන් වහන්සේ අවස්ථාවේ පැහැදිලි කරනවා දුක්කරං ചാපි කරොන්ති සේකහා සීල සමාහිතා තිකත්තා අනගාරී අනගාරී උපේතස්ස තුට්ටි හෝති සුඛවහාති බුදුරණවහන්සේ ලස්සනට පැහැදිලි කරන කාමද මේ සීලයෙන් සීලයෙන් සීලයෙන් ස්ථාවර භාවයට පත් වෙලා සිත සමාධියෙන් යුක්ත සීකයාට දුෂ්කර වූ දේත් කරනවා. එතකොට මේ කියන්නේ සීක එන සීක සීක සීල සමාහිතා. තොර දුෂ්කර දේ ඡාපි කරොන්ති දුෂ්කර දේ කරනවා සීක කෙනා සීල සමාහිත ස්වභාවයක්. ඒ වගේම හොඳට ඒ ස්වභාවය පිළිහිටපු කෙනා මේ දුෂ්කර වූ දේ කරනවා. ගිහිගෙන් වෙන් වෙලා මේ පැවිදි ජීවිතේ සතුටින් වාසය කරනවා. ඒතර බලන්න ඒක සම්පූර්ණයෙන් ඒ සතුටේ උරුප්පලා පෙන්වන්නේ නිකන් කෙනෙකුටත් නෙමෙයි. සේක කෙනාට. මොකද ඒක හේතුව එයාට දුකක් නෙමෙයි ඊළඟට තියෙන්නේ. එච්චර සතුටක්. කලින් මම හිතන අංගුත්තර නිකාය දේශනාවලදී කොහෙද පැහැදිලි කරා ඔය සතුට කියන්නේ දැන් පැවිදි මේ සතුටක් ලබන්න පැවිදි ජීවිතයේ නැත්නම් මේ ධර්මාර්ගයේ සතුට ලබන්න අපට මොනවා හෝ දෙයක් තියෙන්නට ඕනේ. එහෙනම් මේ ප්‍රීතිය ධර්මයත් එක්ක ප්‍රීතියක් තියෙන්නට ඕනේ. එහෙනම් මේ ධර්මයත් එක්ක ප්‍රීතියක් තියෙන නිසා තමයි එයාට සතුටින් වාසය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඊළඟට දෙවිය කියනවා එතකොට එහෙනම් අර දුෂ්කර වූ දේ, ඉතා දුෂ්කර වූ දේ මොකද්ද? පැවිදි ජීවිතය කියලා කිව්වහම ඒක සැපයි කියලා විග්‍රහ කරන බුදුරණවහන්සේ කාටද? සීක සීල සම්පන්න සමාහිතින් යුක්ත හොඳට හිටපු කෙනාට ඔය ගිහිගේ අතහැරලා ඔය පැවිද්ද හරිම සතුටින් වාසය කරනවා. ඒක දුෂ්කර දෙයක් නෙමෙයි දුෂ්කර උදේ කරනවා. මොකද හේතුව එයාගේ ස්වභාවයත් එක්ක. මොකද දැන් අපි කවුරුත් දන්නවා මහාන වෙන්නේ හරි. මොනවා හරි මොකක් හරි කරන්නේ කුමක් සඳහාද? දුකෙන් නිදහස් වෙන්න. එතකොට මහානගම කියන්නේ දුකින් නිදහස් වීම පිණිස මේ වැඩපිළිවෙලට පහසුවක්නේ. වෙන දෙයක් නෙමෙයිනේ. ඒක පහසුවක්. එතකොට එහෙනම් ඒ පහසුව එයාට ලැබෙන්නේ කුමක් එක්කද? ඒක සතුටක් ලැබෙන්නේ. අර ධර්මයේ වැටහීමත් එක්ක වෙන දෙයක් එක්ක නෙමෙයි. එහෙනම් ඒ ධර්මයේ වැටහීම යාට ධර්මයේ වැඩපිළිවෙල යාට තියෙන්න ඕනේ. ඒකත් එක්ක තමයි මේ පහසුව තියෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එහෙනම් ඒ ශේඛිනාට ඒක පහසු. හැබැයි ධර්මයේත් එක්ක නැතිනම් යාට ඒක අබහැරට අපහසු ලෝකය දකින්න න්යායත් එක හරි අපහසුයි. සතුටක් නෑ දුකයි දුෂ්කරයි. ඒක ලෝකයේ ස්වභාවයෙන් ඇත්ත. නමුත් මේ දහම් ප්‍රීතියත් එක්ක ලබන දේ පැවිද්දට සැබෑම සතුටක්. එතකොට පැවිදි වීම කියලා කියන්නේ අපි සාමාන්‍ය රජයේ ජොබ්යක් කරනවා වගේ ලබන තානාන්තරයක් නෙමෙයි. එතකොට මොකක්ද අර විමුක්තිය පිණිස යොමු වෙච්ච දෙයක්. ඒකට පහසුවක්. එතකොට එහෙනම් ගිහියෝ පැවිදි හෝ ඕනම කෙනෙකුගේ ස්වභාවය විමුක්තිය පිණිස යොමු වෙච්ච ගතිය. පැවිද්ද කාමයන්ගෙන් අතහැරපු නිසා ඒක සැපයක් ලැබෙනවා. විමුක්තිය පිණිස පහසු වැඩපිළිවෙලක් පැවිද්ද නිසා අන්නේ පහසු ලැබීමත් එක්ක. හැබැයි දහම් ප්‍රීතිය ලබන්නට ඕනේ. නැත්නම් දුක. ඊළඟ දෙවියා කියනවා දුර්ලභ භගවාදී දන් තුට්ටි. භාග්‍යතුන් වහන්සේ ওই සතුට ලබන එක දුර්ලභ දෙයක්. එතකොට දැන් සතුටු වෙන්නේ කවුද? දුෂ්කර වූ ප්‍රවිද්ද ලැබපු. දුෂ්කරව වෛද්‍ය තුල ඉන්න කෙනා සීලය, සමාධිය සහ මේ සේකත්වයේ ඉන්න ඒ තුල පිහිටපු කෙනා ගිහි ගිය අතහැරලා සතුටින් ඉන්නවා කියනවා. ওই සතුට ලැබෙන එක දුෂ්කර දෙයක්, දුර්ලභ දෙයක් කියලා. ඒක ලැබෙන්නේ දුර්ලභව. දැන් මුලින් කිව්වේ ප්‍රවිද්ද දුෂ්කරයි, අමාරුයි ගත කරන්නේ. ඊළඟට සතුටින් ඉන්නකොට ওই සතුට ලබන්න දුර්ලභයි. කියන්නේ පැවිදි වෙච්ච ඔක්කොටම ඒ සතුට නෑ. අන්න දුර්ලභයි කියන සතුට. ඊළඟ බුදුරණවහන්සේ කාමොද දෙවියට කියනවා දුර්ලභං ചാපි ලබಂತಿ චිත්තූප සමේ රතා යේතං දිවාච රත්‍රෝච භාවනාය සතෝ මනෝති අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා හාමුද දුර්ලභ දේ වුණත් ලබන්න, ඒ කියන්නේ ලබා ගන්න යම් කෙනෙක් තමන්ගේ සිත දහවල් කාලයේ රාත්‍රී කාලයේ මේ සිත দমনය කරනවා නම් භාවනාවට ඇලී වාසය කරනවා නම් සිත සංසිඳ වීමේ ඇලුනා නම් අන්න ඒ දුර්ලභ සතුට ලබන්න පුළුවන්. එතකොට එහෙනම් ඒ දුර්ලභ සතුට සතුටක් යාට ලැබෙන්නේ භාවනාවත් එක්කනේ. දැන් භාවනාව කියනකොට අපට ඔන්න මතක් වෙන්න ඕනේ මොකද්ද? භාවනාව කියන මතක් වෙන්න ඕනේ මොකද්ද? ඇත්තටම ඉඳගෙන කරන එක විතරක් නෙමෙයි. දැන් අපිට අද ගොඩාක් ඇහෙන එකක් තමයි භාවනාවට මතක් වෙන්නේ මොකද්ද? පැත්තකට ගිහලා ඉඳගෙන කරන එකමනේ. මගේ මගේ විතරත් එන්නේ ඒක. අපි හැමෝගෙම විතර එන්නේ මොකද්ද? භාවනාවක් කියලා අහපු ගමන්ම පැත්තකට ගිහලා ඉඳගෙන කරන එක විතරයි මතක් වෙන්නේ. දැන් අපි ධර්මය තේරුම් ගන්න එකක් එක්ක වෙන ඔක්කොම අතහැරලා ඒ ස්වභාවයත් එක්ක අපි වැසිකිලි ගැසිකිලි කරනකොට නැත්තම් මොනවා හෝ වැඩක් කරන තැනදී අපි ඉන්නවනම් අපේ හිත තියෙන්නේ කුමක් එක්කද? සත්‍ය ස්වභාවය තේරුම් ගැනීමත් එක්ක යොමු වෙලා නැකේ භාවනාව නෙමෙයි. එතකොට ඒකයි දිවාරය දෙකෙහිම මේකත් එක්ක ඉන්නවනම් අපට හැම වැඩක්ම කරගෙන ඉන්න තැනදී ඔය ස්වභාවයේ තේරුම් ගන්න වැඩ පිළිලත් එක්ක ඉන්න පුළුවන් නම් භාවනාවෙන් ඉඳ හැම වෙලෙම වාසය කරන්නේ. එහෙනම් මේ දහම් ප්‍රීතිය අපට භුක්ති විඳින්න පුළුවන් නම් ඒක හැබැයි මේ දහම් ප්‍රීතිය අපට ආධ්‍යාත්මික සංසිඳීමක් එක්ක ඉන්න පුළුවන් නම් ඒක ලබන එක දුර්ලභ දෙයක් වෙන්නේ නැහැ. අන්න බුදුරණවහන්සේ ඒ දුර්ලභ දේ මෙන්න මේ විදිහටයි ලබන්නේ කියලා බුදුරණවහන්සේ දෙවියට පැහැදිලි කරනවා. ඒ දුර්ලභ වූ සතුට ඔන්න ඔය විදිහට ලබන්න පුළුවන් දිවාදය දෙකෙහිම භාවනාවෙන් යුක්තව සිත ඇලිච්ච කෙනාට. එතකොට යාට කෙනා අර සේක කෙනා නැත්නම් සීල සමාධි යුක්තයි කෙනා භාවනාවේ ඇලී වාසය කරනකොට අර සතුට ලැබෙනවා දුර්ලභුණත් ඒකේ භාවනාවේ ඉන්නකොට ලැබෙනවා ඊළඟට දෙවියා බුදුරණවහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ දුස්මා දුස්මා දාහං භගවා ඉදන් චිත්තන්ති. වාග්යතුන් වහන්සේ මේ සිත කියන්නේ එකඟ කරන්න ගොඩාක් දුෂ්කර දෙයක්. මේ සිත කියලා කියන්නේ එකඟ කර ගැනීමට ගොඩාක් අමාරු දෙයක් කියලා බුදුරන් වහන්සේට කාමද කියනවා. බුදුරන් වහන්සේ ළඟට කාමදට කියනවා මෙන්න මේ වගේ ගාථාවකින් දුස්මා දාහං ඡාපි සමාදහන්ති ඉන්ද්‍රිය රූප සමය රතා තේ චෙත්වා මච්චුනෝ ජාලං අරියං ගච්ඡanti කාමදාති කාමද ඉන්ද්‍රිය দমনය කිරීමේ ඇලුන ඉන්ද්‍රිය দমনය කරන්න යොමු වෙච්ච එකඟ කිරීම දුෂ්කරෝසිත එකඟ කරනවා කාමද යන්නේ විදිහට තමයි ආර්යයන් වහන්සේලා මේ මායාවේ දැල සිඳගෙන යන්නේ ඉන්ද්‍රිය দমনය එතකොට බලන්න හොඳට මේ සේකත්වයත් එක්ක සීල සමාහිත ස්වභාවයත් එක්ක යොමු වෙච්ච කෙනෙක් නුවණත් එක්ක ප්‍රීතිය සතුටක් ලබන කෙනෙකුට ඉන්ද්‍රිය দমনය ඔන්න ඉන්ද්‍රිය দমনයේදී අපට අට කතාවක් ගන්න අටුවාවක් ගන්න පුළුවන් බුද්ධ දේශනාව තුළ මොකද්ද ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ලස්සනට විග්‍රහ කරනවා නේද මේ ඉන්ද්‍රිය කොහොමද සංවර වෙන්නේ එතකොට එහෙනම් අපි සූත්‍රයෙන්ම අර්ථය ගන්නට ඕනේ බුද්ධ වචනයෙන් අර්ථකථනයක්. අන්න විග්‍රහ කරනවා මනාප අමනාපේ මනාපේ අමනාපේ මනාප අමනාපේ ආවහම කොයි විදිහටද ඉන්ද්‍රිය দমনය වෙන්නේ? ඉන්ද්‍රිය සංවරය වෙන්නේ. එතකොට එහෙනම් ප්‍රායෝගිකව ජීවිතයේ ඉන්න තැනදී අපි හැම වෙලෙම ඉන්නේ ආයතන හයම ඉන්ද්‍රිය ගෝචර ස්වභාවයක. එහෙනම් මේ ඉන්ද්‍රිය ගෝචර ස්වභාවයේ හේතු ප්‍රතිධර්මය නැත්නම් ඒ ප්‍රිය මනාපය අමනාපය මනාපමනාපය ඉක්මවන්න ඒ වැඩපිළිවෙල කරනවා නම් සමාහිත සිතක් ලබා ගන්න මේ මාර්යාගේ දැල ජාලයේ දුරු කරලා යමු වෙන්න අමාරුවක් තියනවද? නැහැ. අන්න ඉන්ද්‍රිය ඒ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව ඉන්න තැනදී ඒ ඉන්ද්‍රිය සංවරයත් කැළී වාසය කරනකොට ඒ හිත එකඟ කරගන්නවා කියන කාරණාව මේ ආධ්‍යාත්මික සැපයක් එක්ක වාසය කිරීම මේ මායාවේ දැල සිඳලා දැමීම කියන කාරණාව සිද්ධ වෙනවා ඒ කාරණා තමයි කලින් ඊට කලින් සූත්‍රයක අර පංචවස් උදේවයි දකින්නකොට ආනිසංශයක් කියන්නේ. අන්නේ ටික ලැබෙනවා. ඊළඟට දෙවියා බුදුරණවහන්සේගෙන් ඒ කාමදකින් දෙවියා ආයේ ප්‍රශ්නයක් දානවා. දුක්ඛමෝ භගවා විසමෝ මග්ගෝති භාග්‍යතුන් වහන්සේ මාර්ගයේ විසමයි ගමන දුෂ්කරයි. ඔන්න දෙවියා කියනවා ඔය මාර්ගයේ විසමයි කියන්නේ විසමයි කියලා කියන්නේ විවිධ දේවල් නේ තියෙන්නේ. විවිධ ආකාර දේවල් හම්බෙනවා. ඒ වගේම මේ ගමන හරිම දුෂ්කරයි. දැන් අපි හිතමු නිකන් මේ ධර්මය අතහැරලා සාමාන්‍යයෙන් විවිධාකාර ඒවා තියෙනකොට ගමනක් අපි යන තැනදී කටුල හැම් වන ලැහැම් මේ හැම දෙයක්ම හරි දුෂ්කරයි ඔන්න ඔයග අදහස තමයි දැන් මේ දෙවියට ආවේ මාර්ගයේ දුෂ්කරයි ගමන හරි මාර්ගයේ විසමයි ගමන හරි දුෂ්කරයි බුදුරන් වහන්සේ අවස්ථාවේදී මෙන්න මේ විදිහට දෙවියන්ට කියනවා දුක්ගමයේ විසමේ ඡාප්වා ඡාපි අරියා ගච්ඡanti කාමද අනරියා විසමේ මග්ගේ පපත් පපතන්ති අවන්සිරා අරියානං සමෝ මග්ගෝ අරියාහි විසමෝ සමෝ හරි රත්නයි ඒකේ බුදුරන් වහන්සේ වෙන මේ විදිහට පැහැදිලි කරන කාමද මේ ආර්යයන් වහන්සේලා ඔය දුෂ්කර වූ විෂම වූ මාර්ගයේ ගමන් කරනවා. දැන් ලෝකයාට පේන්නේ මොකද්ද? අමාරු, දුෂ්කර, විෂම, විවිධ දේවල් දින මාර්ගයක්නේ. ලෝකයේ ලෝකයට පේන්නේ මේ වගේ ස්වභාවය. කියන්නේ එච්චර දුෂ්කරයි. එච්චර විෂමයි. ඇයි ඒකට හේතුව මේ ලෝකයේ පනෝගත්ත පැනවීම එක්ක පැවැත්ම ගත කරනකොට විවිධ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඔන්න එතනින් පටන් ගත්තා. ඔය දුෂ්කර වූ විසම වූ මාර්ගයේ ආර්යයන් වහන්සේලා ගමන් කරනවා. අනරියා විසම වූ මග්ගේ පපතන්ති අවංසිරා ලස්සනයි. අනරියට මේ මාර්ගය විසම වගේ කියන්නේ යටිකුරු වෙලා ඒ කියන්නේ අන ආර්ය නැති කට්ටියන්ට හම් වෙන්නේ යටිකුරු වෙලා නැත්තම් විසම වෙච්ච දෙයක් හැටියට තමයි වැටෙන්නේ නුවන් නැති කට්ටියන්ට. නමුත් ආර්යයන්ට මාර්ගය සමයි කියනවා. අරියානං සමෝ මග්ගෝ අරියාහි විසමේ සමාධි. ආර්ය ආර්යයන් වහන්සේට එහෙම විසමත්වයක් නැහැ. ආර්යයන්ට මේ හැම දෙයක්ම එක හා සමානයි. විසම දේ සමයි කියනවා. ඔන්න ඕකට අපිට අර්ථකථනයක් ගන්න පුළුවන් දේශනාවෙන්. කොහොමද ගන්න පුළුවන්? අපි දැන් අහලා තියෙනවා නේද? අස්සලෝක ධර්මය. අස්සලෝක ධර්මය කියන්නේ ඒක මේ ලෝකයේ ඇති දෙයක් නේද? ලෝකයාට ලෝකේ ඉන්න අනාර්යාට ලෝකේ ඉන්න අයට තමයි සැප දුක්ඛ ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා කියන ටික හම්බ වෙනවනේ. එතකොට විෂම ස්වභාවයක් එක එක දේවල් තියෙන්නේ. විෂමත්වයක් තියෙනවා. එක විදියකට ලාභයක් එක විදියකට අලාභයක්. ලාභෙදී ඇලෙනවා අලාභෙදී ගැටෙනවා. සැපේදී ඇලෙනවා දුකේදී ගැටෙනවා. කීර්තිදී ඇලෙනවා අපකීර්තිදී ගැටෙනවා. ඔය විෂම ස්වභාවයක් එක්කනේ තියෙන්නේ. එතකොට හරි ප්‍රශ්නයක්. ඒක හම්බ වෙන්නේ අනාර්ය ඒ කියන්නේ ආර්යත් මාර්ගය යනකොට ඔගේ නුවණත් එක්ක යාගේ හික්මීම තියෙනවා. නමුත් ඕකත් එක්ක ඔය වැඩ පිළිවෙල තමයි ලෝකයට තියෙන්නේ. ඔන්න විසම දේ ආර්යයන් ගමන් කරනවා කියලා විසම ලෝකයට බුදුරණවහන්සේ ඉස්සෙල්ලාම කිව්වා. ආර්යයන් වහන්සේලා මේ දුෂ්කර වූ විසම මාර්ගය ගමන් කරනවා. හැබැයි අනාර්යයන් තමයි මේ නුවණ නැත්නම් මේ වැරදි විදිහට මේ උඩුකුරු වෙලා තියෙන නිසා නුවණ නැති වෙච්ච නිසා විපර්යාසයක්නේ. සංඥා විපල්ලාසයක්නේ තියෙන්නේ. මෙන්න මේකත් එක්ක අනාර්යයන් තමයි මේක කොහොම වැටහෙන්නේ. ආර්යයන්ට මාර්ගයේ සමයි. ඇයි සමයි කියන්නේ? ඔන්න දැන් අපිට හිතන්න දෙයක්. දැන් ওই අෂ්ටලෝක ධර්ම එනකොට මේක සම වෙන්නේ කොහොමද? සම වෙන්නේ දැන් අපිටම ලාභයක් ආවා. නැත්නම් අලාභයක් ආවා. කීර්තියක් සැපයක්. මොකක් ආවත් මේ මොකද්ද? ඒ ආවදේ මොකද්ද? අසකනාසී දිවකය මන කියන ලෝකයට ගෝචර වෙච්ච පංචීපාදනස්කන්ධයක් නේ. ලාභයක් ආවත්, අලාභයක් ආවත්, යසක් ආවත්, කීර්තියක් ආවත්, අපකීර්තියක් ආවත් ආයතන ආයත ගෝචර වෙච්ච පංචීපාදනස්කන්ධයක් කියලා තේරුම් ගන්නේ කවුද? ආර්ය ශ්‍රාවකයාට හම්බ වෙනවා. එතකොට ආර්ය ශ්‍රාවකයාට මේ පංචීපාදනස්කන්ධයක් කියලා හම්බ වුණාම මොන දේ ආවත් කොයි විදිහයකට දෙයක් ලැබුණත් ලාභ අලාභ යස අයස කීර්ති ප්‍රශංසා සැප දුක කියන නිර්වචනේ එන්නේ පංච උපාදානස්කන්ධයේ සකස් වෙච්ච දෙයක් බව නොදැකීමෙන් මට ලැබෙච්ච දෙන්නේ ලාභේ මට නොලැබෙච්ච දෙන්නේ අලාභේ පංච උපාදානස්කන්ධයක් කියන ක්‍රියාව ඒ ක්‍රියාවලිය ආර්ය ස්වභාවයත් එක්ක හේතුප්‍රත්‍ය ස්වභාවයත් එක්ක දකිනකොට එතකොට මට ලැබෙන්න නොලැබෙන්න මට සැපක් දුකක් මගේ කීර්තියක් මගේ අපකීර්තියක් යෙදෙනවද එහෙනම් ලෝකයේදී ලාභ අලාභ අසහායත නිന്ദා ප්‍රශංසා සැප දුක එන තැනදී මේ ආර්ය ආර්ය දර්ශනයේදී යොමු වෙච්ච ආර්ය න්‍යාය දකින ඒකේනා පංචීපාදස්කන්ධයේ තේරුම් ගන්න යොමු කරගත්ත තැනදී ඔය ලාභ අලාභ අසහාය නිന്ദා ප්‍රශංසා කියන දේ යාට හම්බ වෙන්නේ විෂම ස්වභාවයද තියෙන්නේ සමවතේද තියෙන්නේ. ඔක්කොගෙම තියෙන්නේ මොකද්ද? සකස් වෙච්ච දෙයක්. ඉතින් ඇලෙන්නේ ගැටෙන්නේ මොකටද? සකස් වෙච්ච දෙයක් බව නොදැකීම නිසා හොඳ දෙයට ඇලුණා නරක දෙයට ගැටුණා. සකස් වෙච්ච දෙයක් බව දකින්න දැනදී විෂමත්වයක් නෑ සමයි. ඔක්කොම එක විදිහේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. අන්න ඇලෙන ගැටෙන ස්වභාවය ඉක්මවන. එතකොට එහෙනම් මේ මාර්ගයට ආපු කෙනාට මේක දුෂ්කර විසම දෙයක් නෙමෙයි. මාර්ගයෙන් එනකන් තියෙන මොකද්ද? මාර්ගයේ විසමයි ගමන දුෂ්කරයි. මාර්ගයත් එක්ක යනකොට මේක විසම දුෂ්කර දෙයක් නෙමෙයි. ඒක නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද්ද කියන්නේ? මේ පටිච්චසමුපාදය හරිම සරලයි කියනවා. ඒ කාටද සරල? ආර්ය ආර්යයටනේ. මාර්ගයට ආව කෙනාට. ඇයි මේ ලොකු මෙතන ලොකු වැඩවිල්ලක් හම්බෙන්නේ ගැඹුරු බව හම්බෙන්නේ අපි විකෘතියක් කරගෙන නෙමෙයි. නිත්‍ය සැප ආත්ම සංඥාවත් එක්ක විකෘතියක්. දැන් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ සුනීත සෝපාකල වගේ දැක්කනේ. හැබැයි දැක් දකින්න තීක්ෂණත්වයක් ඕනේ. දැන් කොතල් රජුරවන්ට දකින්න බැරි වුණා. දෙව්දත්ත බැරි වුණා. ඇයි? ඒ තමා තුළ ඒ තීක්ෂණත්වය වැඩිලා නැහැ. මාර්ගයට ආවට පස්සේ ආපු දිනාට මේක හරීම විසම ස්වභාවයේ ඉක්මවපු සම වූ දුෂ්කර නැති දෙයක්. ඒ මාර්ගයට එනකන් තියෙන අධික දුෂ්කර දෙයක්. එතෙන් එන්නේ. මොකද ඒකට හේතුව සම්පූර්ණ විකෘතියක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ කාමද කියන දෙවියන්ට උත්තර දෙනවා. ඊළඟට පංචාල ඡන්ද සූත්‍රය පංචාල ඡන්ද දෙවියා බුදුරන් වහන්සේ ළඟට ඇවිදිලා මෙන්න මේ විදිහට ගාතාවක්කින් කියනවා. ඒ තමයි ඇත්තටම කරදර පරිසරයක් තිබා මහා ප්‍රඥාවන්ත උතුමා ධ්‍යාන සැප ලබනවා. ඒ වගේම ශේෂ්ඨ මුනිදු නුදකලාවේ වසන මේ භාග්‍යතුන් බුදුරයන් වහන්සේ මෙන්න මේ විදිහට ධ්‍යාන සුවයෙන් ලබනවා කියලා සතුටු වාක්‍යයක් මේ දෙවියා බුදුරන් වහන්සේ ඉදිරියේදී ප්‍රකාශ කරනවා. සම්බාධේ වත ඕකාසං අවින්දි භූරි මේ දස බුදුරන් වහන්සේ ගැනම මේ කියන්නේ. ඒ කියන්නේ මහා ප්‍රඥාති බුදුරන් වහන්සේ මේ බාධා තියෙන සියල්ලක්ම ඉක්මවලා සතුටින් වාසය කරනවා කියන කාරණාව තමයි මේ දෙවියා කියන්නේ. යෝ ජහාන ජහානම් බුද්ධා බුද්ධෝ පතිලීන පතිලීන නිසබුහ මුනීති. ඊළඟ බුදුරන් වහන්සේ අවස්ථාවේදී මේ පංචාල ඡන්ද කියන දෙවියට මෙන්න මේ වගේ විදියට විග්‍රහ කරලා පෙන්නනවා. සම්බාධේ ඡාපි වින්දතං වින්දಂತಿ ධම්මං නිබ්බානපත්තිය යේ සතින් පච්චල පච්චලත්තුංසු පච්චලත්තංසු සම්මාතේ සුසමාහිතාති බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් මේ නිවනට පැමිණියාද නැත්නම් නිවන සාක්ෂාත් කළාද අන්‍යා හොඳ සිහියෙන් යුක්තව ඒ වගේම උතුම් අවබෝධයකින් යුක්තව ධ්‍යාන ලැබනවා අන්න ඔහුගේ සිත සමාහිත වෙලා තියෙනවා ප්‍රශ්නයක් උත්තරයක් නෙමෙයි තියෙන්නේ දෙවියත් බුදුරණවහන්සේගේ වර්ණනා කළා බුදුරණවහන්සේ ඒකම තවත් තහවුරු කරනවා මේ නිවනට පැමිණි නිවන සාක්ෂාත් කරපු කෙනාට මේ උතුම් සිහිය සහ මේ සියලු බාධා මැඩගෙන ධ්‍යාන ලැබමින් සමාධි නිත්‍යමයි වාසය කරන්නේ කියලා. ඒක තමයි මේ පංචාල ඡන්ද කියන දිව්‍ය පුත්‍රය එක්ක බුදුරණවහන්සේ අතර සිදුවෙච්ච සාකච්ඡාව තියෙන්නේ. ඊළඟ කාරණ දේශනාව තමයි අපි කවුරුත් අහලා තියෙනවා මේක නම් ටිකක් තායන සූත්‍රය. පැවිද්ද ගැන කියපු විග්‍රහයක් තියෙන්නේ. තායන කියන දේවපුත්‍රයා ඇවිදින්න බුදුරණවහන්සේට වන්දනා කරලා මෙන්න මේ ගාථා ටික තායන දෙවියා විග්‍රහ කරනවා. ඊළඟ බුදුරණවහන්සේ මේක බුද්ධ වචනයක් හැටියට අනුමෝදන් කරනවා. හරිම ලස්සන ගාථා ටිකක් මේ කවිද්දට විග්‍රහ කරලා තියෙන්නේ තායන දිව්‍ය පුත්‍රයා. චින්ද සෝතං පරක්ඛම්ම කාමී පනුද බ්‍රාහ්මන නපහාය මුනි කාමී නේකත්ත නේකත්ත මුපජ්ජති. කෛරාචේ කෛරාතේනං දල්හේන පරක්කමේ සිතිලෝහි පරිබ්බජෝ බිහියෝ ආකිරතෝ පජං අකතං දුක්ඛතං සෙය්‍යෝ පච්ඡාතපති දුක්ඛතං කතංච සුඛතං සෙය්‍යෝ යං කත්වා නානු නානු තප්පති කුසෝ යතා දුග්ගහීතෝ හත්ත මේවානු කන්තති සාමඤ්ඤං දුක්පරාමත්තං නිරායූපව කඩ්ඩති යං කිංචි සිති ලංකම්මං සංකිලිට්ඨං ච යං වතං සකස්තරං භ්‍රමචරියං නතං හෝති මහප්පලන්ති පැවිද්ද ගැන මේ දෙවියා කියන්නේ යම් යම් කිසි බ්‍රාහ්මණයෙක් වීරිය කරනවනේ පැවිද්ද ගැනමයි කියන්නේ වීරිය වීරියෙන් යුක්තව මේ තණ්හාව සිඳලන්නට ඕනේ සන්නාසද පහර වීරියෙන්ම සිඳලන්නට ඕනේ, දුරු කරන්නට ඕනේ. ඒ වගේම තමයි කාමයන් දුරු කරන්නට ඕනේ. ඒ වගේම අන්නේ කාමයන් දුරු කරපු මේ මුනිතුමා අන්නේ විදිහ කාමයන් දුරු නොකරපු කෙනා කවදාවත් මේ ධ්‍යාන වලට නැත්නම් මේ සමාධි වලට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා වීරියෙන් යුක්තව මේ තණ්හාව සිඳලමින් කාමයන් දුරු කරන්න ඕනේ. අන්නේ කෙනා තමයි සැබෑ මුනිවරයෙක් ඉන්නේ. එහෙම කාමයන් දුරු නොකරපු කෙනෙකුට චිත්ත ඒකාග්‍රතාවයක් ලබන්න බෑ. ඊළඟට ඊළඟ ආතාවෙන් කියනවා ඉතින් ඉතින් යමෙක් වීරිය කරනවා නම් කෛරාචේ කෛරාතේන යම් කිසි කෙනෙක් මේ විදිහට වීරිය වීරිය කරනවා නම් දැඩි වීරිය කරනවා නම් නිකන් නෙමෙයි වීරියක් කරනවා වගේම දැඩි කොට වීරිය කරනවා නම් අන්න එයාගේ පැවිද්ද ලිහිල්ව ගැනීමක් නෙමෙයි තියෙන්නේ. එයා කෙලෙස් එයායි කෙලෙස් රැගිරෙන්නේ නැහැ කියනවා. හැබැයි පැවිද්ද ලිහිල්ව ගත්තොත් එහෙම එයා තුල කෙලෙස් රැගිරෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට ඒ වීරිය නැතිනම් පැවිද්ද ලිහිල්ව ගත්තොත් අන්න මොකද වෙන්නේ? කෙලෙස් රැගිරෙනවා. එතකොට අර කලින් කියපු ගාතාවත් එක්ක ලස්සන්ට සැසඳෙනවා. කලින් කරපු දේශනාව කාමද සූත්‍රයත් එක්ක එතන පැහැදිලි කරනවානේ මේ සතුටින් ඉන්නවා කියලා පැවිද්දේ අර සීක කෙනා සිහිය වීරියත් එක්ක සමාධිය වඩනකොට විසම හැටිය පරිසරයේ සම හැටියට හැසිරෙන තැනදී සතුටින් ඉන්න ඕනේ. එහෙම නැති කෙනාගේ පවිද දුෂ්කරයි. දුෂ්කර වෙන්නේ අර හතුර නැහැ. අන්න කෙලෙස් සැකරෙනවා. එහෙමනම් එවැනි වීරියකින් යුක්ත යුක්ත නැතුව වාසය කරනවා නම් පැවිද්ද ලිහිල්ල ගත්තොත් එයාගේ කෙලෙස් සැකරෙනවා කියලා ඒ දෙවියා බුදුරන් වහන්සේට කියනවා. ඊළඟට දෙවියා කියනවා අකට දුෂ්කර වූ දේ කර කළ යුතු දුෂ්කර උතුම් දේ තියෙනවා නේ කරන්නට ඕනේ. ඒ වගේම වැරදි දේවල් නොකර කියන්නේ වැරදි කරනකොට අපට අමාරුයි වැරදි නොකර ඉන්න. නමුත් දුෂ්කර හරියේ වැරද්ද නොකර ඉන්නට ඕනේ. ඒ වගේම කළ යුතු දේ දුෂ්කර වුණත් ඒ දේ කරන්නට ඕනේ. ඒ වගේම යම් කිසි කෙනෙක් ඉන්නවා නම් වැරද්ද කරලා පසුතැවෙනවා නම් ඒතර වැරද්දක් කරන්නේ දුෂ්කර වූ කාරණාව එයා නොකරන නිසා. මෙහෙම යම් කිසි කෙනෙක් දුෂ්කර වූ කාරණාව කරනවා නම් වැරදි කරලා නැවත පසුතැවෙන්නේ නැහැ. ඒ පසුතැවීම ඉක්මවනවා. හැබැයි වැරද්දක් කරලා පසුතැවුනට වැඩක් වෙන්නේ නැහැ. වැරද්ද කරලා ඉවරයි. ඒ නිසා දුෂ්කර වූ කාරණාව කරන්නට ඕන. ඒකවල තමයි පසුතැවෙන්න තියෙන කාරණාවෙන් එයාට ඉක්මවන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අන්නේ උතුම් දේවල් කරන්නට ඕනේ කියලා ඒ දෙවියා බුදුරජාණන් වහන්සේට කියනවා. මේ භික්ෂුව ගැනමයි කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේට දෙවියා කියනවා මේ කුසතන, ඒ කියන්නේ අපි අද කාලේ ගත්තොත් එහෙම දෙපැත්තට කැපෙන අර ලෙව් ගහ කියන්නේ අන්න ඒ වගේ ගහක්. ඒක වරද්දවා අල්ලගෙන අපි ඇද්දොත් මොකද වෙන්නේ? අපේ අතම කැපිලා යනවා. මෙන්න මේ වගේ තමයි ඒ වරද්දවා ඒ කුසතන ගහ අල්ලගත්තා වගේ ඒ අල්ල ගැනීම නිසාම කපාගෙන යනවා වගේ. වරද්දවාගත්ත මහානකම නිරේ කරාම අරගෙන යනවා කියලා ඒ දෙවියා බුදුරන් වහන්සේට පැහැදිලි කරනවා. ඊළඟට දෙවියා කියනවා යම් කිසි කෙනෙක් මේ ලිහිල්ව කියන්නේ මේ කාය කර්ම ආදී මේ සියලු දේවල් ලිහිල්ව එයා ගත්තොත් ලිහිල් වැඩපිළිවෙලක එයා හිටියොත් ඒ වගේ මෙයාට කිලිටි වෙච්ච වෘතයක් තියෙනවා දැන් මෙතන උත උත කියලාමනේ පැහැදිලි කරන්නේ. යං කිංචි සිතිලං කම්මං සංකිලිට්ඨං යං වතං. එතකොට දැන් අපි දන්නවනේ සීලබ්බත කියනකොටත් ඒක උත හැටියෙන්නේ. එතකොට මේ සීලයක් වතක් කරන එකක් හැටියටම ඒක නිසා තමයි ඒක සීලබ්බත පරාමාසයක් නොවෙන්නේ සීක උනාට පස්සේ. එතකොට එහෙනම් මේ වත කියන අර්ථකතනේ සීලයත් එක්ක යෙදෙනවා. එහෙනම් ලිහිල්ව ගත්ත වතක් තියෙනවා. එතකොට ලිහිල් වතක් තියෙනවා නම් කර්ම කායික ක්‍රියා අපිරිසිදුයි නම් අන්න එතකොට එයාගේ මේ බඹසර සැක ඒ කියන්නේ සැකයත් එක්ක කුකුසත් එක්ක ඉපිලිසරක් එක්ක තමයි බඹසර ඇති වෙන්නේ ඒක මහත්ඵල වෙන්නේ නැහැ කියලා. කියන්නේ කිලට සීලයක් කිලට වෘතයක් ලිහිල් ගත්ත ලිහිල්ව ගත්ත කායික ආදී ක්‍රියා දිනවනම් සැක කටයුතු බඹසරක් තියෙන. ඒ කියන්නේ පිරිසිදු බඹසරක් එන්නේ නැහැ. ඒක මහත්ඵල වෙන්නේ නැහැ කියලා. එතකොට එහෙනම් මේ කාරණාව ඇතරම් පැවිදි කෙනෙකුට ඒ දෙවියා ඉස්මතු කරපු කාරණා ටිකක් මේකේ මේ අවසාන එකේ ලස්සන කාරණාවක් ගන්න පුළුවන් මේ වත කියනකොට ඒක ඇතරම සීලයත් එක්ක කතා කරනවා. ඒක නිසා තමයි සීලබ්බත පරාමාසයේ සෝතාපන්න වෙනකම්ම තියෙනවා. ඒක හැබැයි නැති වෙන්නේ නැති කරන්න කෙනෙකුට බෑ. අපි හිතනවා මම නැති කරනවා කියලා. මට නැති කරන්න බෑ. අපට හැඳිලීම තියනවත් ඒකත් පිරිසිදු දෙයක් කරන්නට ඕනේ පිරිසිදු භාවයේ පිණිස. තමන්ගේ පිරිසිදු භාවය. දැන් අපිට සම්පූර්ණ මම ඉන්නවනේ. මම මම ලැබිලා ඉතින් ලැබිච්ච මගේ පිරිසිදු භාවයක් දකින්නට ඕනේනේ. එහෙනම් පිරිසිදු භාවයට කටයුතු කරන්නට ඕනේ. හැබැයි මම නොලැබෙනකොට මගේ පිරිසිදු භාවය කටයුතු කරනවද? නෑ. එහෙනම් මම නොලැබෙච්ච තැනයි සීලබ්බත පරාමාසය දුර අන්න එතකොට ගොඩනැගෙන සීලය මොකද්ද? ආර්යකාන්ත සීලය. ඒක සමාධි සංවර්ධනික ඒ වගේම මේ නෝනත්තම් ප්‍රශංසා කරන දාස භාවයෙන් නිදහස් නොකැලල් ස්වාධීන සීලයක්. ඉතින් මෙන්න මේ තායන දේවපුත්‍රයා ඉදිරිපත් කරපු මේ ගාතාව බුදුරජාණන් වහන්සේ නැවත භික්ෂූන්ට ඉදිරිපත් කරනවා. දේවපුත්‍රයා ගියාට පස්සේ භික්ෂූන්ට බුදුරණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළ බුදුරණන් වහන්සේ භික්ෂූන්ට කියනවා උගන්හාත භික්කවේ තායන ගාතා පරියාපුණවත භික්ඛවේ තායන ගහත ධාරේද භික්ඛවේ තායන ගහත අතසංහිතා භික්ඛවේ තායන ගහත ආදි බ්‍රහ්මචර්යයේ කාති අන්න භික්ෂුවට කියන මහණෙනි මේ තායන ගාථා ඉගෙන ගන්න. මේ තායන ගාථා වලට අනුව පුරුදු වෙන්න. මේ තායන ගාථා දරා ගන්න මේකේ අර්ථය විමසන්න. ඒක බ්‍රහ්මචාරියාවේ මූල මූලිකත්වයට ගොඩාක් හේතු වෙනවා. ආදි බ්‍රහ්මචර්ය කාසේ බඹසරේ මූලිකත්වයට හේතු වෙනවා. ඒතර බලන්න මේ දෙවියා කියපු ගාතාව බුදුරන් වහන්සේ තායන ගාතා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. තායන කියපු ගාතා ටික. තායන කියන්නේ දෙවි පුත්‍රයා කියපු ගාතා ටික. ඒ ගාථා ටික ගොඩක් වටිනවා කියලා භික්ෂුවන්ට බුදුරන් වහන්සේ අවස්ථාවේදී පැහැදිලි කළතර බලන්න එහෙනම් එවැනි දෙවුරුත් වැඩ වාසය කරනවා. ඊළඟ සූත්‍රය තමයි චන්දිම සූත්‍රය. මේක නම් අපි දන්න එකක්. චන්දිම සූත්‍රය සහ සූර්ය සූත්‍රය. මොකද පිරිත් පොතේ තියෙනවනේ. චන්දිම දිව්‍ය පුත්‍රයා රාහු අසුරෙන්දයව අසුරෙන්දය චන්දිම දිව්‍ය පුත්‍රයව අල්ල ගන්නවා. අල්ල ගත්තට පස්සේ චන්දිම දිව්‍ය පුත්‍රයා ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට සිහි කරනවා. නමෝ තේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝ සිසබ්බදී සම්බාධ පටිපන්නෝස්මින් තස්ස මේ සරණං බවාති බුද්ධ වීරයන් වහන්සේ වහන්සේ নমස්කාර වේවා වහන්සේ හැම දෙයින්ම නිදහස් වුණසේක මම දැන් කරදරයක වැටලා ඉන්නේ මට පිහිටවනසේකවා කියලා චන්දිම දිව්‍ය පුත්‍රයාව රාහු අසුරයෙන් අල්ලගත්තට පස්සේ බුදුරන් වහන්සේට වන්දනා කරලා ඉදිරි කියනවා. ඒ අවස්ථාවේ බුදුරන් වහන්සේ රාහු අසුරයෙන් දැඩ මෙන්න මේ ගාතාවක් කියනවා. තථාගතං තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතෝ රාහු ඡන්ද පමුච්ඡස්සු බුද්ධාලෝකානුකම්පකාති දැන් එතකොට දැන් මේ චන්දිම දිවිමුත්ත මෙහෙම කියවලා පස්සේ බුදුන් වහන්සේ ඊට අදාළව රාහුට කතා කරනවා දැන් දැන් අපට දෙන්න පුළුවන් ඇයි එහෙනම් අශෝක කවුද අපි බිම්බිසාර රජතුමාට උදව් කරන්න කියනත් කියලා. බිම්බිසාර රජතුමා එන්න කීවෙත් නෑ ධර්මයේ තුලින්ම පිළිසරණ ඇති කරගත්තා. නමුත් බුදුරණවහන්සේට දැන් අපි හිතමු යම්කිසි අවස්ථාවක් තියෙනවා මේ ඒකට අදාළ ප්‍රතිකර්මයක් තියෙනවා. ඊට අදාළ දෙයක් තියෙනවා. එතකොට දැන් මොකද්ද රතන සූත්‍රයේ තියෙන සත්‍යක්‍රියාව? ඒ සත්‍යක්‍රියාවක් එහෙම දෙයක් තියෙනවා. නමුත් ඒක ඒකාන්තින් හැමෝටම සිදු වෙන්නේ නැහැ. මොකද හේතුව කර්මානුරූප දෙයකුත් තියෙනවා. ඉතින් ඒකත් එක තමන් මේක තේරුම් ගන්නට ඕනේ. වෙන්නත් තියෙන්න පිට පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ නිසා මොකද බුදුරණවහන්සේගේ ධර්මයේ හැම තියෙන සම්පූර්ණ අපි කරදරෙන් නිදහස් කරන්න මේ අපි පුජ්‍යල කරදර නිදහස් කරන එකනේ හතර දුකින් නිදහස් කරන එක. ඒක නෝට තියෙන කෙනාට කොහොමද සිදු වෙනවා. හැබැයි කර්මානුරූප ස්වභාවයත් එක්ක පුජ්‍යල කරදරේ ඒකාන්ත නිදහස් වෙනවා කියන එකක් නැහැ. ඊළඟ චන්දිම දිව්‍ය පුත්‍රයාට කරදර වෙනාට පස්සේ රාහුට බුදුරණවහන්සේ කියනවා ඒ රාහු එම්බා රාහු චන්දිම දිවිපුත්‍රයා දාගතයන් වහන්සේව සරණ ගියා. බුදුරන් වහන්සේලා ලෝකයට අනුකම්පා කරනවා. ඔය චන්දිම දිවිපුත්‍රයාව නිදහස් කරන්න කියලා රාහුට කියනවා. ඒ අවස්ථාවේ රාහු නිදහස් කරනවා චන්දිම දිවිපුත්‍රයාව නිදහස් කරගෙන වේපචිත්‍ය අසුරයා ළඟට යනවා. අසුරයා ළඟට හරිය සංවේගයෙන් යනකොට අසුරයා වේපචිත්‍ය අහනවා ඇයි ඔබ මේ බය ඇති ගැනීමෙන් මේ එන්නේ ඔය මේ මේ කවුද චන්දිවල විමුණ නිදහස් කරගෙන ඇයි එන්නේ කියලා ඇහුවට පස්සේ කියනවා මෙන්න මේ විදිහට රාහු වේපචිත්තිට ඉස්ලාම රාහුගෙන් රාහුගෙන් අහනවා "ඒ රාහු මොකද ඔය බය වෙලා ඉන්නේ? හද නිදහස් කළා නේද?" ඉතින් දැන් මොකක් නැති කරන බය වෙලා වගේ ඉන්නේ ඇයි කියලා ඇහුවට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ ගාතාවක් පැවසුවා. ඉතින් යම් විදියකින් මම සඳ නිදහස් කළේ නැතිනම් ඒ චන්ද්‍රද්වීය පුත්‍ර නිදහස් කරේ නැතිනම් මගේ හිස හත් හඩකට පැලෙනවා මගේට මට සැපක් ලැබෙන්නේ නැහැ ඒකයි නිදහස් කරේ කියන්නේ. ඒතර වන්නේ බුද්ධානුභාවය. ඒතකොට මේවා බුද්ධානුභාවය බුදුරන් වහන්සේගේ ආනුභාවය. දැන් බුදුරන් වහන්සේගේ නවාංග ශාස්ත්‍ර ශාස්ත්‍රයේ තියෙන එකක් මොකද්ද? ආචාර්ය ධම්ම ආශ්චර්ය ධර්ම තියෙනවා. එක එක කාරණාවක්. එතකොට ඒකත් නවාංශාසන කොටස. ඒක අපට ගෝචර නෑ. ඒක බුදුරජාණන් වහන්සේට විශේෂ දෙයක්. එතකොට අපට ඒක ගැන හිතල් ඇත්තටම ධර්මයේ තේරෙනකොට එයා දන්නවා බුද්ධ ශාසනයේ ආශ්චර්ය කාරණාවක් තියෙනවා. ඒ ආශ්චර්ය කාරණාව මේ බුදුරන් වහන්සේලාට ආවේනික දෙයක්. ඉතින් ඒ නිසා එයා ඒක පිළිගන්නවා. අද ගොඩාක් අය සාහාරික මතයක් විතරක් තියෙන නිසා ප්‍රායෝගික දෙයක් නැති නිසා ආශ්චර්ය කාරණා පිළිගන්නේ නැහැ. හැබැයි ඒ සියලු දෙනාගම තියෙන්නේ මොකද්ද? තාර්කික පුද්ගලත්වයේ මතයක් විතරයි මේ භෞතික විද්‍යාවත් එක්ක ගොඩනැගෙන්නේ. ඊළඟට ඊළඟ සූත්‍රය ඒකම තමයි මේ චන්දිම දීපුත්‍රය අල්ලගත්ත ඊළඟට සූර්ය දීපුත්‍රයව අල්ලගන්නවා. ඒ අවස්ථාවේදී සූර්ය දීපුත්‍රය අල්ලගත්තට පස්සේ ඒ සූර්ය දීපුත්‍රයා අර විදිහටම නමෝතේ බුද්ධ වීරත්වෝ ඉප්පමුත්තෝ සම්බදී සම්බාධ පටිපන්නෝස්මින් තස්ස මේ සරණම් බවාති. ඒ අවස්ථාවේ පැහැදිලි කරනවා වන්දනා කරනවා බුද්ධ වීරයන් වහන්සේට මොළි නමස්කාරය වේවා. ඔබ වහන්සේ හැම දුකින් නිදහස් වුණා මං කරදරයකටලා ඉන්නේ මට පිටුනසේක්වා කියලා. ඒ අවස්ථාවේ රාහු අසුරින්දයට බුදුරයන් වහන්සේ මේ විදිහට රාහු සූර්යදී පුත්‍රයා අස්ථාගතයන් වහන්සේ සරණ ගියා. ඒ වගේම බුදුරයන් වහන්සේ ලෝකෙට අනුකම්පා කරන නිසා ඒ සූර්යදී පුත්‍රයාව නිදහස් කරන්න කියලා කියනවා. එහෙම කිව්වට පස්සේ මේ රාහු අසුරයා අර සූර්යදී පුත්‍රයා නිදහස් කරනවා. ඒ අවස්ථාවේ තව ධාතාවක් අරකට වඩා තියෙනවා. ඒ තමයි යෝ අන්ධකාරෝ නමසී පබං කරෝ. ඒ රාහු යම් කෙනෙක් ඝන අන්ධකාරය එළිය කරයිද බබලවයිද අග්‍ර තේජස් හිරුමඩලක් ඇද්ද අහසේ හැසරණේ හිරුමඩල ගිලෙන්නට එපා එයි රාහු මගේ දරුවාවට සූර්ය පුත්‍රයාව නිදහස් කරන්න කියලා බුදුරණවහන්සේ කිව්වට පස්සේ රාහු අර සූර්ය දිව්‍ය පුත්‍රයාව අර බියෙන් කැටි ගැනීමෙන් යුක්තව නිදහස් කරනවා ඊපතිත් ළඟට යනවා ඊයාට පස්සේ ඊපතිත් අහනවා ඇයි එවුලන්නේ ඇයි පසුත වෙන්නේ කියලා ඇහුවට පස්සේ බුදුරණවහන්සේ මට මේ වගේ ගාථාවකින් වදාරුවා සූර්යදේවී පුත්‍රයා නිදහස් කරන්න කියලා. මම නිදහස් නොකළා නම් මගේ හිස හත් කඩකට කරනවා. මට සැපක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිදහස් කරා කියලා කවුද සූර්යදේවී පුත්‍රයා ඒ අවස්ථාවේදී අර බුත්මේ ප්‍රියපචිත්තිට පැහැදිලි කරනවා. ඉතින් අද දවසේ මේ උදේ කාලේ සූත්‍ර දේශනා 10ක් දේව දේවපුත් සංයුත්තේ තියෙන සූත්‍ර දේශනා 10ක් තමයි ඔය කතා කරන්න කියදුනේ. ඉතින් මේ සුතු දේශනා තුළ දැන් කලින් ඒවට වඩා බොහෝ වෙලාවට ලස්සන කරුණු ගොඩක් හම්බුණා. සමහර දවස්වල ලুকু ලස්සන කරුණ හම්බුන්නේ නැහැ කියලා අවස්ථා තිබුණානේ. නමුත් අද දේශනා නම් ගොඩක් ලස්සනයි නේ. බලන්න බුදුරණවහන්සේගේ දේශනා එකයි අපි ප්‍රමාණිකුල අධ්‍යයනය කරගෙන යනකොට විවිධ ආකාර දේවල් හම්බ වෙනවා. ඉතින් ඇත්තටම මේ සම්බන්ධයෙන් අපි ගොඩාක් සතුටු වෙන්නට ඕනේ. මම ගොඩාක් අයත් එක්ක කතා කරලා තියෙනවා මේ මේ දේශනා මුල ඉඳලා අපිට මේ අධ්‍යයනය කරලාගෙන යන තැනදී අපිට හම්බ නොවෙච්ච දහම් කාරණා හම්බ වෙනවා. අපට අද ගොඩාක් වෙනාවට අපි අර අපට තේරෙන තැනක ඉන්නේ අරන් බලන්නේ. ඒතර අපට තේරෙන කාරණා අපි ගොඩක් වෙලාවට ගන්නේ අපේ කෝණින්නේ. බුදුරණවහන්සේ මේ අවස්ථාන කූලව මේ කියපු කාරණා අපි ඉගෙන ගන්න යනකොට අපට පුළුවන්කම ලැබෙන අපේ ප්‍රඥාව තවත් වර්ධනය කරගන්න. මම හැම වෙලෙම කියන්නේ අපට හැම වෙලෙම හම් වෙන්න ඕන කියලා අපට හිතන්න අපට අපේ රාම ඉක්මවන්න අපි විශේෂත්වයකට කරා යන්න යම එහෙනම් මේ දේශනාවක් අපි මෙහි මැදිනේ කරන් යනකොට අපට එවැනි දේ හම් වෙන්න ඕන. අන්න එතකොට තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ ඒ උතුම් සත්‍ය අවබෝධයෙන් හරහා යන්න. ඉතින් ඒ නිසා අපිට ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් මේ කාරණා දෙකම මේ තුලින් අපි තුල ගොඩ නැගෙනවා. ඉතින් ඒ නිසා අපි තවදුරටත් මේ දේශනාව අපි සාකච්ඡා කරන්න යොමු වෙමු. ඊට පස්සේ දහවල් දිවිගේ දතිරුවන් සරණයි. දතිරුවන් සරණයි. අපි සංයුතනිකාය සූත්‍ර දේශනා සාකච්ඡා කරමින් සිටියේ මනුසත් බවක් ලැබූ අපට මේ ආකාරයට බුද්ධ වචන ඉතුරු වෙලා තිබීම ඇත්තටම මේ යුගයේ අපි ලැබපු වාසනාවන්ත අවස්ථාවක්. මීට වසර 200කට 300කට කලින් මේ විදිහේ ධර්මය එක ජීවිතයේ ගත කිරීමේ හැකියාව තිබුණේ නැහැ. ඉතින් මේ යුගයේ අපි ඒ අතින් ගත්තහම මේ ධර්මය එක්ක කල්පනා කරනකොට වටිනා අවස්ථාවක් අපට ලැබිලා තියෙනවා. ඉතින් අපි මේක හරියට තේරුම් ගත්ත තැනදී තමයි මේ ධර්මයටම අපි යොමු වෙන්න කැමැත්ත තියෙන්නේ. අපි ඒ නිසා බුද්ධ වචනේ තුල අන්තර්ගත මේ දේශනා ඉගෙන ගැනීමට ඉක්මන් වෙන්නට ඕන. නැත්නම් අපි ඒකට තමයි අර දැන් අපි ඉක්මන් වෙන්න ඉක්මන් මොකක් කර ලබා ගන්නනේ. ඒකට නෙමෙයි මේ සඳහා අපි ඉක්මන් වෙන්නට ඕනේ. මේ සඳහා අපි හොඳ කැමැත්තක් ඇති කර ගන්නට ඕනේ. එතකොට තමයි අපට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඊළඟට තියෙන්නේ අනාථපිණ්ඩික වග්ගය. ඒකේ පළවෙනි සූත්‍රය තමයි චන්දිමස සූත්‍රය. නන්දිමස කියන දිව්‍ය පුත්‍රයා බුදුරන් වහන්සේ ළඟට ඇවිදිලා වන්දනා කරලා එකත් පස්ව සිටගෙන මෙන්න මේ විදිහේ ගාතාවක් කියනවා. තේහි සොත්තිං ගමිස්සන්ති කච්චෝ වාමකසේ මගු මගා යහනාති උපසමජ්ජ ඒකෝ නිපකා සතාති. ඇතර මේක හරි ලස්සන කාරණාවක්. ඒ දෙවියා කියනවා ධ්‍යාන ලබා සිටින එකඟ සිත් තියෙන දැන් එතන පැහැදිලි කරන්නේ ධ්‍යාන තියෙන එකඟ සිතක් තියෙන ප්‍රඥාවන්ත තීක්ෂණ ප්‍රඥාවෙන් තීර්ව ප්‍රඥා නිපක කියන්නේ ඒක. එතකොට ධ්‍යාන තියෙන එකඟ සිත් ඇති තීර ප්‍රඥා ඇති සිහියෙන් යුක්තව වාසය කරන කෙනෙක් හරියට මේ වගේ කියනවා. මදුරුවන් නැති තැනක සිටින්න යන කැසක මුවන් වගේ එයාලා පහසුවක් නැත්නම් යහපතක් එයාලට පැමිණෙනවා කියනවා. ඔන්න දෙවියාගේ උදාහරණ. මේක ලස්සන හිතන්න කාරණාවක් තියෙනවා. මම එකයි මේ කාරණාව කිව්වේ ලස්සනයි කියලා. තීර ප්‍රඥාවක්. ඒ කියන්නේ දැන් මේ විග්‍රහ කරන්නේ එක්කෝ රහතන් වහන්සේ නමක් නැත්නම් මාර්ගඵලලාභී කෙනෙක් ගැනනේ. තීර ප්‍රඥාවක් තියෙන එකඟ සිත් ඇති ධානලාභී ඒ භික්ෂූන් හරියට වාසය කරන්නේ කොයි වගේද? මදුරුවන් නැති තැන් වලට ගිහිල්ලා වාසය කරන කැසක මුවන්. ඒ කියන්නේ මේ මුවන්ගේ වර්ගය වෙන්න ඇති. ඒ ඒ මුවන් මදුරුවන් නැති තැනක ගිහිල්ලා ඉන්නේ තරුණ මුවන්. ඒ කියන්නේ කැසක තරුණ මුවන් වගේ. මදුරුව කෑම කරදරක්නේ. නැති තැනකට ගිහිල්ලා ඉන්නවා. බුදුරණවහන්සේ ඊට වඩා ලස්සන කාරණාවක් කියනවා. දැන් ඔන්න දෙවිය දැකපු කෝණේ මදුරුවන් නැති තැනකට ගිහිල්ලා ඉන්න තරුණ මුවෝ වගේ සතුටින් ඉන්නවා. කවුද? ප්‍රඥාව අධික සමාධිමත් සිතක් ඇති ධ්‍යානලාභී භික්ෂුව. බුදුරණවහන්සේ දේශනා කරනවා ප්‍රඥාව අධික තීක්ෂණ ප්‍රඥාවක් ඇති සමාහිත සිත් ඇති ධ්‍යානලාභී භික්ෂුව හරියට දැලකට අහුවෙච්ච يعني මාළු දැලකට අහු වුණාට පස්සේ දැල සිඳගෙන ගිහින් සිටින මාළු වගේ සතුටින් ඉන්නවා. ඔන්න උදාහරණ දෙකේ වෙනසක් තේරුන්නේ නැද්ද කියනකොටම දෙවියා කියපු උදාහරණ තියෙන්නේ මදුරු නැති තැනකට ගිහිල්ලා ඉන්න තරුණ මුවා වගේ කියනවා. බුදුරණවහන්සේ දෙන උදාහරණේ දැලකට අහුවෙච්ච මාළුව දැල සිඳගෙන ගිහිල්ලා ඉන්න ඒ සතුට වගේ කියනවා. එතකොට දෙවියගේ උදාහරණේ තියෙනවා නැති තැනකට නෑන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම මේකට පුංචි උදාහරණයකුත් දීලා තියෙනවා මේ හා සමානවම මේ වගේ උදාහරණයක්. ඒ තමයි අපි හිතමු අපි යුද්ධයක් කරනවා කියලා. දැන් ඇත්තටම ගත්තොත් මිනිස්සු ඝාතනය කරගෙන යන යුද්ධයට වඩා අති විශාල යුද්ධයක් නෙමේක. මේක සාමාන්‍ය යුද්ධයක් නෙමෙයි. අපි උදාහරණ ගමුකෝ සාමාන්‍ය යුද්ධයක්. ඔන්න අපිට තියෙනවා සාමාන්‍ය යුද්ධයක් කරන්න. කරගෙන යනකොට අපට අපි තනියම යන්නේ කියලා හිතන්නේ. ආයුධ ටිකුත් අරගෙන යනවා. හැබැයි විශාල සේනාංකයක් ඉන්නවා. ලොකු සේනාංකයක් ඉන්නවා අපි ඉස්සරහට වෙලා. අපි කන්දක් මුදුනක් තියෙනවා. මේ කන්ද මුදුනට ගියාට පස්සේ අර සේනාවට අහු වෙන්නේ නැහැ. එක්කෙනෙක් ඉන්නවා සේනාව එන තැනදී මගහැර මගහැර කොහොම හරි පාරක් හොයාගෙන කන්ද මුදුනට යනවා. ගිහිල්ලා එයා ඉන්නවා. එතකොට එයාට දැන් රැකවරණයක් තියෙනවා. මොකද එතන හතුරු කන්ද මුදුනේ හතුරු රැකවරණයක් තියෙනවා. හැබැයි කන්ද වට කරගෙනම ඉන්නේ කවුද? ඒ හතුරු. වට කරගෙනම ඉන්න තැනදී එයාට යම් කිසි මොහොතක පහළට එන්න ඕනකමක් තිබුණොත් නැත්නම් ඒක එතනින් පල්ලෙහාට යන්න අවස්ථාවක් ඇති වුනහම ආයේ කිසිම විදිහකින් හතුරෙන් ගැලවීමක් නැහැ. මොකද වට කරලා තියෙනවා. තව එක්කෙනෙක් ඉන්නවා. එයා හතුරු එන අවස්ථාවේදී ඒ සියලු හතුරන්ට පහර දීලා සියලු හතුරු විනාශ කරලා කන්ද මුදුනට යනවා. දෙන්නටම කන්ද මුදුනට ගියාම රැකවරණයක් තියෙනවා. හැබැයි අර පස්සේ කීප එක්කෙනාගේ රැකවරණය ස්ථිරයි. ආයි කවදාවත් හතුරෙක් එන්නේ නැහැ. දැන් මෙන්න මේ උදාහරණෙත් ඒ වගේ ලස්සනට ගැලපීමක් තියෙනවා. දැන් දෙවියා කියන්නේ මදුරුවන් නැති තැනක ගිහිලා ඉන්න තරුණ මුවන් වගේ කියලා. එයාලට අර මදුරුවන් කරදරයක් නැහැ. නැති තැනකට ගිහිලා ඉන්න නිසා. හැබැයි බුදුරණවහන්සේ දේශනා කරන්නේ දැලට අහුවෙච්ච මාළුව දැල සිඳගෙන ගියා වගේ. අනිත් වගේ තමයි බුදුරණවහන්සේ පෙන්නපු මාර්ගයේ තියෙන්නේ මාරසේනාව නැත්තම් අපි හසර බැඳ පවත්වන බැඳීම් සියල්ලක්ම දැකලා සත්‍ය දැකලා එය ඉක්මවීම ඒක තමයි බුදුරණවහන්සේ පෙන්නපුව ධර්මයේ තුල තියෙන්නේ. අනිත් අය සියල්ලක්ම හොයන ප්‍රතිපදාවේ තියෙන්නේ ඒ බැඳීම් නැති තැනකට යන්න උත්සාහ කිරීම. නැත්තම් ඒ ප්‍රශ්න නැති තැනකට යන්න උත්සාහ කිරීම. අන්න එතනදී තමයි ලෝකයා විමුක්තිය හොයන තැනදී ආකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන ආදී සමාපatti වලට යොමු වෙලා ලෝකයේ ලැබෙන ප්‍රශ්න වලින් මගහැරලා ඒ වගේන් මගහැරලා යම් සමාපත්තියක් ලැබීමෙන් විමුක්ති වුණා කියලා හිතන එක. බුදුරන් වහන්සේ තුල තියෙන්නේ නැවත එවැනි දෙයක් ගොඩ නැගෙන විදිහට සත්‍ය දැකීමත් එක්ක නිදහස් වෙන එක. ඔන්න ඔය දෙක හොඳට අපි තේරුම් ගන්න වෙනවා. එහෙම තේරුම් ගත්තොත් තමයි සැබෑවටම බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ නිවැරදි මාර්ගය අපට හිතා ගන්න පුළුවන්. අපි ඕනෑම ප්‍රතිපදාවක් උරු කරනකොට අපට අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිපදාව තුළදී සංසිඳීමක් ඇති වෙනවා. අපි හැමෝටම තියෙන ප්‍රශ්නේ කාමය නිසා මේ කාමය ඉක්මවනවා. එතකොට අපි හිතනවා අපට හරි දැන් කියලා. අපට දැන් සැනසීමක් සතුටක් තියෙනවා කියලා. ඔන්න ඕකට තමයි බහුතරයක්ම බහුතරයක් කියන එකත් වැරදි වගේ. <laughs> ඒ කියන්නේ ඔක්කොම කියන එක හොඳ නැහැ. ඒ කියන්නේ එච්චරට පිරිසක් ඒ පැත්තටමයි යොමු වෙන්නේ. කලාතුරකින් කෙනෙකුට තමයි බුදුරන් වහන්සේ පෙන්නපු ආකාරයට ප්‍රතිපදාව හම්බ වෙන්නේ. එතකොට අපිට මේ දේශනාව දැන් මේ කාරණාව ගත්තට පස්සේ අපිට ඒක එච්චරම ඔක උපමා දෙකකින් වෙනසක් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් හොඳට හිතලා බැලුවොත් ඒ උපමා දෙකේ වෙනසක් තියෙනවා. මොකද බුදුරන් වහන්සේ නැත්තම් සාමාන්‍යයෙන් ඒ කියපු කාරණාවම ස්ථිර කරනවස්ථා තියෙනවනේ. මොකද මේක ඒකම ස්ථිර කරන්නේ නැතුව බුදුරණවහන්සේ වෙන උපමාවක් අරගෙන ඒ කාරණාව කියනවා. ඊළඟ සූත්‍රයේ තියෙන්නේ වෙන්හු කියලා සූත්‍රයක්. ඒකත් ඒ වෙන්හු කියන දේව පුත්‍රයා තමයි එවිදෙලා බුදුරණවහන්සේට මෙන්න මේ වගේ ගාතාවක් කියනවා. ඒ අවස්ථාවේ බුදුරණවහන්සේට මෙහිම ගාතාවක් කියනවා මේ සුකිතාවතේ මනුජා සුගතම් පෛරු පාසිය. හරි ලස්සනයි. මේ මිනිස්සයෝ බුදුරන් වහන්සේට සුගතයන් වහන්සේව ඇසුරු කරනවා ඇසුරු කරලා ඔවුන් ප්‍රඥාවෙන් අප්‍රමාදීව මේ බුදුරන් වහන්සේගේ ශාසනය හික්මෙනවා ඇත්තෙන්ම ඔවුන් සූපත් වෙනවා බුදුරන් වහන්සේ ගාවට ඇවිදින්න බුදුරන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කරලා අප්‍රමාදීව ඒ බුදුරන් වහන්සේ කියපු විදිහට හික්මෙන තැනදී තමයි සූපත් වෙන්නේ බුදුරණවහන්සේත් ඒ ඒකයි ඒ විදිහටම කියනවා වෙන්නු වෙන්නු කියන දේව පුත්‍රයාට කියන්නේ යම් කිසි කෙනෙක් ඒ අනුශාසනාව අනුවම නොපමාව අප්‍රමාදීව මේ ධ්‍යාන වඩනවා නම් නැත්නම් අප්‍රමාදීව අනුසික්ඛන්ති ජහයිනෝ අනුසික්ඛන්ති කියලා කියන්නේ ඒ අනුව ඒ කියන්නේ අනුපූර්ව ප්‍රතිපදාවේ හික්මෙමින් ධ්‍යාන වඩනවා නම් දැන් දෙවියා පැහැදිලි කරනවා අප්‍රමාදීව ධ්‍යාන වඩනවා නම් කියන කාරණාව අප්‍රමාදීව මේ ධර්මයේ හැසිරෙනවා නම් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් ඒ සම්තිපදේ අනුසික්ඛanti බුදුරණවහන්සේ පෙන්නපු ආකාරයට අනුපූර්වව හික්මමින් ධ්‍යාන වඩනවා නම් අන්නයා මේ මායාව ඉක්මවා යනවා මාර වසඟයට යන්නේ නැහැ කියලා. එතකොට දැන් මෙතන අපි දැන් කතා කරපු කරුණු ගොඩක් සංක්ෂිප්තයක් තියෙනවා. ඒ තමයි පෛරුපාසනය. බුදුරයන් වහන්සේ පෛරුපාසනය කරනවා. කියන්නේ මේ ධර්මය දැන් පෛරුපාසනය කරනවා කියන්නේ සුහද වෙන්න. දැන් අපිට විශ්වාසය ගොඩ නැගෙන්න. දැන් අපි හිතමු කවුරු හරි දෙන්නෙක් සාකච්ඡා කරනකොට ඒ දෙන්න අතර විශ්වාසයක් ගොඩ නැගිනවනේ. විශ්වාසය ගොඩ නැගුවාට පස්සේ තමයි අනික් කෙනාගේ වචනේ ඒකාන්තයෙන් පිළිගන්නේ. අනිත් වගේ බුදුරයන් වහන්සේව කල්යාණ මිත්‍රයන්ව ඒ විශ්වාසය ගොඩනගා ගන්නට ඕන. ඒකත් එක්කේ අනුපූර්ව ශික්ෂාවේ හික්මෙන්න. ඒ කියන ප්‍රතිපදාවට යොමු වෙනකොට අන්න ඒකත් එක්ක ධ්‍යාන වඩන තැනදී මේ මායාව ඉක්ම වෙනවා. එහෙම නැතුව මායාව ඉක්ම වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම අපට අවශ්‍ය වෙනවා බුදුරයන් වහන්සේ පිළිබඳව තියෙන විශ්වාසය. ඒකත් එක්ක බුදුරයන් වහන්සේගේ ප්‍රතිපදාව හික්මීම. අන්න එතනදී තමයි මේ මාර වසඟයේ ඉක්මවන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැතුව මේ මාර වසඟයේ ඉක්මවන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඕක අපි හැමදාම කතා කරනවා. ඇයි මේකම අපට ප්‍රධාන වෙන්නේ? අපි එතකම්ම අපට තියෙන්නේ ආත්ම දෘෂ්ටිය, සක්කාය දිට්ඨිය, සොකීය රාමුව, තමන්ගේ කෝණය එච්චරටම අපි යොමු වෙනවා තමන්ගේ කෝණය, තමන්ගේ රාමුවත් එක්කම. ඇයි ඒකට එහෙම යොමු වෙන්නේ? අපට තියෙනවනේ මම කියන කාරණාව ලැබිලානේ තියෙන. ඉතින් ඒ ලැබිච්ච තැනදී අපි කැමති හැම වෙලෙම මම සතුටු වෙන වැඩපිළිවෙලකටමයි. ඒ නිසා තමයි බුද්ධ වචනේ කියපු පිළිවෙලට අනුපූර්ව ශික්ෂාවකට නොයෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේ ඊළඟ දේශනාව දීගලට්ට කියන දෙවියා තමයි බුදුරණවහන්සේ ළඟට ඇවිදිලා මෙන්න මේ ගාථාව කියන්නේ. මේක කලින් නුත් මේ ගාථාව තියෙනවා. කලින් අපි දේවපුත්‍ර සංයුත්තේ කලින් සූත්‍රයකත් ඒ දීගලට්ටි කියන දේවපුත්‍රයා ඇවිදilla බුදුරන් වහන්සේට මේ විදිහට කියනවා. බික්කුසියා යහයි විමුක්ත චිත්ත ආකාංකේචේ හදයානු හදයස්සානුපතිතං ලෝකසඤ්ඤත්වා උදයබ්බයංචේ සුචිතසෝ අනිසිතෝ තදානි සංසෝති. ඒ දෙවියන් කියන්නේ යම්කිසි කෙනෙක් යම්කිසි භික්ෂුවක් හෘදයෙන්ම හෘදයෙන්ම කියන්නේ හදවතින්ම අවංකවම මේ නිවන අපේක්ෂාවෙන් එයා පංචීපාදනස්කන්ධ උදේවයි දකිමින් ධ්‍යාන ධ්‍යාන කරනවා නම් එයාට ආනිසංස හැටියට ලැබෙනවා විමුක්තිය නැත්තම් එකතු නොවි වාසය කිරීම මෙන්න මේක ආනිසංස හැටියට ලැබෙනවා ඒක කලින් සූත්‍ර දේශනාවකත් ඒ විදිහටම පැහැදිලි වුණා. ඊළඟට බුදුරයන් වහන්සේ ළඟට ඇවිදilla නන්දන දේව පුත්‍රයා මෙන්න මේ වගේ ගාතාවකින් නැවත ප්‍රශ්නයක් අහනවා. නන්දන දේවීපුත්‍රයා බුදුරන් වහන්සේගෙන් අහනවා බුදුරන් වහන්සේ ගැන ඉස්සෙල්ලාම කියනවා මහා ප්‍රඥය ඇති මහා නුවණ ඇති භාග්‍යතුන් වහන්සේගෙන් මම මේ ප්‍රශ්නේ අහනවා භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ ආවරණයක් නැති පුච්ඡාමිතං ගෝතම බුහුරිපඤ්ඤ අනාවට අනාවට්ටං භගවතෝ ඥාන දර්ශන මේ ඥාන දර්ශනයේ තියෙන කිසිම විදියකින් වැහිලා නැති මහා පුරුල් ප්‍රඥාවක් ඇති බුදුරන් වහන්සේගෙන් මම මේ ප්‍රශ්නේ අහනවා. එතකොට බුදුරන් වහන්සේ ගැන දන්න දෙවි කෙනෙක්. කතං විදං සීලවන්තං වදಂತಿ කතං විදං පඤ්ඤාවන්තං වදಂತಿ කතං විදෝ දුක්ඛ මතිච්ච ඉරියති කතං විදං දේවතා පූජයන්ති බුදුරණවහන්සේ අහනවා සිල්වත් වන්නේ කොහොමද කී කොහොමද සිල්වත් වන්නේ කීයකින්ද සීලයක් සිල්වත් වෙනවා කියලා කියන්නේ ඊළඟට අහනවා කතං විදං පඤ්ඤාවන්තං නුවණත් එක්වන්නේ කොහොමද කෙබඳුද කෙසේද නුවණැත්තෙක් වෙනවා කියලා කියන්නේ. ඒ වගේම කෙබඳුද නැත්තේද මේ දුක ඉක්මවා යන්නේ. කතං විදෝ දුක්ඛ මතිච්ච ඉරියති. දුක ඉක්මවා යන්නේ කොහොමද? කතං විදන් දේවතා පූජයන්ති දෙවියොත් පුදන්නේ කවරටද කියලා බුදුරයන් වහන්සේගෙන් මේ දෙවියා අහනවා. ඊළඟ බුදුරන් වහන්සේ පිළිතුරු දෙනවා යෝ සීලවා පඤ්ඤවා භාවිතත්වෝ සමාහිතෝ ඥාන රතෝ සතිමා සබ්බස්ස සෝඛා විගතා පහේනා කීනාසෝ අන්තිම දේහධාරී තතහා විදං සීලවන්තං වදන්ති තතහා විදං පඤ්ඤාවන්තං වදන්ති තතහා විදෝ දුක්ඛ මතිච්චෛරියති තතහා විදං දේවතා පූජයන්ති බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් සිල්වත්ව ප්‍රඥාවන්තව ප්‍රඥාව භාවිතා කරනවා නම් සිල්වත්ව ප්‍රඥාවන්තව මේ සිත භාවිතා කරනවා නම් සමාහිත සිතින් යුක්තව ධ්‍යාන ඇලී සතිමත්ව වාසය කරනවා නම් සියලු ආකාරයෙන් ශෝක ප්‍රහීන ඒ කියන්නේ සියලුම ශෝක ප්‍රහාණය කරලා අන්තිම සිරුර දරන මෙන්න මේ රහතන් වහන්සේට කියනවා රහතන් වහන්සේට කියනවා මෙන්න මෙයාට කියනවා සීල සීලය කියන්නේ මොකක්ද? සීලය සීලවන්තයයි කියලා කියන්නේ ඔන්න ඔතකින් කියනවා. ඊළඟට ප්‍රඥාවන්තයි කියලා කියන්නේ ඔන්න ඔතකින් කියනවා. ඊළඟට දුක ඉක්මෙව්වා කියලා කියන්නේ ඔන්න ඔතකින් කියනවා. ඊළඟට දෙවියොත් ගරුබුහුමන් දක්වනවා කියලා කියන්නේ ඔන්න ඔතකින් කියලා කියනවා. එහෙනම් කවුරු ගැනද කියන්නේ? රහතන් වහන්සේ. සිල්වත්තු කියලා කියන්නේ ප්‍රඥාවන්තය කියලා කියන්නේ දුක ඉක්මවා කියලා කියන්නේ දෙවියොත් පුදන්නේ මෙන්න මේ අයටයි කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. ඒතර බලන්න එහෙනම් මේ කියන්නේම රහතන් වහන්සේ ගැන. මොකද රහතන් වහන්සේ තමයි සම්පූර්ණයෙන්ම මේ සියලුම ඒ කියන්නේ සීලයත් එක්ක සියලුම දේ කරලා ඉවරයි. ඊළඟට ප්‍රඥාවත් එක්ක කතා කරා මේ සියල්ලක්ම කරලා ඉවරයි. ඒ වගේම සමාධිය සම්පූර්ණයෙන් වඩලා ඉවරයි. ඒ වගේම සිහිය වඩලා ඉවරයි. මේ සියලු ශෝකය ඉක්මවලා ඉවරයි. ආශ්‍රෝෂය කළ අන්තිම ශරීරය දරන්නේ. දැන් ඔක්කොම කරලා ඉවරයිනේ. දැන් ඔන්න අපට තියෙනවා මේ රහතන් වහන්සේ ගැන පුංචි ප්‍රශ්නයක්. ඒ තමයි ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ සිල්වත් නැද්ද කියන එක. ඊළඟට ප්‍රඥාවන්ත නැද්ද? සමාධිමත් නැද්ද? එතකොට ওই ප්‍රශ්නය එන්නේ කොතනදද? හොඳට හිතන්න. ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරනකම්ම අපිට ලැබෙන්නේ මම අර උදේ කතා කරා වගේ පුජ්‍යලයේක්නේ අපට ඉන්නේ. පුජ්‍යලයේ කියන්නේ සිල්වත් වෙන්නේ පුජ්‍යලයා. ප්‍රඥාව දිනු කරන්නේ පුජ්‍යලයා. සමාහිත වඩන්නේ පුජ්‍යලයා. ඊළඟට ශෝක පරිදේ දුක්ඛ දෝමනස සියල්ලක්ම ඉක්මවනවා අරහත්ත්වයට එක්ක. හැබැයි මාර්ගයත් ඉක්මවනවද නැද්ද? රහතන් වහන්සේ මාර්ගයත් ඉක්මවනවා. මාර්ගය ඉක්මවල තමයි අරහත්වය කියලා කතා කරන්නේ. මොකද අර උදේ උදාහරණයක් බුදුරජාන් වහන්සේ පැහැදිලි කරේ මේ සැඩපහරක ඊතර වෙන්න පීනන්න ඕනේ. හැබැයි ඊතර වුණාට පස්සේ ආයි පීනන්න අවශ්‍ය නැහැ. හැබැයි පීනන්න අවශ්‍ය නැත්තේ ඇයි? සැඩපහරක් නැහැ. එතකොට එහෙනම් රහතන් වහන්සේට සිල්වත් වෙන්න ඕනද? නැත්නම් මේ අපි හිතමු අපි දන්නවනේ අකුසල ධර්මයන් ප්‍රහාණයට කුසල ධර්මයන් උත්පාදයට වීරයක් කරන්න තියෙනවා. මේක කරන්න අවශ්‍යතාවයක් තියෙන්නේ කුමක් තිබුණොත්ද? අර සැඩපහර තිබුණොත් නේද? කාම, ditthi, අවිජ්ජා, භව කියන මෙන්න මේ ඕග මේ සැඩපහාර ඇතිකල්ලි තමයි මේකෙන් ඈතර වීමේ ප්‍රතිපදාව තියෙන්නේ. සැඩපහාරෙන් ඉක්මුණාට පස්සේ ඒක කතා කරන්න දෙයක් නැහැ. හැබැයි ලෝකේ පරයායත් එක්ක අපිට කතා කරනකොට ලෝකයට ඇවිල්ලා අපි බලන තැනදී රහතන් වහන්සේ තමයි සීලයේ උපරිම සමාධියේ උපරිම ඊළඟට ප්‍රඥාවේ උපරිම මේ හැම එකම උපරිම රහතන් වහන්සේ. ඒ ඒක බලන්නේ අපි කොයි පැත්තට ඇවිදින්නද? ලෝකයට ඇවිදිලා. ලෝකෙටයි රහතන් වහන්සේ ඉන්නේ. හැබැයි ලෝකයේ ඉක්මවපු රහතන් වහන්සේ ඉක්මවන ඉක්මීමත් එක්ක කතා කරනකොට ඔය පරියාය එකක්වත් කතා කරන දෙයක් නැහැ. ඒ පරියාය සියල්ලක්ම ඉක්මවලා. ඉතින් දෙවියා අහන ප්‍රශ්නේදී සම්පූර්ණයෙන්ම සීලයෙන් කළ යුතු සීලය සීලය කියන්නේ කුමක්ද? නැත්නම් සීලයේ කොතක කොතක්ද තියෙන්නේ? කුමක් සඳහාද? කෙතකින්ද සීලයක් කියලා පැනෙන්නේ? කුමකින්ද නුවණක් නැත්නම් කොයි සඳහාද? නුවණ කියන දෙයක් පැනවෙන්නේ. ඊළඟට දුක ඉක්මවන්නවා කියන්නේ කොතකින්ද? දෙවියෝ පුදන්නේ කාටද? මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි සම්පූර්ණ මේ අරහත්ත්වය කියන එක. අරහත්ත්වයේ සඳහා තමයි මේ සියල්ලක්ම තියෙන්නේ. නිවුණට පස්සේ ඔය එකක්වත් කතා කරන දෙයක් නැහැ. ඊළඟට දැන් දැන් නන්දන සූත්‍රය ඊළඟට චන්දන සූත්‍රය. ඒක ලස්සනයි ටිකක්. අපි අර දැන් විග්‍රහ කරපු කාරණාවත් එක සැසඳෙනවා. කෝසූද තරති යෝගං රත්ති රත්තින්ද රත්ති නන්දි මව නන්දි මත නන්දිතෝ අප්පතිත්තේ අනාලම්භේ කෝ ගම්භීරේන සීදති දැන් අපි සංයුත්තනිකායේ පළවෙනි සූත්‍රය කතා කරනකොට සංයුත්තනිකායේ පළවෙනි සූත්‍රයේදී ඕගතරණ සූත්‍රය කතා කරේ ඒක හා මේක සැසඳෙනවා මේකෙදී අහන්නේ දෙවියා චන්දන කියන දෙවියා යම් කිසි කෙනෙක් රෑ දහවල් කම්මැලිකමින් නැතුව මේ ඕගය තරණය කර තරණය කරනවද ඒ වගේම ඒ විදිහට තරණය කරනකොට පිහිටක් නැති එල්බීමක් නැති ගැඹුරෙහි නොගිලේද ඒ කියන්නේ දැන් අපපතිට්ඨ අනායුහ කියලා එකක් අපි පළවෙනි සූත්‍ර දේශනාවේදීම කතා කරා රාත්‍රී දහවල් කාලයේ දෙකෙහිදීම මේ ඕගේ තරණය කරන කරන්නේ කොහොමද? ඒ කරනකොට කොයි ආකාරයටද පිහිටීමකුත් නැතුව අපපතිත්තේ අනාලම්බේ. පිහිටීමකුත් නැතුව එල්බ ගැනීමකුත් නැතුව මේ ගැඹුරෙහි නොගිල සිටින්නේ කොහොමද කියලා බුදුරයන් වහන්සේගෙන් දෙවිය අහනවා. ඒ අවස්ථාවේදී බුදුරයන් වහන්සේ මෙන්න මේ විග්‍රහයක් දෙනවා. සබ්බදා සීල සම්පන්නෝ පඤ්ඤවාසුස මාහිතෝ ආරද්ධ විරියෝ පහිතත්තු ඕගහන් තරති දුරත්ත දුත්තරම් විරතෝ කාම සංඥාය රූප සංයෝජනාතිගෝ නන්දි රාග පරික්ඛීනෝ සෝ ගම්භීරේන සීදන්තිති දැන් ඔන්න මෙතන විග්‍රහ කරනවා දැන් අපි කලින් ඕක දන සූත්‍රය කතා කරානේ අපපතිත්ත අනාචිව වෙන්න අනිවාර්යෙන් පටිසමුපාද න්‍යායත් එක්ක තමයි තියෙන්නේ. දැන් මෙතන මේ වැඩපිළිවෙල වැඩපිළිවෙලක් තියෙනවා. දැන් අද කතා කරනවානේ සිල්වත් වෙන්න ඕනේ නැහැ කියලා වගේ. සීල නැති කෙනෙකුට පුළුවන්. අද ඔහොම කතාවක් තියෙනවා. නමුත් සීලය කියන ඒ කාරණාව දන්නේ නැතිකම නිසාමයි ඒක කතා වෙන්නේ. සීලය කියලා කියන්නේ කය වචනේ සංවර එකනේ සංවර වෙන එකනේ කය වචනේ සංවර විය යුත්තේ ඇයි? වැරද්ද අයින් කරන්න. වැරදි වැඩේ කර කර අපට පුළුවන්කමක් ලැබෙවිද ධර්ම මාර්ගයේ තුල මේ සත්‍ය දකින දෙයකට යමු වෙන්න. දැන් අපි හිතමු පුංචි උදාහරණයක් කාමයන් කාමයන් එක්ක වසඟ වෙලා කාමයන්ට ගිජු වෙලා ඉන්න කෙනෙකුට මේ සත්‍ය දැකීමකට යමු වෙන්න නැත්නම් මේ දර්ශනයකට නැත්නම් මේ ප්‍රතිපදාවකට යමු වෙන්න බෑ. එහෙනම් සිල්වත් වෙන්නට ඕනේ. අන්න සබ්බදා සීල සම්පන්නෝ. නිත හැමදාම සිල්වත් හැම කල්ලිම සිල්වත් බව තියෙනට ඕන. පඤ්ඤා සුසමාහිතෝ. ප්‍රඥාවෙන් යුක්තව සිතේ එකඟ භාවයක් ඇති වෙන්නට ඕනේ. ප්‍රඥාවෙන් යුක්තව සිතේ එකඟ භාවයක් ඇති වෙන්නට ඕනේ. ආරද්ධ විරියෝ පහිතත්තෝ. පටන් ගත්ත වීරිය තියෙන්නට ඕනේ. දැන් බලන්න බුදුරණවහන්සේ වීරිය විග්‍රහ කරන ගොඩක් තැන්වල කතා කරන්නේ මොකද්ද? ආරද්ධ වීරිය. පටන් ගත්ත වීරියේ ඒ පටන් ගත්ත වීර්යය කියන්නේ. මම මේ කලින් විග්‍රහ කළා තියෙනවා. හැම වෙලෙම වීර්යය පටන් ගැනීමක් තියෙන්නට ඕනේ. දැන් අපි වීර්යයක් කරාම ඔන්න පටන් ගත්තා පස්සේ යනකොට ඒක නැහැනේ. ඒතකොට ආරද්ධ වීර්යය නැහැ. එහෙනම් හැම වෙලෙම පටන් ගන්නකොට තිබ වීර්යය තියෙන්නට ඕන. අන්න ඒක තමයි ආරද්ධ වීර්යය. එතකොට එහෙනම් කුමකටද ආරද්ධ වීර්යය තිබිය යුත්තේ? සීලයටත් තියෙන්නට ඕනේ සමාධියටත් තියෙන්නට ඕනේ ප්‍රඥාවටත් තියෙන්නට ඕනේ මේ හැම එකටම තියෙන්නට ඕනේ පටන් ගත්ත වීරිය පහිතත්ෝගන් තරති දුත්තර මෙන්න මේ විදිහට පටන් ගත්ත වීරියෙන් යුක්තව මෙන්න මෙයා මේ භික්ෂුව කියනවා මේ ඕගය තරණය කරන්න තරණය කිරීම දුෂ්කර වූ ඕගය තරණය කරන්න විරතෝකාම සංඥාය රූප සංයෝජනාතිගෝ නන්දී රාග පරික්කීනෝ සෝ ගම්බීරේන සීල. ඔන්න එහෙම කරගෙන යන කෙනාගේ තියෙන ස්වභාවය. ඒ කියන්නේ ඊතර වෙච්ච කෙනාගේ කාම සංඥා වැළකුලා. විරතෝ කාම සංඥා. රූප සංයෝජන රූපය හා සංයෝජන ඉක්මවා ගිහිල්ලා. සීනාසව භික්ෂු අන්න නන්දි සතුටින් පිළිගන්නා කියන සතුටින් පිළිඅලගෙන ඇලෙන රාගය ඇති වෙන ගතිය දුරු වෙලා අන්න එයා කියනවා මේ ගැඹුරේ නොගිලෙන්නේ. අපි පොඩ්ඩක් බලමු මේක කොහොමද තේරුම් ගන්න කියලා. දැන් අර විදිහට ප්‍රතිපදාවක් යොමු කරන තැනදී විරතෝ කාම සංඥාය. කාම සංඥාව ඉක්මවන්නට වෙනවා. ඔන්න කාම සංඥාව ඉක්මනවා කියන එක නම් අපි සාමාන්‍ය දන්න ප්‍රතිපදාවකදී හම්බ වෙනවා. බුදුරන් වහන්සේගේ ප්‍රතිපදාවේදී කාම සංඥාව ඒත් ඉක්ම වෙනවා. හැබැයි ඒ ඉක්ම වෙන ක්‍රියාවත් සාමාන්‍ය කෙනා කරන ප්‍රතිපදාවේ ක්‍රියාවත් අතර වෙනසක් තියෙනවා. සාමාන්‍ය කෙනාගේ ප්‍රතිපදාව අතර කරන ක්‍රියාව හරියට අර තරුණ මුවා මදුරු නැති තැනකට ගියා වගේ. මදුරුව කන්නේ නැහනේ. පහසුවෙන් ඉන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය කෙනාගේ ප්‍රතිපදාව. බුදුරන් වහන්සේගෙත් කාම සංඥාව ඉක්මන අවස්ථාව තියෙනවා. ඒක හරියට කොයි වගේද? අර මාළුවා දැල සිඳගෙන ගියා වගේ. දෙන්නගෙම හැබැයි ප්‍රතිඵලයේ දෙකේම එකයි. සතුටින් ඉන්නවා. නමුත් ගිය ක්‍රම දෙකක් තියෙනවා. ඔන්න ඔය ක්‍රම දෙක තමයි අද පැටලෙන්නේ. ඒක නිසා ප්‍රතිඵල එකයිනේ. ප්‍රතිඵල එක නිසා විමුක්තියක් කියලා රැවටෙනවා. හැබැයි විමුක්තිය කොතන කොතෙක්ද තියෙන්නේ? එතන ඉන්නකන් විතරයි. බුදුරන් වහන්සේ පෙන්න විමුක්තිය. එතන එතන ඉඳකන් විතරක් නෙමෙයි තියෙන්නේ. එතන ඇත්තටම ඉඳීමකුත් නැහැ. එතන ඉන්නව නෙමෙයි ඇත්තටම තියෙන්නේ. මොකද කාම සංකල්පනාව කියලා කියන්නේ මානසිකව ගොඩනගාගත්ත සත්‍යම දැකීමේ ගොඩනගාගත්ත දෙයක් නේ. ඉතින් ඒක ගොඩ නැගෙන්න පරිසරයක් ඇති වෙන්නේ. අවකාශය ඇති වෙන්නේ. ඒක ඉක්මවනවා. ඊළඟට තමයි රූප සංයෝජනීය ඉක්මවලා තියෙනවා. ඔන්න ඕක ටිකක් තේරුම් ගන්න. රූප සංයෝජනේ හැබැයි රූප සංයෝජනේ කියන කාරණාව ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ දැන් රූප සංයෝජනත් ඉක්මන මෙතන දැන් රාගය, නන්දිය මේ ඔක්කොම පිරිසිඳ දැකලා ඉවර දුරු වෙලා මේ මේ ගැඹුරේ ගිලෙන්නේ නැහැ කියනවා. ඒතර ගැඹුර කියලා විග්‍රහ ගන්න මේ සසර ඕගය කියන්නේ කාම දිට්ටි භව අවිජ්ජා ඕක ටික. එතකොට ඒකෙන් සැඩපහරට හම්බුනහම සැඩපහරට ගහගෙනකොට අර ගැඹුරේ ගිලෙනවා. කාමෝගය, ditthiyෝගය, අවිජ්ජාෝගය, භවෝගය. ඇත්තටම මේ සැඩපහර සැඩපහරක් බව පේන්නේ සැඩපහර තරණය කරන්න යන තැනදී. එතකන් හැඩපහර අපට වචන ටිකක් විතරයි පටිච්චසමුප්ප වචන ටිකක් වගේ තමයි හැඩපහර කියන්නේ අපට ඒක එච්චර ගාණක් නෑ. දැන් ඔන්න සමහර අය මෙහෙම කියනවා. කලින්ට වඩා නෙමෙයි දැන් රාගය වැඩි. භාවනා කරන්න ධර්මයේ හැසිරෙන්න පටන් ගත්තට පස්සේ දේශේනවා වැඩි. ඊළඟට මේ විවිධ දේවල්. හැබැයි මම හරියටම කරන්න. දැන් තමයි හැඩ පහර හවෙලා තියෙන්නේ. කලින් මොකද්ද? කලින් හිම එකක් නැහැ. රාගය ආවට ඒක පිළිගත්තා. හිතයි කරයි. ඒක එච්චර ගානක් නැහැනේ. ඒක එච්චර පීඩාවකුත් නැහැ. දැන් මොකද්ද තියෙන්නේ? දැන් හැඩපහර දැන් ප්‍රතිපදාවට බැහැගත්තට පස්සේ තමයි ඒක පීඩාවක් කියලා තේරෙන්නේ. එතකන් අරක පීඩාවක් නැහැ කලින්. ඒ කලින් ආසාවක් නැතිබ්බේ. කොහෙද පීඩාවක්? සැඩ පහට බැසගත්තට පස්සේ තමයි පීනන්න. දැන් අපිට පේනකොට නම් තේරෙනවා වතුරක් ගලන් යනකොට එච්චර අමාරු නෑ වගේ කියලා. නමුත් පීනන්න පටන් ගත්තට පස්සේ මේක අමාරුව තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේකට බැස්සගෙනාට තමයි ওই ප්‍රශ්නේ මතුවෙලා ඉස්මතුලා එන්නේ. අනික් කෙනාට නෙමෙයි. අනික් කෙනාට ඒකේ ප්‍රශ්නයක් එච්චර තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක හොඳට අපි තේරුම් ගන්නට ඕනේ සැඩපහරට බහින තැනදී අනිවාර්යයෙන්ම යාට සැඩපහරේ සැර එතනදී ප්‍රකටවන්නේ. එතකොට තමයි සැඩපහර හරියටම සිඳ ගන්නත් පුළුවන්කම ලැබෙන්නේ. ඒකනේ සක්කාය දිට්ඨිය දුරු කරාමනේ රාගයයි ද්වේෂයයි එක හැප්පෙන්න තියෙන්නේ. ඒ ප්‍රකටම තියෙන්නේ දැන් ඔන්න මේ සැඩපහර ගලාගෙන එනවා. දැන් රාගය ද්වේෂය දැන් කලින් හිතනවා අනේ කලින් මෙච්චර තිබ්බේ නෑනේ කියලා. කලින් තිබ්බේ නැත්ත නෙමෙයි. කලිනුත් තිබ්බා. හැබැයි කලින් ඒක ප්‍රශ්නයක් කියලා තේරුණේ නැහැ. කලින් තමන් ළඟ ඇවිදලා හැප්පුණේ නැහනේ. දැන් වතුරට වැසතර පස්සේනේ ඇවිල්ලා හැප්පිලා මේක පිසිදගෙන යන්න අවශ්‍යතාවය තියෙන්නේ. අපි ගොඩේම ඉන්නකොට අපට එච්චර තේරෙන්නේ මේ ගලාගෙන යනවා විතරයි තේරෙන්නේ. වැසතර පස්සේ තමයි ඇවිල්ලා වදිනකොට තේරෙන්නේ. අන්න වගේ මෙතෙන්ද බැස්සහම මේක වැරදි මේක අයින් කරන්න ඕනේ කියලා හදනකොට තමයි අන්න ප්‍රශ්නය මොකද්ද කියලා තේරෙන්නේ. එයා හැබැයි උත්සාහ කරනවා සිඳලන්න. කලින්ට වඩා එයාට අකුසල් ප්‍රකට වෙනවා වැඩි. කෙලෙස් ප්‍රකට වෙනවා වැඩි. ඇයි දැන් එයා උත්සාහ කරන්නේ කෙලෙස් දැකලා ප්‍රහාණය කරන්න. කලින් හිටියේ කෙලෙස්ේ එකම කෙලෙස්ේ එකමෙද්දී මේක කෙලෙස්යක් කියන කාරණාවත් ඒ ඒක වැරදි ඒක මේ අනවශ්‍ය දෙයක් මේක සසර වැදපවත්න දෙයක් කියලා හිතුවට තාම ඒක තේරිලා නැහැ. තේරෙන්න බහින්නට ඕනේ. බැස්සහම තමයි තේරෙන්නේ. ඊළඟට කාමයනුයි මේ මේ ඔක්කොම ඉක්මවාට පස්සේ මේ බවරාගයත් එක්ක එනකොට තමයි ගැලවෙන්නම් බැරි. එච්චරට ඒකට බැඳෙනවා. ඒකනේ අනාගාමී වෙච්ච කෙනෙකුට සුද්ධාවාසයේ කල්ප ගාණක් ගිහලා ඉන්නේ. මොකද කොහින් ගියත් අල්ල ගන්නවා. කොහින් ගියත් පැවැත්මකට යමු වෙනවා. කාමයේ නම් අපට එපා වීමක් තියෙනවානේ. හොඳට හිතලා බලන්න අපිට කාමයේ එපා වීමක් තියෙනවා. එතකොට මුලිනුත් අපි කාමයේ ප්‍රහාණය කරන්නේ ඒකනේ. එතකොට කොහොමද සැඩපහට බැසගත්තට පස්සේ පොඩ්ඩක් අර කාමයට පහරක් එල්ල කරන්න ටිකක් මූලික හැකියාව තියෙනවා. නමුත් භවරාගයට යන තැනදී ඒකම අහුවෙන තැනදී කොහින් ගියත් භවරාගයටම අවු වෙනවා. එච්චරට මේ සැඩපහර අවිද්‍යාවෝගය කියන එක එච්චරටම ප්‍රබලයි. දැන් අපි සත්‍ය දකින්න යමු වෙනකොට ආයෙ කොහෙන් හරි අල්ලගෙනනේ. මේ මට වැටහුණා මේක. ඇයි එච්චරටම අපි අර සැඩපහරට ගසාගෙන යනවා. ඔන්න සැඩපහරට බැස්සට පස්සේ තමයි ඔක හම්බ වෙන්නේ. එතකන් හම්බෙන්නේ නැහැ. එතකොට යාට හැබැයි දැන දැක ප්‍රහාණය කරන්න පුළුවන්. අන්න ඒකයි විශේෂත්වය. අනික් කෙනාට වගේ මගහැරීමක් නෙවෙයි සිදුවෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ප්‍රහාණය කරන කෙනාගේ තියෙන්නේ සැඩපහරක් දැනගෙන ප්‍රහාණය කරන්නේ සැඩපහරට උඩින් පැනලා යනවා වගේ වැඩක්. සැඩපහරක් කියලා තමන්ට තේරෙන්නේ නැහැ. සැඩපහර එන්න දෙන්නේ නැතුව මගහැරීමක් කරන්නේ. නමුත් බුදුරණවහන්සේගේ ධර්මයත් එක්ක තියෙන සැඩපහර සිඳගෙන යන එකක් තියෙනවා. එතකොට මේ සැඩපහර සිඳගෙන යන තැනදී ඔන්න ඒකයි මම රූප සංයෝජනය කියන කාරණාව මම විශේෂයෙන් මේ විග්‍රහ කරන්න හිතුනේ. කාමෝගය, ditthියෝගය, භව භව සහ අවිජ්ජාෝගය දෙකම එකට පවතින්නේ. කාමෝගය යම් පමණකට හරි තේරුණා. දැන් ඔන්න රූප සංයෝජනීය රූප සංඥාව ඉක්මවීම රූප සංයෝජන ඉක්මවීම නෙමෙයි. රූප සංයෝජනීය ඉක්ම වෙනකොට දැන් අපි කතා කරලා තියෙනවා දස සංයෝජන ගැනදී මුලින්ම ඕරම්බාගේ සංයෝජන සංයෝජනයක් වෙන්නේ කොහොමද කියන කාරණාව. සංයෝජනයේ වෙන හැටි දැකපු තැනදී මේ සංයෝජනයක් කියලා තේරෙන්නේ. ඕගේ සැඩපහරක් සැඩපහරක් හරියට තේරෙන්නේ සැඩපහට බැස්සහම. එතකන් සැඩපහර කියන එක හරියට තේරෙන්නේ නැහැ. සංයෝජනය කියන එකත් හරියට තේරෙන්නේ මේක බැඳෙන හැටි තේරුණාම. එතකන් සංයෝජනේ තේරෙන්නේ නැහැ. සක්කාය දිටි සංයෝජනයක් කියලා හිතුවට ඒක සිතවිල්ලක් විතරයි. අපි දන්න දැනුමත් එක්ක හිතන සිතවිල්ල. විචිකිච්ඡාව සංයෝජනයක් කියන එක අපි දන්න දැනුමත් එක්ක ඇති වෙන සිතවිල්ල. ඒ සිතවිල්ලත් එක්ක තමයි මේ ඔක්කොම කරන්නේ. හැබැයි හරියටම සංයෝජනේ වෙන හැටි දැනගත්තාම තමයි ඔන්න සංයෝජනයක් වෙනවා. ඒ කියන්නේ එකතු වෙනවා. රූපය හා එකතු වෙනවා. එතකොට මේ රූපය හා එකතු වීම මෙන්න මේ නාම රූප ක්‍රියාකාරීත්වය වෙන්වීම තමයි සංයෝජනයේ නොවීම කියලා කියන්නේ. මේ නාම රූප ක්‍රියාකාරීත්වය එකතු වීම සිදු නොවෙන්නට ඕනේ. ඒක සිදු වෙන්නේ සංයෝජනයේ වෙන හැටි දැකපු තැනදී. සංයෝජනයේ වෙන හැටි හම්බෙන්නේ ප්‍රඥාවට. එතකන් සංයෝජන වෙන හැටි හම්බෙන්නේ නැහැ. දැන් අර මම උදේ කියපු උදාහරණයත් එක්ක අපිට යම් ටිකක් තේරුම් ගන්න පුළුවන්කමක් ඇති වෙයි. ඒ තමයි දැන් ඔයාලට මාව පේනකොට අනොමදස්සි ස්වාමින් වහන්සේ කියලා සංඥාවක් නේ හම්බුනේ. රූප රූපයක් එක රූපයක් එක නේද සංඥාව. ඒ කියන්නේ රූපය හා නාමයයි රූපය එකට සංයෝජනයක් කියලා තියෙනවා. එකට බැඳිලා තියෙන්නේ. ඊළඟට මේ කේසුලම් නියද සම්මස්නහර කියලා හිතුවාම එතකොට කේසුලම් නියද සම්මස්නහර කියලා සංඥාවක් එක්ක ඇවිල්ලා. එතකොට ඒකත් සංඥාවක් නෙවෙයි වෙලා තියෙන්නේ. ඒ සංඥාවක් රූපය හා එකතු වෙලා තියෙන. දැන් මේ බුදුරණවහන්සේ කලහයිවා සූත්‍රයේම ලස්සනට පැහැදිලි කරනවා රූපේ විභූත සංඥේ රූපේ සංඥාව ඉක්මවන්නේ කොහොමද කියන එක. ඒ අනිදස්සන විඥානයත් එක්කමයි. රූප සංඥාව ඉක්මවන්නේ. රූප අපට මොනවා හෝ සංඥාවක් එනවනම් ඒ සංඥාව නාම රූප ක්‍රියාකාරීත්වයෙන් වින්ව නෙමෙයි. හැබැයි මට පුළුවන් පුජ්ජලිකව එතන හැබැයි මම පුජ්‍යලිකව කරන වැඩේ තුල තියෙන්නේ සංයෝජනීය වීම වලක්වීම නෙමෙයි මම රූප නිමිත්ත නොගෙන ඉඳීම. මට පුළුවන් පුජ්‍යලිකව රූප සංඥාවක් ගන්න නැතිව අරූප සංඥාවක් ගන්න. ඔන්න ආකාසානංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥානා සංඥායතනෙ, විඥානංචායතනෙ. ඒක මම මම රූප සංඥාවක් නොගෙන ඉන්නවා මිසක් රූප සංයෝජනයේ ඉක්මවීම නෙමෙයි. මම රූප සංඥාවක් නොගෙන ඉන්නවා. මම රූප සංඥාවක් නොගෙන ඉන්න තැනදී ගොඩ නැගුණේ මොකද්ද? අවිද්‍යා සහගත පටිච්චසමුප්පාදයමයි. අවිද්‍යා සහගත පටිච්චසමුප්පාදයේදී නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය. නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය කියන්නේ රූප සංයෝජනයක්. හැබැයි අපට හම්බ වුනේ රූපයක් දැන් ලෝකයේ මට්ටමින් ගත්තොත් අරූප කියන්නේ රූපයක් එක්කමයි අරූප පැනවිලා තියෙන්නේ. ලෝක සංඥාවෙන් ගත්තාම මේ ලෝක විවහාරයෙන් ඈ ලෝක විවහාරයෙන් ගත්තාම අරූපය කියලා කියන්නේ අරූප පැනවීම තියෙන රූපයක් සාපේක්ෂ නෙමෙයිද? ලෝක සංඥාවත් එක්ක ගත්තාම අරූපයක් පැනවුනේම රූප සංඥාවක් එක්කමයි. එහෙනම් පුජ්‍යලත්වයක් එක්ක අරූප සමාපත්තිය කියලා කියන්නේ රූප නැති බව. හැබැයි රූප නැති බව හම්බුනේ මොකක් එක්කද? රූපේ ඇති බවකුත් කලින් අරගෙනනේ. නැත්තම් රූප නැති බවක් කොහොමද ගන්නෙ? දැන් රාගය නැති බවක් අපි ගන්නෙ රාගය ඇති බවක් හම්බෙච්ච නිසානේ. එහෙනම් ලෝකයේදී රූප නැති බවක් හම්බෙන්නේ රූප ඇති බවක් ගැනීමත් එක්ක. ඔන්න හැබැයි රූප නැති සංඥාවක් හම්බ වෙනවා. රූප නැති සංඥාව හම්බුනේ කාටද? මට. පුජ්‍යලයට රූප සංඥාව නැති බව හම්බ වුණේ ඒ කාරණාව මනයි ධම්මයි මනෝවිඤ්ඤාණය එකතු වෙලා සිදුවෙච්ච සංස්කරණයක් මේ සංස්කරණයේ ප්‍රතිඵලයක් අවිද්‍යාව නිසා එහෙනම් මේ සංස්කරණය නාම රූප ප්‍රත්‍යක් එකයි තියෙන්නේ ඒ ඒ දැන් අපි ලෝකයේදී නාම රූප කියලා දකින්නේ ලෝකයේදී අපට නාම රූපේදී රූපය කියලා හම්බෙන්නේ මම මනින රූපයක් නේද? ඔන්න හොඳට හිතන්න. ලෝකයේදී අපට නාම රූපේදී හරි පංචීපාස්කන්ධයේ හරි අපි මූලිකව තේරුම් ගන්නකොට මට මම තේරුම් ගන්න යන්නේ මම මනින රූපයක් නේ. අරූපේදී මම මනින රූපයේ ඉක්මවල අපි අරූපේ දාගත්තා. දැන් මේ පින්වතුන්ට පංචීපාස්කන්ධය කියලා තේරෙනකොට මාව දකිනකොට මගේ රූපයක් එක්කනේ දැන් නිර්වචනේ. ඔන කණින් ශබ්දයක් අහනකොට අපට කනට ඇහෙන ශබ්දය එහෙනම් ෆෑන් එකක ශබ්දයක් කියලා අපට ෆෑන් එකක් කියලා අපිට තේරෙන රූපයක් අපි දාන්න. එතකොට ඒ තේරුම් ගත්ත රූපය තුල මම ඉන්නවද නැද්ද? හොඳට හිතන්න බලන්න. ඒ තේරුම් ගත්ත රූපය තුල මම ඉන්නවද නැද්ද? මම ඉන්නවනේ. ඇයි මට නිසාපේක්ෂව රූපේ උනේ? ඔන්න අපි රසයක් විඳිනවා. රසයක් විඳිනකොට ඔන්න කෙසෙල් ගෙඩියක රස. ඔන්න කෙසෙල් ගෙඩියක රස. රූපේ හොයන්න යනවා. මොකද්ද කෙසෙල් ගෙඩිය? කාටද කෙසෙල් ගෙඩිය රූපේ උනේ? මට නෙමෙයිද? එහෙනම් රූපේ තුල මම ඉඳලාද නැද්ද? සක්කාය දිට්ඨිය නෙමෙයිද? සක්කාය දිට්ඨිය. රූපං අත්තද සමුණුපසෙදි රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. ඔන්න රූපේ තුල මම ඉඳලා. ඊළඟට අපි ඉන්නෝ නෑ නෑ රූපේ නැතුව. රූපේ නැතුව අපි ඔන්න අරූපයට යනවා. එතනත් මම හොයාගන්න. ඒත් එතන මම ඉන්නවා. මටනේ හම්බුනේ ඒක මන්නේ කවුද මම? මට ගෝචර දෙයක්. එතකොට අපි දැන් නාම රූප ක්‍රියාව කතා කරනකොට නාම රූපේ හම්බ වෙනවා නම් බුදුරණන් වහන්සේ පෙන්නපු ආකාරයට නාම රූපේ හම්බෙන්නේ කොහොමද? විඥානය එක්ක නෙමෙයිද? නාම රූපේ හම්බෙන්නේ මොකෙන්ද? විඥානයකනේ. කාටවත් පුළුවන් විඥානයකින් තොරව නාම රූපයක් හොයාගන්න. ඒ කියන්නේ මං අහන්නේ දැන් අපට තේරෙන එකෙන් නෙමෙයි බුදුරන් වහන්සේ කියපු න්‍යායත් එක්ක. විඥානයකින් තොරව නාම රූපයක් හොයාගන්න පුළුවන් නේද? එතකොට විඥානයත් එක්ක නාම රූපය හම්බෙන්නේ කොහොමද? ීමස්මින් සති ඉදං හෝති. ීමස් උපාදා ඉදං උප්පජිත න්‍යායය තමයි විඥානයක නාම රූපය හැම නාම රූපය වෙන කිසිම විදියකට හම්බෙන්නේ නැහැ. විඥානය එක්කමයි හම්බෙන්නේ ඔය න්‍යායත් එක්කමයි. ඔය න්‍යායත් එක්කනම් නාම රූපය හම්බෙන්නේ. එතන මම ඉන්නවද? ඔය න්‍යායත් එක්කනම් නාම රූපය හම්බෙන්නේ. ඒ නාම රූපේ මම ඉන්නවද? ඇයි මම නැත්තේ? අනිත්‍ය භාවය දැකපොතනදී අනත්ත් භාවය නේද හම්බෙලා තියෙන්නේ හේතුප්‍රත්‍ය ධර්මයෙන්. එතකොට ඒ රූපේ මට තේරිච්ච රූපයක්ද? එහෙනම් මම මනින් රූපයක්ද? එහෙනම් ඒකෙදි නිමෙන් සක්කාය දිට්ඨිය කැඩෙන්නේ. එතනදී නේද? එතෙන් අපිට හම්බෙන රූපේ මොකද්ද? අපි හිතුවට මම නෙමෙයි කියලා අපි අපිමයි ඒ රූපේ ඉන්නේ. අපි හිතනවා නෑ නෑ මේ රූපේ මම නෙමෙයි, මගේත් නෙමෙයි, මට ආයෙත් නෑ. හිතුවට ඒකේ මම ඉන්නේ. ඒ මට සාපේක්ෂව නිරූපේ තියෙන්නේ. මම නෙවෙන්නේ. ඔන්න රස වින්දනයක් ආ. දැන් ඔන්න වේදනාව අපි හොයන්න යනවා. වේදනාව. ඔන්න දැන් මේ පිංගුතුන් මාව දකින්නවා. දකින්නකොට වේදනාව හටගත්තා. වේදනාව කියන්නේ ඔන්න දැන් හම්බුණ මොකද්ද වේදනාව? ආ මේ අනුමුද ස්වාමීන් ධර්ම දේශනා කරන කෙනෙකුට ප්‍රීතිය කෙනෙකුට දුක ඔන්න වින්දනයක් හටගත්තා. ඒ වින්දනය සැප දුක අදුක්කම සුඛ. කාගේද වින්දනේ? වේදනාව තුළ මම ඉන්නවද නැද්ද? මම ඉන්නවනේ. වේදනාව හම්බ වෙනවනම් කොතනින්ද හම්බ වෙනව නැත්තේ? ආරණ්‍යයත් එක්ක පස්සේ නේද? පස්සේ ීමස්මින් පස්සේ සති හෝති. පස්සේ සති අන්න වේදනා හෝති. ස්පර්ශය ඇතිකල්ලි වේදනාව. ඔය න්‍යායයේදී ලැබෙන්නේ මම ඇති බවද මම නැති බවද? මම නොලැබෙන බවනේ. එතකොට නම් මම නොලැබෙන බව හම්බෙන තැනදී මට සාපේක්ෂ වේදනාවක් හොයාගත්තොත් ඒකේ සක්කාය දිට්ඨිය නේද? ඒකේ සක්කාය දිට්ඨිය. එහෙනම් රූප සංයෝජනය කියන කාරණාව හොඳට තේරුම් ගන්න අපිට සංයෝජනෙ වෙලාමයි තියෙන්නේ. අපේ නාම රූපේ විග්‍රහ කරගන්න යන තැනදී අපට තියෙන්නේ අපේ විග්‍රහයක්මයි. සක්කාය දිට්ඨිය එකමයි තියෙන්නේ. ඒකයි මේක ප්‍රඥා චක්කුසයෙන් දකින්න එකක් මිසක් මම රූපයයි නිර්වචනයක් කරන එකක් නෙමෙයි. මම නිර්වචනය කරා නම් රූපය ඒක මටනේ අයිති. මගේ නිර්වචනයක් නේ. එහෙනම් බලන්න මේක කොච්චර ගැඹුරු දෙයක්ද අපි කොයි විදියට කතා කරගෙන ගියත් අපට හම්බෙන්නේ මම දාගන්න නිර්වචනයක් නෙමෙයිද කියලා බලන්න. කොහෙන් අපි කතා කරගෙන ගියත් පංචීපාස්කන්ධය වන්නේනකොට කනට හෙන ශබ්දේ නාසයට ආග්‍රහණය කරන එක දිවට රස ලැබෙන රසය මේ හැම එකම අපට මූලිකව හම්බ වෙන පංචීපාදානස්කන්ධයේ මගේ නිර්වචනයක්මද නැද්ද? මගේ නිර්වචනයක්ම තමයි. එහෙනම් අර දන්වැලේ ගැට ගහපු බල්ලා ලනුව කනුව ගැට ගැහුවට පස්සේ බල්ලට ලගින්න තියෙන්නේ කොහෙද? ඒ කනුව වටේනේ. එතකොට එහෙනම් ඒ නිර්වචන ඔක්කොම තියෙන්නේ සක්කාය දිට්ඨියත් එක්ක නෙමෙයි තියෙන්නේ. එහෙනම් සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන එකේ බලන්න තීක්ෂණ ප්‍රඥාව සහ සියුම් භාවය. කොච්චර තීක්ෂණ භාවයක් වුණේ සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන එක. අපි හැම වෙලෙම කොහෙන් හරි අන්න සක්කාය දිට්ඨියකට යනවා. ඒකයි අර තමන්ගේ රාමුවට ඉක්මවීමයි අවබෝධය කියලා කෝසම්බී සූත්‍රයේ ඊළඟට චංකි සූත්‍රයේ පැහැදිලි කරන්නේ. සකී රාම ඉක්මවීම සද්ධා රුචි අනුසව ආකාර පරිතක දිටිනිච්ඡානක්කන්ති ඉක්ම වෙලා නේද අවබෝධය එතකොට නාම රූපයේ අහු වෙන්න ඕන නැත්තේ විඥාන ප්‍රත්‍යයෙන් වේදනාව ස්පර්ශිත ප්‍රත්‍යයෙන් අම් වෙන්නට ඕන නැත්තේ සද්ධාව රුචිය අනුශ්‍රවය ආකාර පරිතකේ දිටි නිච්ඡානකන්ති ඉක්ම වෙලා. එතකොට පංචීපාස්කන්ධයේ තේරෙන්න ඕන දේ කොකක් මොකක් ඉක්ම වෙලාද? සද්ධාව, රුචිය, අනුශ්‍රවය ආකාර පරිතකේ දිටි නිච්ඡානකන්ති ඉක්ම වෙලා. ඒක තියෙනවනම් සද්ධාවෙන් රුචියෙන් අනුස්සවෙන් ආකාර පරිවිතක්ෙන් දිටිනිච්ඡානක්කන් තියෙනම් අපට හම්බුනේ පංචපාස්කන්ධය. එතකොට එහෙනම් මට මම නෙමෙයිද ඒක තේරුම් ගන්න තියෙන්නේ. එහෙනම් මේ රූපය තුල මම නැද්ද? වේදනාව තුල මම නැද්ද? මමනේ ඒක. රූපයත් මම වේදනාවත් මම. එහෙනම් බලන්න රූප සංයෝජනේ ඔන්න ඕකයි තේරුම් ගන්න ඕනේ. ඔන්න ඕක ඉක්මවලා. රූප සංයෝජනේ. ඔය සංයෝජනය හැදුනේ මොකෙන්ද? නාම රූපයයි විඤ්ඤාණය. ඔන්න ඕක දැකපු කෙනාට නේද සංයෝජන ඉක්මවන්න පුළුවන්. රූපය සංයෝජනීය වෙන හැටි. නාමකායේ පටික සම්පස්සේ, රූපකය අදි වචන සංපස්සේ. ඔන්න ඕකනේ සංයෝජනේ. ඔය සංයෝජනේ දැකපු කෙනාට නෙවෙයිද ඉක්මවන්න පුළුවන් නොදැකපු කෙනාටද? දැකපු කෙනාට ඉක්මවන්න පුළුවන් දැකපු කෙනාට බෑනේ. එහෙනම් ඕක දැකීම එකයි බුදුරණන් වහන්සේ මූලිකම දර්ශනීයෙන් සවිසුද්ධ වීම අන්න සක්කාය දිට්ඨිය කැඩීම. එතකන් අපි අපට ওই සංයෝජනේ හම්බ වෙන්නේ නැහැ. අපට හම්බෙන අපි කල්පනා කරන හැම දැනගම තියෙනවා මොකද්ද? මම. අපි හිතුවට මම නෑ කියලා. අපට තියෙනවා ඒ කාරණාව ගෝචරත්වයක් ආවනම් එක මම කියන කාරණාව. එහෙනම් බලන්න රහතන් වහන්සේ කියන්නේ කොහොම දෙයක්ද? ඕවා ඉක්මවුවා කියලා කියන තැනදී අපි කොහොමද පණවන්නේ රහතන් වහන්සේ? දැන් මේ සක්කාය දිට්ඨිය කඩන්න මේ මේ ආරණ්‍යයට යමු වෙලා මේ අපිට මේක තේරුම් ගන්න කොච්චර නුවණක් ඕනද? එහෙනම් නිවීම කියන්නේ කොච්චර සුන්දර නැත්නම් ඒක අපට මේ මනසට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සේක ප්‍රඥාවට විතරයි ඒක ගෝචර වෙන්නේ. එහෙනම් ඔන්න ඔය රූප සංයෝජනය ඉක්මෙව්වට පස්සේ තමයි මේ අර නන්දි රාග සතුටින් පිළිගන්න මේවා ඔක්කොම ඉක්මවල මේ ගැඹුරේ ගිලෙන්නේ නැත්තේ. අන්න යටට යටට යන්නේ නැහැ. ඇයි යටට යන්නේ නැත්තේ? අවිද්‍යාව සැඩපහර. අවිද්‍යාව සැඩපහර භවෝගය, භව සැඩපහර කියන මේ සැඩපහරට අන්න අහු නැති වෙන තැන. ඒකට අහු නම් ඇතුළට ගිලිලා යනවා. ඇතුළේ ආගාදයක්. මොනවද ආගාදේ තියෙන්නේ? ඒ ආගාදේ තමයි මේ සියලු දුකම තියෙන්නේ. මෙන්න මේ විදිහට කියනවා මේ ඕගේ තරණය කරන්නේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට ඒකට සබ්බදා සීල සම්පන්න. උතර බලන්න සීල්වත් බව කොච්චර වැටගත්ද? සමාහිත බව. එතකොට මේවා ලැබෙන්නට ඕන. ධර්මයට කෙනෙක් යොමු වෙන්න යොමු වෙන්න එයාගේ ආධ්‍යාත්මය තුළ හටගන්නේ සංසිඳීමක්මයි. ධර්මයේ තේරෙන්න තේරෙන්න ආධ්‍යාත්ම සංසිඳීමක් හටගන්නේ. ඒක යා බලෙන් දැන් සාමාන්‍යයෙන් යම් කිසි දෙයක් හුරු කරන කෙනෙක්ට හිතලා බලන්න මේ යමකට යොමු කරගන්න කියන්නේ වැරදි අපි හිතමු රාගයට, දේශයට ඒකට යොමු වෙනකොට ඒකට ආයේ බලෙන් යන්න අමාරුයි. මොකද ඒකට හේතුව අර සත්‍ය ස්වභාවයට යොමු වෙන තැනදී මේක වැරදි බව නැත්තම් මේ එහෙම යොමු විය යුතු දෙයක් නොයෙදෙන්න ඕන කියන කාරණාව. ඒ හික්මෙන ප්‍රතිපදාවේදී යට හම්බ වෙනවා. ඒ නිසානේ පංචානන්තරී පාපකාරම් වෙන්නේ නැති ඒ නිසානේ ආත්ම හත ඇතුළත දුකෙන් නිදහස් වෙන්නේ. ඒක දහම් ස්වභාවය. එහෙනම් සෝතාපන්න මගට කෙනෙක් බසගත්තොත් සෝතාපන්න නොවි කරුරිය කරන්නේ නැත්තේ අන්න ඒ නිසා. එච්චරටම මේ ධර්මය හරියට හම්බෙච්ච කෙනාට මාර්ගයට මෙමු වෙලා යනවා. එතකොට එහෙනම් මෙන්න මේ රූප සංඥාව ඉක්මනවා කියන එක හොඳට තේරුම් ගන්න රූප සංඥාව ඉක්මනවා කියන එක ලේසියෙන් කෙනෙක් තුල ඇති වෙන කාරණාවක් නෙමෙයි. ඊළඟ සූත්‍ර දේශනාව තමයි වසුදත්ත සූත්‍රය. මේ වසුදත්ත කියන දෙවියා මුල් කරගෙනයි බුදුරන් වහන්සේ වදාරන්නේ. වසුදත්ත දෙවියා බුදුරන් වහන්සේගෙන් ඇදලා මෙන්න මේ විදිහට අහනවා. සන්තියාවිය ඕමට්ඨෝ ඩයමානෝව මත්තකේ කාම රාග පහනාය සතෝ වික්ඛු පරිබ්බජේති. මේක අපිට කලිනුත් හම්බෙලා තියෙනවා. ඒ තමයි සැතකින් පහර කාව කෙනෙක් වගේ, කියන ආයුධයකින් පහර කාව කෙනෙක් වගේ, හිස ගිනිගත් කෙනෙක් වගේ මේ භික්ෂුව කාමරාගයේ ප්‍රහාණය කරන්න මහන්සි ගන්න ඕනේ කියලා දෙවියා කියනවා. කාමරාගයේ ප්‍රහාණය පිණිස, කාමරාගය දුරු කිරීම පිණිස සිහිය ඇතුව වාසය කරන්න ඕනේ කියලා දෙවියා ඉදිරියලා කියනවා. දැන් හිස ගිනිගත් කෙනා සහ ආයුධයකින් පහර කහපු කෙනා කොච්චර ඒ සඳහා ඉක්මන් වෙනවද? අන්න ඒ ඉක්මන් වීම තියෙන්න ඕන කියනවා කාමරාගය දුරු කරන්න. ඔන්න බුදුරන් වහන්සේගේ වචනය. සත්‍යාවියෝ මට්ටෝ ඩයමානෝව මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ භික්ඛු පරිබ්බජේති. මොකද බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ? සතකින් පහර කාපු කෙනෙක් වගේ හිස ගිනිගත් කෙනෙක් වගේ භික්ෂුව උත්සාහ කරන්න ඕනේ කුමක් ප්‍රහාණය කරන්නද? සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න. දැන් දෙවියා කියන්නේ කාමරාගය කියලා. බුදුරණවහන්සේ කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. මම මේකේ වෙනස මං හිතන්නේ එදා පැහැදිලි කරලා ඉස්මතු කරලා පෙන්නුවා. මොකද ලෝකයේ ඔක්කොටම ප්‍රශ්නේ සක්කාය දිට්ඨියද? කාමරාගේ බුදුරන් වහන්සේ ළඟට එන්නේ වැරදි ප්‍රශ්න, ඒ කියන්නේ මූලික නියම ප්‍රශ්නෙට උත්තර හොයාගන්න නෙමෙයි කිසි කෙනෙක්. බුදුරන් වහන්සේ නිවැරදි ප්‍රශ්නේ දීලා ප්‍රශ්නෙට උත්තර කියලා දෙනවා. අපට ප්‍රශ්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය නෙමෙයි. මොකද්ද ප්‍රශ්නේ? කාමරාගේ. ඇයි අපි කාමරාගේ ඉන්නේ පිච්චෙන්නේ? පටිගියත් පටිගිය කොහොමද කියන්නේ කාමරාගයත් එක්ක. එතකොට මේකත් එක්කනේ සසරේ පැවැත්ම තියෙන්නේ. මේක තේරුම් ගත්ත කෙනා එන්නේ මේ කාමරාගයේ ප්‍රහාණය පිණිස. එතකොට එහෙම එන කෙනාට නිවැරදි ප්‍රශ්නය හඳුන්වා දීලා නිවැරදි උත්තරයක් දුන්න නැත්නම් Taman හොයපු ප්‍රශ්නෙට උත්තරයක් හමුනොත් ඒකට රැවටෙනවා කියන කාරණාව සිදු වෙනවනේ. ඇයි ප්‍රශ්නයත් කාමරාගයේ උත්තරයක් දෙනවා කාමරාගයේ ප්‍රහාණය පිණිස. උත්තරයක් හමුනාට පස්සේ ප්‍රශ්නෙත් හරිනම් Tamante එකෙන් සංසිඳීමකුත් තියනවා ඒක හරි බවම රැවටෙනවා. බුදුරන් වහන්සේ පෙන්වා දෙන්නේ අනේකයි බුදුරන් වහන්සේ ළඟට එන කෙනාට තියෙන වටිනාකම භාග්‍ය වාසනාවන්ත බව. බුදුරන් වහන්සේ ළඟට ආවට පස්සේ කාමරාගේ ප්‍රහාණය කරන්න බුදුරන් වහන්සේ කියලා දෙන්නේ මොකද්ද? ඉස්සලා සක්කාය දිට්ඨියයි ප්‍රහාණය කරන්න ඕනේ නැත්තේ කියලා. අන්න ප්‍රශ්නේ ඉස්මතු කරලා දෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරපු කෙනාට ආයි කාමරාගේ ප්‍රහාණය කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් නැහැ. ඇයි? එයාව දකිනවා ඒකේ වැරද්ද. ආය අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙච්ච කෙනාම දකිනවා කාමරාගයේ තියෙන වැරද්ද ආයේ තව කෙනෙකුට අවශ්‍ය නැහැ තව කෙනෙකුගෙන් ප්‍රතිපදාවක් අහගන්න. ඇයි සක්කාය දිට්ඨිය තුල මම කියලා ගත්ත දෙයින් ප්‍රශ්නේ? ඉතින් මම කියලා ගත්ත නිසානේ කාමරාගයේ මේ සංකල්ප මිවසින් කාමයක් කියන්නේ. මම කියලා ගත්ත දේ වැරදි කියලා හම්බුනාට පස්සේ අන්න එයාට කාමයන් වලට යමින ස්වභාවයෙන් දෙන්න අඩු වෙලා යනවා. ඒකයි සෝතාපන්න කෙනා ඊළඟට කාමරාග පටිගේ තුනී කළ සකදාගාමී ඊළඟට කාමරාග පටික ප්‍රහාණය කරලා අරහත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ නිසා ඔන්න බුදුරන් වහන්සේගේ ධර්මයයි දෙවියන්ගේ ධර්මයයි ඈ දැන් දෙවියන්ගේ ධර්මය බුදුරන් වහන්සේ නිවැරදි කරපු දනොත් තියෙනවා. ඒක බුද්ධ වචනයක් හැටියට. සමහර දැන් වල බුදුරන් වහන්සේ වෙනම ධර්මයක් කියනවා. එතකොට දැන් මෙතන බුදුරන් වහන්සේ වුණ දෙවියන්ගේ ධර්මයට අමතර බුද්ධ වචනේ පැහැදිලි කරා. දැන් ඔන්න බලන්න අපේ සාමාන්‍යයෙන් අද සමාජයේ මෙන්න මේ වගේ අදහසක් තියෙනවා. බලන්න කොච්චර ඒ අදහස වැරදිද. අපි හිතමු කවුරු හරි රහත් කියලා අද ඒ වගේ ගොඩක් જાති තියෙනවා පුංචි අය මගපල් ලැබුවා කියලා මොනවා හරි දෙයක් කතා කරනකොට අපි මෙච්චර කාලයක් ඉගෙන ගත්තා ඊට පස්සේ ධර්මයට වඩා අරයා කියන ප්‍රායෝගිකත්වය වැදගත්. පුංචි ළමයේ කාර්ය මොනවාරි අලුත් දෙයක් කියනකොට නැත්තම් කවුරු හරි රහත් කියලා මොනවාරි දෙයක් කියනකොට ඒ කියපු කාරණාව ගොඩාක් වැදගත්. ඇයි ඒකට යමු වෙන්නේ? අපි හැම වෙලෙම අර මේ පුජ්‍යලියක හොයාගෙන යනවා. බුද්ධ වචනයට වඩා දැන් මෙතනත් මම ඒ කියන උත්සාහ කරන දෙවියගේ වචනෙත් එක්ක. හැබැයි ඒ පුජ්‍යලයා දෙන කාරණාව අපේ කාරණාවට ගැලපෙනවා. අන්න එක හොයාගෙන යන්නේ. දැන් මෙතන දෙවියගේ ප්‍රශ්නේ දෙවියා දුන්න උත්තරේ අපේ ප්‍රශ්නෙට ගැලපෙනවනේ. එතකොට යම් කිසි කෙනෙක් මොනවා හෝ යක් විග්‍රහ කරගෙන එනවා. අපි යඹු වෙන්නේ එහාට. අපි කැමති ඒ විදිහට කට්ටිය කියනවත් මම අහලා තියෙනවා. අද මේ කාලේ කවුරු හරි අවබෝධ කරගත්ත කෙනෙක් ඉන්නවනම් මේක කියන්නේ. ඇයි මේ බුද්ධ වචනේ ගැන ශ්‍රද්ධාව නැහැ. බුද්ධ වචනේ ගැන ශ්‍රද්ධාව තියෙනවනම් අය අවබෝධ කරගත්ත කෙනෙක් වුණද කියන්නේ? අවබෝධ කරගත්ත කෙනෙක් කියන එක වැරදිනවා. අපි හිතමු යම් කෙනෙක් උන් අවබෝධ කරගෙන කියනවා. අවබෝධ කර අවබෝධ කරගත්ත කෙනෙක් කීම කියන්නේ නමුත් අපි හිතමු අද ගොඩක් අවබෝධ කරගත්ත කට්ටිය කියලා ඉන්නවනේ එතකොට කොන්න කියනවා කියන දේ වැරදි නම් ඉතින් අපි වැරදි මාර්ගේ නියන්නේ එහෙනම් අවබෝධ කරගත්ත පුජ්‍යලයක් මණ්ඩලයක් නේ හරියට ධර්මයට යොමු වෙච්ච කෙනා කවදාවත් පුජ්‍යලත්වයේ අවබෝධයක් වණින්නේ නැහැ එයාට ධර්මයයි යෝ නැත්තේ පුජ්‍යලත්වයේ අවබෝධයක් මනින්න දෙන්නේ ඇයි එයාට ඕන කොහොම හරි මට හරි දේ ගන්න ඕන කියලා නැත්නම් මම කොහොම හරි මේක ඉක්මවන්න ඕන කියලා වෙන වෙන දේවල් හොයනවා බුදුරන් වහන්සේ ගැන ශ්‍රද්ධාව නැහැ. අපි තුන් මෙතෙන්ද රහතන් වහන්සේ නමක් ආවා කියලා. මොනවා හෝ විග්‍රහයක් කරගෙන ගියොත් එහෙම මේ රහතන් වහන්සේ කියන කෙනා ධර්මයට හා ගැළපෙන හැබැයි ධර්මයේ නෙමෙයි. අන්න ඒකයි ධර්ම ප්‍රතිරූපක කියන්නේ. ඒ විග්‍රහ කරන ගොඩක් ඒවා ධර්මයට සැසදෙනවා. හැබැයි ධර්මයේ නෙමෙයි. ධර්මයේ වගේ දෙයක්. ධර්ම ප්‍රතිරූපකයක්. හරියටම ධර්මයේ දන්න කෙනාට විතරයි ඒක ධර්ම ප්‍රතිරූපකයක් කියලා හම්බෙන්නේ. අද සමාජයේ ගොඩක් ওই වගේ දේවල් තියෙනවා. අලුත් දෙයක් කරනකොට අලුත් දෙයක් ආවට පස්සේ මොකද අලුත් දෙයකට කැමති. අලුත් විදිහේ විග්‍රහයකට කැමති. අලුත් කෙනෙක් අලුත් දෙයක් කියනකොට හරිම ආශ්චර්ය හැටියට තේරෙන්නේ. ඒ නිසා මේ දෙවියා කියපු බණපදේ නෙමෙයි හරි බුදුරන් වහන්සේ කියපු කාරණාව. ඒ නිසා අපි හිතමු යම් කිසි කෙනෙක් බුද්ධ රූපයක් මවාගෙන ඉදලා බණක් කියනවා කියලා. දෙවි කෙනෙක් ඇවිදලා ධර්මයක් කියනවා කියලා. උඩින් ඇවිල්ලා ධර්මයක් කියනවා කියලා. ධර්මයේද පැහැදිච්ච කෙනා ඒක ධර්මයේද ගැලපෙනවා නම් හරි කියලා පිළිගන්නවා. ඒ ධහමට ගැලපෙනවා නම්. නමුත් ඒ ධහමට ගැලපෙන්නේ නැත්නම් උඩින් ආවත් බුදුරයන් වහන්සේගේ රුවක්ම වාගෙන ආවත් දෙවි කෙනෙක් ආවත් බ්‍රහ්මයාවත් මේ ධහමට ගැලපෙන්නේ නැත්නම් එයාට අරයා අන්‍ය ශ්‍රාවකයෙක්මයි. ඒ අන්‍ය ශ්‍රාවකයෙක් කියන්නේ බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් කවදාවත් ධර්මයට හැදයක් කියනවද? ධර්මයට එහා දෙයක් කියන්නේ නෑ. ඒක හොඳට මතක තියාගන්න බුද්ධ වචනයයි දේව වචනයයි අනිත් අයගේ වචනයි. ඒ නිසා අනිත් අයගේ වචන අපට අදාළ නෑ. බුද්ධ වචනයයි අපට අදාළ. මේක හදාarලා ඉවරලා වොන්න බුද්ධ වචනේ හදාarලා ඉවරලා අපට ප්‍රතිඵලයක් නැත්තම් ඔන්න සාධාරණයි ගැන බලමු වෙන කවුරු හරි පස්සේ යන්නේ ඒක. හදාarලා ඉවර වෙලා. හදාරලා හැබැයි හදාරන්න ඕන නැත්තේ අපේ තියෙන කෝණයෙන් පිළි අරගෙන හිම නෙමෙයි. දැන් අපි හදාරනකොට අපට ගැලපෙන ටිකත් එක්කනේ හදාරන්නේ හිම නෙමෙයි. බුදුරන් වහන්සේ කියපු විදිහටම අපි හදාරලා මම ඕන කෙනෙකුට කියන වෙන කෙනෙක් පස්සේ යන්න කියලා. හැබැයි බුදුරන් වහන්සේ කියපු විදිහට කියපු විදිහට හදා හරියට හැදෑරුවොත් පළවෙනි මේක තේරෙන්නේ නැති එක. මොකද තමන්ගේ රාමුවට ගැලපෙන්නේ ඊට පස්සේ යා ඕනකමින් අහන හදෑරුවොත් එයා දැන් තේරුම් ගන්න හොයනවා. මොකද ඒක හරියට හදාරනවා තේරුම් ගන්න හොයන්නට ඕනනේ. තේරුම් ගන්න හොයනකොට මොකද වෙන්නේ? තමන්ගේ ආධ්‍යාත්මීය නුවණින් ඉමසීමකට යොමු වෙනවා. එතකොට මේ ධහම අවබෝධය කරා යනවා. එතකොට වෙන කෙනෙක් කරා ගියා කියලා ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් නෑ. එයා ධර්මයත් එක්ක යොමු වෙන්නේ ඊට පස්සේ. ධර්මයේ සැසඳෙන්නේ නැත්නම් අනිත් කියනා කියන දේවල් අදාළ නෑ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ධර්මය අපි ඒ විදිහට ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒකයි මම අර පටන් ගද්දිම කිව්වා අපි විශාල භාගයක් මේ ධර්මය අපට එමි ඉගෙන ගන්න ලැබීම. ඊළඟ සූත්‍රයේ සුභම්ම සූත්‍රය දෙවියා සුභම්ම දෙවියා විදිල්ලා බුදුරන් වහන්සේට මෙන්න මේ විදිහේ ගාතාවක් කියනවා. හරි ලස්සනයි. මේකත් අපි අහලා තියෙන එකක්. ඒ තමයි බුදුරන් වහන්සේගෙන් අහනවා නිච්ඡං උත්‍ර බුදුරන් වහන්සේගෙන් අහන්නේ නූපන් දුකක් නිමිති කොටගෙන. ඒ කියන්නේ උපන් අපට හටනුගත් දුකක් මුල් කරගෙන කරදරයක් නැත්නම් මේවා මුල් කරගෙන ඒවා ගැන හිතනකොට බියටපත් වෙනවා. ඒ කියන්නේ අපට එන්න තියෙන දුක ගැන. දැන් අපි ඔන්න සංසාරේ ගමන් කරන එක. දැන් අපි මරණය වෙන එක, ලෙඩ වෙන එක. අපට මේ එන්න තියෙන දුකනේ. මෙන්න මේවා ගැන අපි හිතනකොට අපට බිය හට ගන්නවා. මේවා අහනකොට බිය හට ගන්නවා. මං බුදුරණවහන්සේගෙන් අහනවා මං භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නේ මෙන්න මේ කාරණාව මට කියලා දෙන්න අපේ හිතේ තමගේ හිතේ මේ තැති ගැනීමක් ඇති කරගන්නේ නැතිව නැත්තම් මේ දුක එනකොට ඒකට බියක් නොවි ඉන්න පුළුවන් වෙන්නේ කොහොමද? මේ නිතර බිය මොනහරි නිමිත්තක් දුකක් එන දෙයක් සිහි කරනකොට අපට බයක් හටගන්න තැති ගැනීමක් හටගන්නවා මෙන්න මේක ඇති නොවෙන්න අපි කොයි වගේ දෙයක්ද කරන්නට ඕනත්තේ මොකද්ද ඒකට තියෙන්නේ කියලා බුදුරණවහන්සේ අහනවා නාඤ්ඤත්‍ර බොජ්ජංගා තපසා නාඤ්ඤත්‍ර ඉන්ද්‍රිය සංවරා නාඤ්ඤත්‍ර සබ්බ නිස්සග්ගා සොත්තිං පස්සාමි පාණිනන්ති. අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒ සඳහා කුමක් සඳහාද? එන්න තියෙන දුක නොඑන්න ඒ බය තමන් තුළට නොයෙන්න දැන් බය නම් ගොඩලා ජහි තියෙනවනේ තමන් මැරෙන එක තමන් ශෝක තමන්ට සතර පාය බය ඊළඟට අන් අය තමන්ගේ හිතවත් අය ඥාතියින් නැති වෙනකොට හටගන්න දුක, තමන්ගේ දේපල විනාශනට ගන්න දුක, දැන් මාතා පිත්තු බය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. මේ හැම බයක්ම ඉක්මවන්න මෙන්න මේක කියනවා. බොජ්ජංග හැර වෙන දෙයක් නැහැ. නාඤ්ඤත්ත බොජ්ජංගා තපසා. මේ බොජ්ජංග හැර වෙන කිසි දෙයක් නැහැ. ඒ වගේම කෙලස්තාවන වීරය කියන්නේ තපස් භාවය, තපස් රැකීම හැර වෙන දෙයක් නැහැ. ඊළඟට නාඤ්ඤත් ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය හැර වෙන දෙයක් නැහැ. නාඤ්ඤත් සබ්බ නිස්සංගා. ඒ කියන්නේ සියල්ලක් නික්මීමේ නිවන හැර වෙන දෙයක් නැහැ. සොත්තිං පස්සාමි පාන්නන්ති. මෙන්න මේකෙන් කියන මේ සත්‍යය සුවයකට පත්වන්නේ. ඒ කියන්නේ ඔය ඔය කාරණා, ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරයෙන් එක තමයි සූපත් පායට පත්වන්නේ. ඕකකින් තොරව සුවපත් භාවයක් නැහැ. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය නැතිව බොජ්ජංග නැතුව, තපස නැතුව නිවන යමු වීම නැති සුවයක් නැහැ. එහෙනම් දැන් අපි හැමෝම යොමු වෙන්නේ ওই ප්‍රශ්නෙටනේ. අපි හැමෝම මේ දහමට යොමු වෙන ওই ප්‍රශ්නෙට. එහෙනම් ඔකට උත්තරේ මොකද්ද? බොජ්ජංග, තපස, ඉන්ද්‍රිය සංවරය, නිවන. එහෙනම් අපි අරව ඉක්මවන්න නම් ඇති කරගත යුතුයි බොජ්ජංග, ඉන්ද්‍රිය සංවරය, තපස, නුවණ. එතකොට බොජ්ජංග ඇති වෙන්නේ කොහොමද? ඔන්න බොජ්ජංග ගැන අපි තේරුම් ගන්න වෙනවා. මොකද බොජ්ජංග කියන කාරණාව අද ගොඩාක් අය තේරුම් ගරන් ඉන්නවා වැරදි. බොජ්ජංග වඩන්නේ කොහොමද? සතිය බොජ්ජංගයක්ද නැත්නම් බොජ්ජංගයක් වෙන විදිහ සතිය තියෙන්නට ඕන නැද්ද? බොජ්ජංගයක් වෙන විදිහටයි සතිය තියෙන්නට ඕන නැත්තේ. සතිය වැඩ පමණින් බොජ්ජංගයක් වෙන්නේ නැහැ. බොජ්ජාංගයක් කියන්නේ බෝධි අංගයක් බෝධි අංගයකුයි සතිය වෙන්නට ඕනේ. සතිය බෝධියංගයක් කරගන්නානේ බෝධියංගයක් සතිය වෙන්නට ඕනේ. අපි හිතනවා සතිය වැඩුවම බෝධියංගයක් වෙයි කියලා. එහෙනම් සතිය වඩන දැන් ආලලකාරාමට සතියක් තිබ්බද නැද්ද? සතියක් තිබ්බා. සතියක් නැත්තම් ওই වගේ සමාපatti ලබන්න පුළුවන්ද? ලබන්න බෑ. එහෙනම් මේ සතිය තිබුණා. නමුත් බොජ්ජංගයක් වුණාද? නෑ. එහෙනම් බොජ්ජංගයක් විදියට සතිය තියෙන්නට ඕනේ. බොජ්ජංගය කියන්නේ මොකද්ද? අවබෝධාංගයක්. මොන අවබෝධයේද? දුක්ඛ අවබෝධය, සමුදය, නිරෝධය, මාර්ගය මෙන්න මේක අවබෝධයක් වෙන අංගයක් එක්ක සිහිය තියෙන්නට ඕනේ. ඒකක් එක ධම්මවිචය තියෙන්නට ඕනේ. ඒකක් එක විරිය පීතිය මේ ඔක්කොම තියෙන්නට ඕනේ නැත්තේ අන්න ඒකක් එක්ක. එතකොටයි ඒක බොජ්ජංගයක් බවට පත් වෙන්නේ. නැත්තම් ඒක බොජ්ජංගයක් වෙන්නේ නැහැ. ඔන්න එහෙනම් අපි අර ප්‍රශ්නයත් එක්ක ආවහම අපි දැන් යමු වෙන්න නම් කේදද? ඒ බොජ්ජංගියට. ඊළඟට ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය බුදුරණවහන්සේ විග්‍රහ කරනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඔන්න ඕකට යමු වෙන්නට ඕන. ඊළඟට තපස, ඒ කියන්නේ තපෝ ගුණ මේවා හුරු කරන්නට ඕනේ. ඊළඟට නිවන අරමුණු කරන මෙන්න මේ දේවල් කරපු තැනදී විතරයි අර සියල්ලක්ම ඉක්මවන්න පුළුවන්කමක් ලැබෙන්නේ වෙන කිසිම ක්‍රමයකින් නෑ නාඤ්ඤත්ත බොජ්ජංගා තපස මේ බොජ්ජංගය හැර වෙන තපසක් වෙන දෙයක් නැහැ කියන තපේ තපෝ ගුණේ ඒව හැර වෙන දෙයක් නැහැ කියනවා ඉන්ද්‍රිය සංවරණ වෙන දෙයක් නැහැ කියනවා නිවන හැර වෙන දෙයක් නැහැ කියනවා වෙන කිසිම දෙයක් නැහැ එහෙනම් ඒකටම යොමු වෙන්න තියෙන්නේ ඒකටම යොමු වෙනවා නම් ඒකම කරනවා නම් අන්න යාට විතරයි ඔක හම්බෙන්නේ. නමුත් අතන අපට තේරුණාට මේ දුක එපා වෙච්ච ගතියෙන් තමයි බය ඇති වුණාට අපි දකින්නේ නෑ මේ දේ හැර වෙන දෙයක් නැති බව. වෙන දේවල් වලටත් යමු වෙනවා. ඒ නිසා තමයි රැවටෙන්නේ මාර්ගඵල ලැබුවා කියලා. ඒ නිසා තමයි වෙන වෙන දේවල් දෘෂ්ටි වලට යන්නේ. නමුත් බොජ්ජංග ඉන්ද්‍රිය සංවර ආදී මේවා දිනු කරගන්න උත්සාහ කරොත් එimhe ඒක දිනු කරගන්න හරියටම ධර්මය ඕනේ. ඒ ධර්මයේ තේරුම් ගන්නදී ඔක දිනු වෙන්නේ. අන්න යාට විතරයි පුළුවන්කමක් ලැබෙන්නේ ඒ සියලු දේ ඉක්මවන්නට. ඊළඟට ඊළඟ සූත්‍රය කකුද කකුද කියන දෙවියා මුල් කරගෙන තියෙන්නේ කකුද කියන දෙවියා ඇවිදිලා බුදුරන් වහන්සේගෙන් මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් අහනවා. හරීම ලස්සන සූත්‍රයක්. කකුද දෙවියා ඇවිදිලා අහනවා නන්දසි සමන බුදුරණවහන්සේ අහනවා ශ්‍රමණිය නුඹ සතුටින්ද? බුදුරණවහන්සේ කියන කිංලද්දාවසු මොකක් ලැබිලාද සතුටු වෙන්නේ? ඊළඟට අහනවා තේනහි සමන සෝචති ශ්‍රමණයන් වහන්සේ ඔබ දුකෙන් දෙන්නේ කිං ජීයත් ආවසෝති කුමක් නැති වෙලාද වෙන්නේ ශෝක කරන්නේ තේනහි සමන නේව නන්දසි නේව සෝචති. එහෙනම් ඔබ සතුට වෙනොත් සෝක නැතුව දින්නේ ඒමාවසෝති. ඔන්න හොඳ කාරණාවක්. මෙතන ගොඩක් ලස්සන පැත්තක් තේරුම් ගන්න පුළුවන්. සතුටෙන් දින්නේ කියලා අහුවම බුදුරණවහන්සේ දෙන උත්තරේ කුමක් ලැබිලාද? දැන් අපට මොනවා හරි ලැබුණාම නේ සතුට වෙන්න ඕන කෙනෙකුට. බුදුරණවහන්සේට මොකුත් ලැබිලා නැහැ. ඒත් ලැබෙන්න කෙනෙක් ඉන්න බෑ. නේද? ලැබෙන්න කෙනෙකුටනේ නේ. දැන් අපි තුමු බුදුරණවහන්සේ පැත්තකින් තියමුකෝ. ඔන්න ධර්මය අවබෝධ කර යන කෙනෙක් ඉන්නවා කියමුකෝ. දැන් ධර්මය අවබෝධ කර යනකොට දැන් අපට කැමති නේද අපට ලැබෙන්නේ මොකද්ද? සෝතාපන්න බව. අපට ඔන්න ඇහුවොත් එම නන්දසි කියලා ඔව් ඇයි සෝතාපන්න ලැබුණා. දැන් අපි සාමාන්‍යයෙන් අපි සෝතාපන්න ලබන්නනේ කැමති. බුදුරණවහන්සේ නන්දේ සමන මොකක් ලැබිලාද? ලැබෙන්න දෙන්නේ ඊළඟට දුකෙන් ඉන්නේ මොකක් නැති වෙලාද නැති වෙන දෙයක් උන්නේ දුක් වෙන්නේ එතකොට එහෙනම් බලන්න මේකේ ලොකු අර්ථයක් තියෙනවා. සාමාන්‍ය සරල දෙයක් නෙමෙයි ලොකු අර්ථයක් තියෙනවා. ගන්න දෙයක්ුත් නැහැ අතහරින දෙයක්ුත් නැහැ. ඇත්ත දැක්කනම් ඉවරයි. අතහැරියේ මොකද්ද? ඇත්ත නොදකීම නම් වූ මෝඩකම. වෙන දෙයක් නෙමෙයි. දැන් අපට හිතෙන්නේ අතහැරි ලොකු දෙයක් අතහැරියා කියලානේ. හැබැයි ලොකු දෙයක් තමයි එක පැත්තකින්. නමුත් අතහැරියේ මොකද්ද? ඇත්ත නොදකීමයි අතහැරියේ. ඒ ඇත්ත නොදකීම අතහැරියේ. ඇත්ත දකිනකොට ඇත්ත නොදකීම තියෙනවද නැද්ද? ඇත්ත දකිනකොට ඇත්තම දැකීම නෑනේ. ඉතින් අතහැරෙනවා. ඒ වගේම අතහැරුණා ඇත්ත නොදැකීම නිසා පවතිනවා කියලා ගත්තන එක. තණ්හාව ඔන්න ඕක. අවිජ්ජාච භව තණ්හාච. ඔන්න ඕකනේ දුරු කරන්න තියෙන්නේ. දුරුනේ ඇත්ත නොදැකීම නම් වූ අවිද්‍යාවත් පවත්වන්නට ඕනෑ කියන කැමැත්තක්. වෙන දෙයක් නෙමෙයි. එතකොට එහෙනම් බලන්න බුදුරන් වහන්සේ මේ දෙන උත්තරෙත් එක්ක පුදුම සුන්දර කාරණාවක් මේ ධර්මයේදී අපට තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම අපි බලෙන් ගණ්ඩ යන දෙයක් නෙමෙයි. අද අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ අපේ තියෙන දේ ප්‍රශ්නේ අයින් කරලා මොකක් ගන්නද? බොජ්ජංග ටිකයි සෝතාපන්න ටිකයි නිවනයි ගන්න. හැබැයි ඔය කරුණු ටිකේම තියෙනව නේද අයින් කරන්න සහ ගන්න කෙනෙක් ඇති බව. එතකොට බුදුරන් වහන්සේ කියපු මූලික ධර්මයට අහලකටවත් ඇවිදilla නැහැ. අයින් කරන්නෙකුත් යන්නෙකුත් ඉන්නවා. එහෙනම් යම් කිසි කෙනෙකුට මේ කාරණාව ලැබුණා නම් එතනදී යාට අනිවාර්යයෙන්ම බුදුරන් වහන්සේගේ ශාසනය නිමේ හම්බෙලා තියෙන්නේ. එයාට මොනවහරි ලැබිලා ලැබෙන කෙනෙක් ඉඳලා. ඒකයි මේක සාක්ෂාත් වීමක් කියන්නේ. ඒකයි මේක මේ එච්චර තීක්ෂණ නුවණක් අවශ්‍යයි කියලා. මම අර කලින් විග්‍රහ කරලා පෙන්නුවේ පංචපාස්කන්ධය හොයනකොට අපි කොච්චර රූපයට මම වෙලාද කියලා. අපි එච්චරටම සෝතපන්නයි කියලා ඒකටත් මම වෙලා. සකදාගාමී කියලා ඒකටත් මම වෙලා. මොකකට හරි මම වෙලා තියෙනවා. එහෙනම් ඒ හැම දෙයකම තියෙන්නේ මම යමක් මට යමක් ලැබුණා කියලා. මේකටම ලස්සනයි අර අදිමුතු තේර ගාතාව. අදිමුතු රහතන් වහන්සේ මරන්න අරගෙන යනකොට සතුටින් ඉන්නවනේ. ඇයි සතුටින් ඉන්නේ කියලා අහනවා. මොකද අඬන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ. අනිත් අය නම් අඬනවා, වැළපෙනවා. මොකද පුංචි ළමයා. අදිමුතු ස්වාමීන් වහන්සේ කියනවා මමත්තංසෝ අසංවින්දං නත්ති මේතින සෝචති. ඉතින් මම කියලා දෙයක් ලැබෙන්නේ නැත්නම් මගේ දේ නැති වුණා කියලා කුමකට ශෝක කරන්නද? තව ඔකේ ගාථා ගොඩක් කරන තියෙනවා. හරියට මේවා මේ දර කෑලි වගේ කියනවා දකින්නේ. මේ සංස්කාර පින්ඩයක් තියෙන්නේ කියනවා. ඊළඟට මේ ගොඩාක් විග්‍රහ කරලා පෙන්නනවා. මේ ගිනි ගුලියක් වගේ කියනවා. මෙහෙම විග්‍රහ කරලා කියනවා මම නොලැබෙන කල්ලි මගේ දේ නැති වුණා කියලා ෂොක් කරන දෙයක් තියනවද? නැහැ. එතකොට මම කියලා දෙයක් හම්බුනොත් නේද මට දෙයක් ලැබෙන සතුට වෙන්න තියෙන්නේ. මම හම්බෙන්නේ කොහොමද? නිට්ටයයි සැපයි ආත්මයි. එහෙනම් මම හම් මට හම් මට යමක් හම්බුණා නම් මට හම්බුනේ මම හින්න නිසා මම හම්බුනේ නිට්ටය නිසා. නිට්ටයයි කියේ පටිච්චසමුප්පාදේ හම්බෙච්ච නැති නිසා. එහෙනම් බුදුරණවහන්සේගේ ධර්මයට ආව නැති නිසා තමයි මම සෝතාපන්න වෙන්නේ. බුදුරණවහන්සේ පෙන්නපු දෙයට ආවනම් ඒ මම සෝතාපන්නයි කියන කාරණාව අන්න ඉක්මවලා එයාට මේ සාක්ෂාත් වීම තමයි සක්කාය දිට්ඨි දුරු වීම වෙන්නේ. ඊළඟට ඔන්න බුදුරන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහුවහම දෙවියා මේ වගේ දෙයක් අහනවා. කච්චිතවං අනීගෝ භික්ඛු කච්චි නන්දීන විච්ඡති කච්චිතං ඒක මාසීනං අරතීනාබි කීරති බුදුරන් වහන්සේගෙන් අහන ශ්‍රමණයන් වහන්සේ නුඹ වහන්සේ නිදුකින්ද කුමක් ඒ වගේම නුඹ වහන්සේ ඇල්මක් නැද්ද නුඹ වහන්සේට කියන්නේ අනීග කියන්නේ දුකක් නැද්ද? ඒ වගේම නන්දි නැත්නම් ඇලීම නන්දින විජ්‍යති ඇලීමක් ඔබට ප්‍රකට නැද්ද? ඒ වගේම අරතියක් මේ හුදකලාවේ වාසය කරන නුඹට අරතියක් කියන කාරණා නැත්නම් කුසල් ධර්මයන් වල නොවැල්මක් මෙන්න මේකක් නැද්ද කියලා අහනවා. බුදුරණවහන්සේ දෙවියට උත්තර දෙනවා අනීගෝචේ අහං යක්ඛ අතෝ නන්දී නවිජ්ජති අතෝ මං ඒක මාසීනං අරචීනාබි කියලාති යක්ෂය යක්ෂය කියලා අමතන දෙවියට මම ඒකාන්තයෙන්ම නිදුකින් මට දුකක් නැහැ. ඇලීමකුත් නැහැ. ඒ වගේම මට අරතියකුත් නැහැ. මේ හුදකලායි මම ඒ විදිහටයි වාසය කරන්නේ හුදකලායිමව මැඩගෙන නැහැ කියනවා. ඊළඟට බුදුරන් වහන්සේගෙන් දේවපුත්‍රය අහනවා කතං ත්වං අනීගෝ බික්කු කතං නන්දීන විජ්ජති කතන්තං ඒකමාසීනං අරතිනාවි කියලා. කොහොමද ශ්‍රමණයන් වහන්සේ ඔබ කොහොමද දුක නැතුව ඉන්නේ? ඇලීමක් නැතුව ඉන්නේ ඔබ කොහොමද? ඒ වගේම අරතියක් නැතුව ඔබ වාසය කරන්නේ කොහොමද කියලා දෙවිය අහනවා. අගජාතස්ස චේ නන්දි නන්දි ජාතස්ස චේ අගං අනන්දි අනගෝ බික්ඛු එවං ඥානාහි ආවුසෝති හරිය ලස්සනයි මොකද්ද බුදුරණවහන්සේ විස්තර කරනවා අගජාතස්ස චේ නන්දි අග දුක නිසා කියනවා සතුටු වෙන්නේ හටගත් දුක ඇත්තට ඇලීම තියෙනවා දුක ඇති කල්ලි සතුටු වීම නන්දිය තියෙනවා ඊළඟට විග්‍රහ කරනවා නන්දි ජාතස්ස චේ යකං සතුටු වීම නිසායි දුක තියෙන්නේ මුලින් කිව්වා මොකද්ද දුක නිසායි ආසාව තියෙන්නේ ඊළඟට කියනවා ආසාව නිසායි දුක තියෙන්නේ අනන්දී අනගෝ බික්කෝස් ඔය සතුටු වීමත් දුකත් මේ දෙකම නැති තැනදී ඒවං ඥානහයවස් ඔන්න ඔය දෙකම ඉක්මවලයි ඔය දෙකම ඉක්මවලයි වාසය කරන්නේ අන්න ඒ කියලා බුදුරණවහන්සේ මේ දෙවියට කියනවා. ඔන්න දැන් හිතන්න කාරණාවකුත් තියෙනවා මොකද්ද? දුක දුක හට ගැනීම අගජාතස්ස දුක ඉපදීමෙන් නන්දි නන්දිය සතුටු වීම තියෙනවා. ඊළඟට නන්දි ජාතස්ස චේයකං. නන්දිය ඉපදීමෙන් දුක තියෙනවා. මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් මෙතන හම්බ වෙනවා. මේක අපට තේරුම් ගන්න නම් ගොඩාක් කාරණාවලට යන්න පුළුවන්. ඒ තමයි දැන් මම මේක විග්‍රහ කරලා පෙන්ලා තින ගොඩක් තැන්වලදී චතුරාර්ය සත්‍ය විග්‍රහ කරනකොට දුකට හේතුව මොකද්ද? තණ්හාවනේ දුකට හේතුව තණ්හාව. එතකොට එතන දුක විග්‍රහ කරලා පෙන්නනවා තණ්හාවත් එක්ක දුක හට ගන්නවා. එතකොට ඔන්න එතන ගැලපෙනව නේද නන්දි ජාතස්ස චයකං සතුටු වීමත් එක්ක ආසාවයි තණ්හාවයි එක්ක මේ දුක උත්පාදනය වෙනවා. දුක හට ගන්නවා. දුකට හේතුව නැත්තම් පංචීපාදනස්කන්ධ දුක මේ සියලු දුකට හේතුව මෙන්න මේ තණ්හාව. ඊළඟට පටිසමුපාදේ කතා කරනකොට හම්බ වෙනවා ඊළඟට සමාධි භාවනා සූත්‍රයේදීමත් හම්බ වෙනවා රූපය සතුටින් පිළිගත්තාම රූපේ වේදනාව සංඥාව සංස්කාරය විඥාන පහම කියනවා. එතකොට මේ රූපේ සංඥා සංකාර විඥාන කියන්නේ මොකද්ද? දුක නේද? මේක හතරින් පිළිගත්තාම හට ගන්නවා ඒ ඒ පිළිගැනීම මොකද්ද? තණ්හාව. අන්න දුක හට ගැනීමෙන් තණ්හාව උපදිනවා. ආසාව උපදිනවා. ආසාව හට ගැනීමෙන් දුක උපදිනවා. ආසාවෙන් දුක උපදින්නේ ආසා කරන්නේ පුජ්‍යලයක් එක්ක පුජ්‍යලයකට දුක නේද? දුකෙන් ආසාව කියනකොට දුක කියන කාරණාව අන්න සකස් වීමත් එක්ක හම්බෙනවා. ඒකත් එක්ක ආසා කිරීමෙන් නැවත දුක හට ගන්නවා. පටි සමුප්පාදෙම කතා කරනකොට අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලායතනේ පස්සය වේදනාව තණ්හාව වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව ඊළඟට තණ්හාවෙන් ආයි උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායස එතකොට ජාති ජරා මරණ දුක්ඛ දොමන සුපායස කියනකොට ආයි පංචපාස්කන්ධ කතා එනවනේ එහෙනම් මෙතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ පුජ්‍යලයේකට දුකක් උපදින්න හේතු වෙනවා ආසාවත් එක්ක. ආසා කරන ආසා කරන්නේ නිකන් දෙයකට නෙමෙයිනේ. ආසාව හටගන්නේ යමක් හතුටින් පිළිගත්ත. අන්න ඒකට කියනවා පටිසමුපාදයට එක්ක තණ්හා කාය හයකින් විග්‍රහ කරලා. ඉතින් මේක අපට ගොඩක් තැන්වල විග්‍රහ කරලා පෙන්නනවා. මෙතන විග්‍රහ කරන්නේ අන්නේ පරියායත් එක්ක ආසාවෙන් දුක හට ගන්නවා දුකෙන් ආසාව හට ගන්නවා මේ ඔක්කොම ඉක්මවලයි කියනවා බුදුරන් වහන්සේ ඉන්නේ ඊළඟට දෙවියා කියනවා චිරසංගත පස්සාම බ්‍රාහ්මණම් පරිනිබ්බුතං නිබ්බුතං බොහෝ කාලයකට පස්සේ මම දැක්කා පිරිනිවෙන්ටපත්ය බ්‍රාහ්මණී කොයි විදියටද අනන්දී අනගං වික්කෝ තින්නං ලෝකේ සත්‍තිකං සතුටු නොවි ඒ වගේම සතුටක් නැතුව දුකක් නැතුව මෙන්න මේ තෘෂ්ණා ලෝකෙන් ඈතර වෙච්ච සතුටු වීමක් නැති දුකක් දුක් වීමක් නැති මේ දෙකම නැතිව තෘෂ්ණාවෙන් ඈතර වෙච්ච. දැන් අපට හැම වෙලෙම තියෙනවා එකක් එපා වෙනවා අනික ඕන වෙනවා. ඕන වීමෙන් තියෙන සතුට වීම, එපා වීමෙන් තියෙන දුක් වීම. එකක් එපා වෙනවා, එකක් ඕන වෙනවා. හැම වෙලෙම තියෙන එක. මේක අයින් කළා අනිකට ඕනේ. අනික අයින් කළා තව එකකට ඕනේ. ඒක හොඳයි නම් අනික එපා. නමුත් ඔය ඔක්කොම ඉක්ම වීමයි මේ තණ්හාව ඊතර වීම කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ සූත්‍රය එතනින් ඉවරයි. ඊළඟ සූත්‍රය තමයි උත්තර සූත්‍රය. උත්තර කියන දිවි පුත්‍රයා එක තමයි මේ දේශනාව තියෙන්නේ. උත්තර දිවි පුත්‍රයා බුදුරණවහන්සේගෙන් ඇවිදලා අහනවා උපනීයතේ ජීවිතමප්පමායෝ ජරූප නීතස්ස නසන්තිතානා ඒතම් බයම් මරණේ පෙක්කමාන පුඤ්ඤානි කෛරාති සුඛවහානි බුදුරණවහන්සේ දෙවියා කියනවා මේ මිනිස්යාගේ ආයුෂ ජීවිතයේ මරණය කරා ගෙනියනවා ආයුෂ තියෙන ඊටාම ටිකයි ජරාව මරණයෙන් කරා යන ජරා මරණයෙන් කරා යන මේ සත්‍ය ආරක්ෂා තැනක් හොයාගන්නට ඕනේ ආරක්ෂා ස්ථානයක් කරන්නට ඕනේ මෙන්න මේ කෙනා මරණය අභියස ඇති මේ බිය දකින්න කෙනා Tamanට සැප ලැබෙන පිනමයි කරන්න ඕනේ කියලා කවුද කියන්නේ දෙවියා බුදුරණවහන්සේ දේශනා කරනවා උපනීයති ජීවිතමප්පමායෝ ජරූපනීතස්සන සම්තිතානායතම් භයම් මරණේ පෙක්ඛමානෝ ලෝකාමිසං පජහේ සම්තිපෙක්ඛෝති බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ජීවිතයේ මරණය කරා ගෙනියනවා ආයුෂ තියෙන ඊටාම ටිකයි ජරා මරණය කරා ගෙනියන කෙනාට ආරක්ෂා වෙන්න තැනක් තියෙන්න ඕනේ අන්‍යා මරණයේ අභියස බිය දකින්න කෙනා ඒ ශාන්ත වූ නිවන අපේක්ෂාවෙන් ශාන්ත වූ නිවන සම්තිපෙක්ඛෝති ශාන්ත වූ නිවන අපේක්ෂාවෙන් මේ ලෝකාමිසය දුරු කරන්නට ඕනේ. මේ ලෝකාමිසය අතහරින්නට ඕනේ. ලෝකාමිසය අතහරිනවා සාන්ත නිවන අපේක්ෂාවෙන්. ඒ කියන්නේ ලෝකයේත් එක්ක පැවැත්මක් නේ තියෙන්නේ. නිවන අපේක්ෂා කරන කෙනා මේ ලෝකයේ එක්ක පැවැත්ම ඉක්මවන්න තියෙන්නේ. අන්න ඒ කෙනා කියන මේ ජරා මරණ ඉක්මවන්න යමු වෙන්නේ. දැන් ඒක කලින් සූත් එකත් පැහැදිලි කරානේ. නිවන තමයි යමු වෙන්න තියෙන්නේ අර බය තියෙන කෙනා. එහෙනම් අනිවාර්යයෙන්ම මෙන්න මේ නිවන කරා යොමු වෙන්නට ඕනේ. හැබැයි එතනදී පින කරන්න එපා කියලා නෙමෙයි බුදුරණවහන්සේ කියන්නේ. මොකද පින කරන්නට ඕනේ. ඒක බුදුරණස් වෙන දේශනාවල කියනවා. නමුත් දැන් මේ දෙවියා හිතනවානේ පින් කිරීමෙන් මේක ඉක්මවනවා කියලා. මේක ඉක්මවන්නේ නෑ. ජරා මරණ ඉක්මවන්නේ නෑ. හැබැයි ජරා මරණ ඇති කෙනාට සුඛ විහරණයට පින කරන්න කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. නමුත් ජරා මරණ ඉක්මවන්නේ නෑ. ඉක්මවීමටයි ප්‍රශ්නේ අහන්නේ. ඉක්මවීමට කුමක්ද? නිවන අපේක්ෂාවෙන් ලෝකාමිසය දුරු කරන්න ඕන. ලෝකාමිසය කියන්නේ දැන් අපිට ලෝකාමිසය කියනකොට අපිට හැම වෙලෙම මතක් වෙන්නේ මම යමක් අතහරින එකනේ. අපිට හැම වෙලෙම තියෙන්නේ ලෝකය කියලා විවහාර කරනකොට බාහිර දේමයි. මම උදේක විග්‍රහ කරා බාහිර දේ අපට හම්බුනේ කොහොමද කියලා. මෙන්න මේකයි දුරු කරන්න තියෙන්නේ. ඒක දුරු කරන්න අපට බලෙන් බෑ. ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. අන්න හේතුපද ධර්මයත් එක්ක ඒකට යොමු වෙන්නට ඕනේ. ඒකට යොමු වෙච්ච තැනයි තමයි ඒක දුරු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඊළඟ සූත්‍රයේ අනාථ පින්ඩික සූත්‍රය. මේක කලිනුත් විග්‍රහ කරා කලින් දේශනාවකත් ඒක තිබ්බා. අනාථ පින්ඩික දෙවියා, ඒ කියන්නේ අනාථ පින් සිටුතුමා මරණයට පත් වෙලා දෙවි කෙනෙක් කියලා ඉපදිලා බුදුරන් වහන්සේ ළඟට ඇවිදilla මෙන්න මේ විදිහට ගාථා ටිකක් කියනවා. ඉදං හිතං ජේතවනං ඉසිසංග නිසේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනං මම කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒ තේන මච්ඡා සුද්ධාන්ති න ගොතේන න ගොත්තේන දනිනවා තස්මාහි පඬිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං ඒවං තත්ත විසුජ්ජති සාරිපුත්තෝ පඤ්ඤාය සීලේන උපසමීනච යෝ පිපාරගතෝ බික්කු ඒතාව පරමෝ සියාති කියලා අනාථ පින්ඩික සිටුමා බුදුරයන් වහන්සේට මෙන්න දෙවියා මෙන්න මේ ගාතාවක් කියනවා. ඒ තමයි ඉදං හිතං 제තවනං විසිසංග නිසේවිතං. බලන්න 제තනාරාමයේ හදපු අනාථ පින්ඩිකතුමා දකිනවා මේ සංඝ ඍෂීන් වහන්සේ වැඩ සිටින ධර්ම රාජයන් වහන්සේ වැඩ සිටින මෙන්න මේ 제තවනාරාමයේ දකිනකොට මට පුදුමාකාර ප්‍රීතියක් හටගන්නේ කියනවා. මේ ක්‍රියා අවබෝධයනොත් සිල්වත් භාවයනොත් ඒ වගේම සිරිසිදු භාවයෙන් මෙන්න මේ විදිහට යුක්ත මේ මහා ශිවරයන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටිනකොට මාතුල පුදුමාකාර ප්‍රීතියක් හටගන්නේ. කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුද්ධාන්තින ගොත්තේ න ගොත්තේන දනිනවා ක්‍රියාව කර්මය කියන්නේ පිරිසුදු ක්‍රියාව අවබෝධය ඒ වගේම දහම් ස්වභාවය ඒ වගේම සිල්වත් බව මේ වගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨ වන කර්ණ වලින් උතුම් ස්වභාවයක් තියෙන උතුම් වන්නේ අන්න ඒකෙන් කියනවා කවදාවත් මේ ගෝත්‍රයෙන් ධනයෙන් කුලයෙන් යමෙක් උතුම් වන්නේ නැහැ කියනවා තමන්ගේ ක්‍රියාවත් අවබෝධයත් සීලයත් මෙන්න මේවත් එක්ක කියන ජීවිතයේ උත්තරම වන්නේ ශ්‍රේෂ්ඨ වන්නේ. තස්මායි පඬිතුප්පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝචිනේ ධම්මං ඒවං තත්ත්වවිසුද්ධති. මෙන්න මේ විදිහට නුවණති කෙනා මේ ප්‍රඥාවන්ත කෙනා මේ ධර්මයේ නුවණින් විමසලා විසුද්ධිය මේ පිරිසිදු භාවයටපත් වෙන්නට ඕනේ කියනවා. අන්න ඒ කෙනා කියනවා මේ පඬිතයා කියලා කියන්නේ. ඒ විදිහට ධර්මයේ නුවණින් විමසලා පිරිසිදු භාවයටපත් වෙච්ච කෙනාට කියනවා පණ්ඩිතයා කියලා කියන්නේ. සාරිපුත්තෝ පඤ්ඤායේ සීලේනුප සම්මේනච මේ සාරිපුත්තයන් වහන්සේ කියනවා සීලේනුත් ප්‍රඥායනුත් සංසිදීමනුත් මේතරටපත් වෙච්ච භික්ෂූන් අතර අග්‍රම කියලා අනාථපිණ්ඩික සිටුතුමා දෙවියා බුදුරණවහන්සේට දේශනා කරනවා. එතකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගැන ලොකු පැහැදීමක් එක තමයි කලුරිය කරන්ට යෙදුනේ. ඉතින් ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගැනම වර්ණනා කරනවා. ඉතින් මේ කාරණා බුදුරණවහන්සේ ඇවිදලා භික්ෂූන්ට පැහැදිලි කරනවා. භික්ෂූන්ට පැහැදිලි කරාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේකනම් ස්වාමීනි ඒකාන්තයෙන්ම මේ අනාථපිණ්ඩික දෙව පුත්‍රයාමයි කියලා අනන්ත ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේට කියනවා. ඉතින් මෙන්න මේ විදිහට අනාථපිණ්ඩික දෙවියා බුදුරයන් වහන්සේ ඉදිරියේ ඒ පැහැදිලි කරපු ඒ ගාථා ටික. ඉතින් එතනින් ඒ වගේ ඉවරයි. අපි අද දවසේ සූත්‍ර දේශනා 20ක් කතා කරා. උදේ වග්ගයක් දේශනා 10යි, දැන් හවස දේශනා 10යි. ඉතින් මේ සම්බන්ධයෙන් මම හිතන අද නම් ගොඩක් දහම් කාරණා කතා කරන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මේ පින්වතුන්ට මතුවලා තියෙන දහම් කාරණා ගැටලු ලියලා එවන්න පැයක කාලයක් තියෙනවා 3 ඉඳලා 4 වෙනකම් ඒ දහම් ගැටලු කතා කරන්න පුළුවන්. එහෙනම් දැන් විවේක කාලය හොඳයි සීල් දනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි දේශනා ඇසුරු කරගෙන මතුවෙන ගැටලු ටිකක් සාකච්ඡා කරමු. එෙහිදී අද ගැටලු කිහිපයක් සඳහන් කරලා වෙලා තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ නිවන යනු අවබෝධයක්ද නැතිනම් මේ මොහොතේ සිදුවන දැකීමක්ද මුළු ලෝක ධාතුවේම පටවියේ තොර කිසි දෙයක් නැති ශුන්‍යතාවයක්ද නිවන ලෙස දකින්නේ කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න නිවන කියන්නේ අවබෝධයක් මේ මොහොතේ සිදුවන දැකීමක් නෙවෙයි ඒ වගේම නිවන කියන්නේ ශුන්‍යතාවයක්වත් නෙවෙයි මේක ටිකක් අපි පැහැදිලි කරගනිමු. මේ මොහොත කියන්නේ මොකද්ද? අපි ඉස්සලා මේක පැහැදිලි කරගන්න වෙනවා. මේ මොහොත කියලා කියන්නේ අතීතයක් ඉක්මවීම අනාගතයක් නොපෙනමි නොපැමිණීම මේ මොහොත කියලා හම්බෙන්නේ මොකද්ද අතීතයක් ඉක්මවීම නොපැමිණිච්ච අනාගතයක් දැන් අපි අද ගොඩක් වෙලාවට අතීත අනාගත කියන එක පටලවාගෙන තියෙනවා. මේක නිරුත්තිපත සූත්‍ර ලස්සනට විග්‍රහ වෙනවා. අතීත කියන විග්‍රහය දෙන්නේ මොකේදද? අතීතය කියලා විග්‍රහ කරන්නේ නිරුද්ධ වෙච්ච නැති වෙලා ගිය දෙයටයි අතීතය කියන්නේ. අතීතය කියන්නේ මේකට. ඒතර අතීතයක් දැන් තියෙනවා කියන කාරණාව කතා කරන දෙයක් නෙවෙයි. දැන් තියෙන්නේ මොකද්ද? වර්තමානයේ මොහොත දැන් දැන් මොහොතක් තිබ්බා කියන්නේ මොකද්ද? අතීතෙ තිබිලනේ. මොකද අතීතය කියන්නේ දැන් කියන එකට නෙවෙයිනේ. දැන් කියලා කියන්නේ වර්තමාණයට. මේ මොහොතයි දැන් කියලා කියන්නේ. එහෙනම් දැන් තියෙනවා කියලා කියන්නෙම නිරුද්ධ වෙච්ච දෙයක් තිබුණා. එහෙනම් අතීතයක් තිබුණා. අනාගතය කියන්නේ මොකද්ද? දැන් තියෙන දෙයක් නෙමෙයි අනාගතය. දැන් කියන්නේ වර්තමාණයනේ. අනාගතය කියන්නේ හට නොගත්ත. ඒතකොට දැන් තියෙනවා නම් අනාගතයක් තියෙනවා. අතීතයකුත් තිබුණා. අනාගතයක් තියෙනවා කියලා කියන්නේ අනාගතේ දැන් තියෙනවා කියන එක නෙමෙයි. අපි ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ විග්‍රහ කරනවා. අතීතයක් නැහැ අතහරින්න. අනාගතයකුත් නැහැ අතහරින්න. දැන් ඉන්න. දැන් ඉන්නේ අතීතයක් තිබ්බ නිසා. අතීතයක් ඇත්ත දැන් නැහැ. දැන් වලට අතීත කියන්නේ නැහනේ. දැන් කියන්නේ මොකද්ද? දැන් කියන්නේ වර්තමානයි. දැන් අතීතයක් නැහැ. අනාගතය කියන්නේ මොකද්ද? දැන් නෙමෙයි. අනාගතය කියන්නේ ඉස්සරහට. දැන් තියෙනව නම් මොකද තිබ්බේ? අතීතයක්. අනාගතයක් තියෙන්නේ. එතකොට එහෙනම් අතීතයක් දැන් නැහැ කියන එක කවුරු කියන්න දෙයක් නැහැ. මොකද අතීතයක් නෙමෙයිනේ දැන් කියන තැනට විග්‍රහ කරන්නේ වර්තමානයේ කියලානේ. අයි දැන් කියන එකට අතීත කියන්නේ නැහැ. දැන් කියන එකට අනාගතය කියන්නේත් නැහැ. එහෙනම් අපිට අතීත අනාගතය දැන් නැහැ කියලා කාටවත් කියන්න අවශ්‍ය නැහැ. ඒක කියන්න ඕනේ මෝඩ කෙනෙකුට. ඇයි? ඒ මෝඩ කෙනානේ දන්නේ නැති අතීතනාගත කියන්නේ මොකද්ද කියලා. හැබැයි දැන් දැන් වර්තමානයේ තියෙනවා නම් අතීතයයි තිබිලා තියෙනවා. ඒ අතීත කියලා විග්‍රහ කරන්නේ තිබිච්ච දෙයකට. අනාගතයේ ගුණොත් ඇවිල්ලා නැහැ. එහෙනම් අනාගතයක් එන්න දෙයක් තියෙනවා. එහෙනම් දැන් තියෙනවා කියන්නේ තිබිච්ච අතීතයක් සහ නොපැමිණිච්ච අනාගතයක් යෙදෙනවා කියන එකමයි. නමුත් අද අපි ගොඩක් ලට දෙනවා අතීතය අතහැරන අනාගතය අතහැරන දැන් ඉන්න. කොහොමත් අපි දැන් තමයි අල්ලගෙන ඉන්නේ. හැබැයි අතීත අනාගතය තිබිච්ච නිසා. ඒතර මේ මේ කාලාත්‍රයම එන්නේ කොහොමද? අපි කාටවත් වින්වතුනි අතීතය ගැන හිතන්න බෑ. නිරුද්ධ වෙලා ගිහිල්ලානේ. අතීතය කියන එක නැති වෙච්ච දෙයක්. අනාගතය කියන එක නොපැමිණිච්ච දෙයක්. කොහොමද මේ දෙක අපට දැන් අදාළ නැති එක හරි. දැන් අපට ප්‍රත්‍යක්ෂ අතීත අනාගතය නෙමෙයිනේ වර්තමානයේ. එතකොට අතීතය කියන විග්‍රහය අපි දැනගන්න නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අතීතය කියන විග්‍රහය නිරුද්ධ වෙච්ච දෙයකට කියන විග්‍රහයක්. දැන් කතා කරන දෙයක් නේ අතීතයක් කියන්නේ එහෙනම්. අනාගතය කියන විග්‍රහය නොපැමිණිච්ච දෙයකට කියන විග්‍රහයක්. එහෙනම් දැන් තියෙන්නේ මොකද්ද? දැන් කියන්නේ මොකද්ද? වර්තමානයේ. එහෙනම් වර්තමානය කතා වීමම කියන්නේ නිරුද්ධ වෙච්ච අතීතයක් සහ නොපැමිණිච්ච අනාගතයක් පැනවෙනවා. එහෙනම් කාලත්‍රයෙන් එක එකක් විතරක් පැනෙන එකක් තියෙනවද? නේ. කාලත්‍රයෙන් පැනවෙනවා. එතකොට අතීතයක් අනාගතයක් වර්තමානයක් මේ තුන යෙදෙන්නේ කොතනද? මේ පැනවීම යෙදෙන්නේ කොතනද? වර්තමානයක් කියන කාරණා අපි බලමුකෝ. වර්තමානයක් කියන එකක් මොකක් හරි එකක් පැන වුණා නම් ප්‍රඥප්තියක් ආවනම් පැනවීමක් ආවනම් ඒ පැනවීම යෙදීමක් තියෙනව නේද? විදම් වර්තමානයක් මොහොතක් පැනුණා කියලා. ඒක යෙදීමක් තියෙනවනේ. ඒතර යෙදීම කියන්නේ අපිට තව තැනකට සාපේක්ෂ වෙලා නේද ඒක තියෙන්නේ අපිට. ඒ කියන්නේ වර්තමානයක මොනවා හෝ දෙයක් ආවම ඒක යෙදීමක්. අන්න ඒකට පුජ්‍යලත්වයක් අනුබද්ධ අනුබද්ධයි. පුජ්‍යලයක එක්ක ඉන්නේ වර්තමානයේ. මම ඉන්නේ වර්තමානයේ. වර්තමානයක අන්න යෙදීමක් තියෙනවා. බුදුරන් වහන්සේ පෙන්වන්නේ ධර්මයේදී වර්තමානයේ අපට ගෝචර. මොකද අපිට හම්බෙන්නේ හැමෝටම වර්තමානයේ නේද? අපි හැමෝටම වර්තමානයේ හම්බෙන්නේ. එහෙනම් මට හම්බෙන දේ මොකද්ද? වර්තමානීය මේ මොහොත මේ ෂණය මේ දැන් කාටද හම්බෙන්නේ මට එතකොට දැන් අපි ඇත්ත දකින්න යා යුත්තේ කුමකද? මේ මොහොතේ වර්තමානයේ මේ ෂණේ. මොකද අතීතේ නිරුද්ධයි අතීතේ කියන්නේ නිරුද්ධ වෙච්ච දෙයකට අනාගතේ කියන්නේ නොපැමිණිච්ච දෙයකට. එහෙනම් වර්තමානයේ මේ මොහොතේ මේ ෂණේ ඇත දකින්න යන්න ඕනේ. ඇත දකින්නේ යන තැනදී දැන් අපට ඔන්න මේ මොහොතේ මේ ෂණේ මේ වර්තමානයේ හම්බෙච්ච දෙයට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. මේ මොහොතේ මේ ෂණයේ මේ වර්තමානයේ හම්බෙච්ච දේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. එතකොට අපි දැන් එහෙනම් හොයන්න ඕනේ මොකද්ද? මේ මොහොතේ මේ ෂණයේ හම්බෙච්ච පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා. එහෙම හොයාගෙන යනකොට බුදුරන් වහන්සේ ඔන්න පංච උපාදානස්කන්ධය හොයාගෙන යනකොට හම්බෙනවා මොකද්ද? පටිච්ච සමුප්පාද ධර්මය. දැන් ක්ෂණයක හට ගැනීමක් ක්ෂණයක නැතිවීමක්. අපි කතා කරන්න ගියොත් එහෙම ක්ෂණයක් හට අරන් ඊට පස්සේ නැති වෙන්නේ. හටගත්ත නැති වුණා. හටගත්ත නැති වුණා. බුදුරණවහන්සේගේ ධර්මයේ අනුත්පාදයේ කතා කරන්නේ හටගත්ත දේ නැතිවීම නෙමෙයි. හට අරන් ඊට පස්සේ නැතිවීම නෙමෙයි. හට ගන්න හේතු දුර වීම. අන්න ආරණියය. දැන් අපිට හැම මොහොතකම දෙකක් කතා කරනකොට දැන් හේතුඵල ධර්ම දෙකක් නේ. කරුණු දෙකක් කතා කරන මම අර උදේ උදාහරණයකුත් එක කිව්වා දැන් කෝප්පේ නිෂ්පාදනය කරන එකක් බලනකොට කෝප්පේ පැත්තට යනකොට අමුද්‍රව්‍ය ටික උපකල්පනයක් එය. අමුද්‍රව්‍ය පැත්තට යනකොට කෝප්පය උපකල්පනයක් එය. එක පැත්තකට අපි ලං වෙනකොට. අපි කොහෙන් ගියද? අපට මේ මොහොතක් හොයාගෙන යනකොට අපට හැම වෙලෙම හම්බ වෙනවා යමක් හොයාගෙන යන තැනදී අනිද්දේ මේකට එහාට ඒ කියන්නේ මේක දැන් මේ මොහොතේ හම්බෙච්ච දේ මේක නම් මේක හම්බෙන්න හේතුව අරක. අපිට හැම වෙලෙම දෙකක් දෙකක් හම්බෙන්න එකකට ලං වෙලා. ඔන්න පංචීපාස්කන්ධ හොයාගෙන යනකොට අපි හැම වෙලෙම යන කරන්න රූපය. රූපයට ලං වුණාම ඔන්න හම්බෙන හේතුව ඒක. දැන් මම අර උදේ විග්‍රහ කරේ මම මාව හොයාගෙන යනකොට මාව හම්බෙච්ච තැන කෙස්ලොම් හම්බෙලා නැහැනේ. අපි හිතනවා ඒක නම් වූ කෙස්ලොම් නිසා මේක නම් වූ අනුමුදස්සි. හැබැයි ඒ ඇතිකල්ලි මේ වෙයි තමයි ඒ හිතන්නේ. බුදුරන් වහන්සේ ධර්මය හේතුවත් මේක ඵලයක් මේක. මේ ඇතිකල්ලි මේ වෙයි. ඔය න්‍යායට කාලත්‍රිය දෙන්නේ නැහැ. ඔය න්‍යාය දැකපු තැනදී මේ ඇතිකල්ලි මේ වෙයි කියන න්‍යාය දැකපු තැනදී ඉක්ම වෙනවා මම යයි ගත්ත බොරුව. එතකොට කාලත්‍රයක් ඇති වුණේ අපි හැම වෙලෙම දෙකක් හම්බුනේ අරක නිසා මේක. අරක මේක, අරක මේක, මේක අරක. නම් බුදුරණවහන්සේ පෙන්නපු මේ මාර්ගය යනකොට ප්‍රඥාව වඩිනකොට අනේකයි අවබෝධයක් කියන්නේ. වර්තමානයේ මොහොතේ ෂණේ හම්බෙච්ච කාරණාව පංච උපාදානස්කන්ධයක් ඒ පංචපාදනස්කන්ධය මොකද්ද කියලා හේතුප්‍රත්‍ය හොයාගෙන යනකොට හම්බ වෙන්නට ඕනේ පටිච්ච සමුප්පාද න්‍යාය. එහෙම නැතුව දැන් මේ මොහොතේ හටගත්ත පංචපාදස්කන්ධය නැති වුණා නෙමෙයි. දැන් ඒක නැති වුණා කියලා ගන්නේ අපි දැන් තිබ්බ එක ඊට පස්සේ නැති වුණානේ. ඒවට හටගත්තා ඊට පස්සේ නැති වෙන්නේ. හටාරම් ප්‍රකට වෙලා නැති වෙන්නේ. කාලත්වයක් තියෙනවා. හැබැයි හේතුප්‍රත්‍ය හොයනකොට මොහොතේ දැන් ෂණේ හම්බෙච්ච කාරණාව හටගත්තේ කොහොමද කියලා හොයනකොට අන්න ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති දෙකක් විග්‍රහ කරනකොට ඒ දෙකේදී හේතුවත්මය ඵලයත්මය හේතුවත්මය ඵලයත්මය ඔන්න ඔය අවබෝධයත් එක්ක තමයි අනාත්ම බව හම්බ වෙන්නේ. මෙතනදී කාලත්‍රය ඉක්ම වෙනවා. ෂණය මොහොත මේ දැන් වර්තමානයේ අතීතය අනාගතේ සියලු කාලත්‍රය ඉක්ම වෙනවා. මොකද ඉක්මවන්නේ? කාලත්‍රයේ පැනවීමක් යෙදෙන්න විදියක් නැහැ. කාලත්‍රයේ පැනුනේ අපට හැම වෙලේම අපි කාලත්‍රයක් එක්ක හැම වෙලේම මනින්න යන්නේ. මේ පැත්තක මම ඉඳගෙන ඒකයි අපි එක පැත්තකට කිට්ට වුණාම දැන් හේතුඵලයේ හැටියට අපට හම්බෙන ඔන්න මේ පොත් ටික හැදුනේ පඨවි ආපෝ තේජෝ වායෝ ටික. ඔන්න අපි පොත් ටිකට කිට්ට වුණාම පඨවි ආපෝ තේජෝ වායෝ උපකල්පනයක් ඒක ඒක. මේක අපි හිතමු මේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ ටික හම්බුනහම පොත අරක. එක පැත්තකට හිටිනකොට අනිත් එක අනිත් පැත්තට යනවා. ඇයි අපි එකකට මම වෙලා එක එක පැත්තකට මම වුණාට පස්සේ තමයි අපට අනිත් දේ හම්බ වෙන්නේ. ඕක තමයි අපේ ලෝකේ ඔක්කොටම මේ හේතුඵලයක් කියලා හම් වෙන කාරණාව. මේ ලෝකේ ඔක්කොටම කාලත්‍රය කියලා හම් වෙන කාරණාව. ඒකයි කාලත්‍රයේ ඉක්මවීමක් මේ බුදුරන් වහන්සේ පෙන්නපු පටිච්චසමුප්පාදය තුළ තියෙනවා. කාලත්‍රයේ ඉක්මවීම. පත්‍යුප්පන්න බව දැකීමත් එක්ක ප්‍රත්‍යෙන් උපම් බව දැකීමත් එක්ක හේතුයෙන් උපම් ඵලයක් කියලා දකිනකොට හේතුවත් මෙය ඵලයක් මෙය. අවිද්‍යාව කියන හේතුව මෙය ඇතිකල්ලි සංඛාර කියන ඵලය මෙය වේ. මෙය අවිද්‍යාව නම් වූ එය ඇතිකල්ලි සංස්කාරමය නෙමෙයි. නැත්තම් අවිද්‍යාව නම් වූ මෙය ඇතිකල්ලි සංස්කාර එය නෙමෙයි. අවිද්‍යාව නම් වූ මෙය ඇතිකල්ලි සංස්කාර නම් වූ මෙය. සංස්කාර නම් වූ මෙය ඇතිකල්ලි විඥාන නම් වූ මෙය. විඥාන නම් වූ මේ ඇති කල්ලි නාම රූප නම් වූ මෙය. නාම රූප නම් වූ මේ ඇති කල්ලි සලායතන නම් වූ මෙය. එතකොට මේ දැන් අපි කාලත්වයේ පටිච්චසමුප්පාද බෙදන්න යන්නේ පටිච්චසමුප්පාද කියන මූලික න්‍යායවත් නොදන්නාකම. දැන් මේ ඇති කල්ලි මේ වේ කියන මෙයා න්‍යායට ගත්තට පස්සේ අපි කොහොමද ගන්නේ අවිද්‍යාව වෙලා සංස්කාර වෙලා ඊට පස්සේ විඥාන ඊට පස්සේ නාම රූප කියලා බෙදන්න බෙදනකොට අපි මේ ඇති කල්ලි මේ කියන න්‍යාය නෙමෙයිනේ. එතකොට තියෙන්නේ ඒ ඇති කල්ලි මේ වේනේ. දැන් අපි අපි බලනවානේ අවිද්‍යාව ඇති වුණා ඊට පස්සේ සංස්කාර ඇති වුණා ඊට පස්සේ විඥාන ඊට පස්සේ නාම රූප ඊට පස්සේ සලආයතන ඊට පස්සේ ස්පර්ශ අපි ඔහොමනේ බලන්නේ එතකොට මොකක්ද ඒ න්‍යාය අවිද්‍යාවට ලඟ වුණා මෙය ඊළඟට ඒක නම් වූ සංස්කාර වෙනවා නම් බුදුරණවහන්සේගේ මූලික න්‍යාය ඔක නෙමෙයි අන්න අවබෝධය කියන කාරණා ඒකයි මේක එකපාර්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි එතකොට අපි මේ මොහොතේ අපි කොච්චර කැඩි කැඩි ගියත් කොච්චර බිඳි බිඳි යන ආකාරයට දැක්කත් මොන විදියට දැක්කත් අපට හම්බ වෙච්ච මැනීමක් මොහොතක් තියෙනවා. ඇයි අපිට කැඩෙන දෙයක් හම්බුණා, මිදෙන දෙයක් හම්බුණා, ශනියක් පහස නැති වෙන දෙයක් හම්බුණා, චිත්තක්ෂණයක් පහස විනාශ වෙන දෙයක් හම්බුණා. ඇයි හම්බ වීමක් තියෙනවා, අපිට පැනවීමක් තියෙනවා. ඒ සියල්ලක්ම මොකද්ද? මම දුන්න ප්‍රඥාත්තියක්. මම දුන්න පැනවීමක් මේ මොහොත කියලා කියන එක. ඒක අවබෝධය නෙමෙයි. කොහොමත් ඔක ෆිසික්ස් වල තියෙනවා. අය බුදුරණවහන්සේ කියන්න ඕනේ. බුදුරණවහන්සේ ගවන අහන්න ඕනේ නැහැ. මේ වචන ටික නෙමෙයි තියෙන්නේ. ඒකයි වෙනස. ඔය වචන ටික නෙමෙයි තියෙන්නේ. ෆිසික්ස් වල ඔය ටික තියෙනවා. ක්වොන්ටම් ෆිසික්ස් ඉගෙන ගන්නකොට තව ඕක විග්‍රහ කරගෙන යනකොට මේ ඔක්කොම බෙදලා විග්‍රහ කරනකොට ওই විදිහට න්‍යායකට යන්න පුළුවන්. ඒතකොට එහෙනම් ඒ කාරණාව ඒ විද්‍යාඥයලත් අල්ලනවා. අල්ල ගන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි වචන ටික විතරයි වෙනස්. බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ එතෙන්ට එහා ගියපු දෙයක්. ඔය සියලු පැනවීමට පුජ්‍යලයේ කනුබද්ද වෙලා මොන විදිහට හම්බුණත් මොන විදිහට හම්බුණත් පුජ්‍යලයේ පැනවීමක් කියලා. එහෙනම් මේ පුජ්‍යලයාගේ පැනවීමත් එක්කයි මේ කාරණාව තියෙන්නේ. පුජ්‍යලයාගේ පැනවීම ඉක්මවීමත් එක්ක ඔය කිසි දෙයක් කතා වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මොහොතේ සිදුවන දේ හේතුප්‍රත්‍ය වශයෙන් අවබෝධ වීම තමයි සත්‍යය. මේ දැන් සිදුවෙන කාරණාව හේතුප්‍රත්‍ය වශයෙන් අවබෝධ වුණා නම් ප්‍රත්‍යෙන් උපම් බව කියලා අන්න ඒකට කියනවා අවබෝධය කියලා. ඒ අවබෝධය එක තමයි නිවනට යමුවන්නේ. නිවනට කියන්නේ නිවීම කියලා. නිවුණා. අය නිවිච්ච දේ අර්ථකථනය කරන්න දෙයක් නෑ නිවුණනේ. දැන් ගින්න නිවුණාට පස්සේ නිවිච්ච ගින්න පාට මොකද්ද? සුදු පාටද, නිල් පාටද, කහ පාටද? නිවිච්ච ගින්න. අර්ථකථනය කළ හැකිද? පත්තු වෙච්ච ගින්නනේ. ගින්න පත්තු වෙනකොට නේ නිල් දැල්ලක්, අහ දැල්ලක්, හතු දැල්ලක් පත්තු වෙද්දිනේ. නිවුණට පස්සේ සතු දැල්ලද එහෙම කතාවක් නෑ. පත්තු වෙද්දී නිර්වචනයේ තියෙන්නේ. නිවෙද්දී නෙමෙයි. එහෙනම් පත්තු වෙන එක දැක්කම අන්න ඒකට කියන අවබෝධය එයා දන්නවා නිවි නිවීම කියන්නේ මොකද්ද කියලා. ඒ වගේම මේ ලෝක ධාතුවේ පටවියෙන් දොර කිසි දෙයක් නැති ශුන්්‍යතාවය නිවන ලෙස දකින්නේ. ඒකයි මම කිව්වේ ශුන්්‍යතාවය කියන කාරණාව මොකද්ද? ශුන්්‍යතාවයක් කියලා කියන්නේ හිස් බව අරමුණු වීම. ශුන්්‍යතාවයක් කියලා කියන්නේ හිස් බවක් ආරම්භණය. ශුන්්‍යතාවය ඇත්තටම කෙනෙක් කෙනෙක් සාක්ෂාත් කරන එකක් නෑ. ශුන්්‍යතාවය කෙනෙක් සාක්ෂාත් කරන එක නෙ කෙනෙක් ශුන්්‍යතාවය සාක්ෂාත් කරොත් එතන ශුන්්‍යතාවය අයිති කෙනෙක් ඉන්නවා. ශුන්‍ය මොකකින්ද? අත්තේනවා අත්තනියංවා. මොකෙන්ද ශුන්‍ය? ආත්මයෙන් සහ ආත්මයට අයිති. ශුන්‍යන්නේකින් මම සහ මට අයිතිය කියලා ගැනීමෙනුයි ශුන්‍යය. එතකොට මම සහ මට ආйти කියලා ගැනීමෙන් ශුන්‍ය වුණා නම් අපි මනින්නේ මොකෙන්ද? මමනේ. එතකොට අරව කතා කරන්න පුළුවන්ද? දැන් අපි හිතනවා අපි අපට හම්බෙන්නේ පටවියෙන් හිස් පටවිය ආපෝ තේජෝ ඕවගෙන් හිස් බව අපට ආත්මේ ශුන්‍ය බව හම්බෙන්නේ අරවගෙන් හිස්. එතකොට ඒ හිස් බව වෙන්නේ කවුද? මමනේ. එහෙනම් මට මමයි ශුන්‍ය වෙන්නේ. මම මටයි හිස් කියලා හම්බුනේ. හැබැයි අත්තේනවා අත්තනියන් වා ශුන්‍යයි කියලා හම්බුනහම හිස් මොකෙන්ද? ආත්මයේ සහ ආත්මයට අයිතිත්වයෙන් හිස්. මනින්නෙක් ඉන්නවද? දැන් ආත්මෙන් හිස්නේ. එතකොට එහෙනම් අර බාහිර දේ හිස් කියලා කතාවක් ඉරෙනවද? ඉතින් ඒක හිස් කියලා කතා කරන්න මෙතන මම ඉන්න මගෙන් හිස් වුණාට පස්සේ කොහෙන්ද බාහිර දේෙන් හිස් බව කතා කරන්න තියෙන්නේ? මගෙන් හිස් වුණාම අර බාහිර දේ හිස් බව කතා කිරීම යෙදෙන්නේ නැහැ. ඒ කතාවම ඉක්ම වෙනවා. හැබැයි මම හිතදලා අපිට පුළුවන් බාහිර දේ හිස් කියලා මට ගන්න. ඒකට කියනවා ආකින්චඤ්ඤ කිසිවක් නැහැ කියන කාරණාවත් එක්ක මේ ශුන්‍ය ආකාරයට විවිධ විදිහට වඩන්න පුළුවන්. රහතන් වහන්සේ තමයි සැබෑම ශුන්‍යත්වය හම්බ වෙන්නේ. ඒ කියන්නේ එතකොට රහතන් වහන්සේ ශුන්‍ය මොකෙන්ද? ආත්මයේ සහ ආත්මේ රාජ්‍යද. එතකොට රහතන් වහන්සේට දේ ශුන්‍ය බව හම්බුනේ රහතන් වහන්සේට නෙමෙයි හම්බෙලා. ඒ කියන්නේ ඒක ඒක යොදන්න බෑ. රහතන් වහන්සේට එතන හම්බුනේ ආත්මයට සහ ආත්මල ආචිතයක් නැති බව හම්බුනේ. අප අපි දාන සංකල්පයක් තමයි ඊළඟට ඉන්න රහතන් වහන්සේ හිස් කියලා ගත්තා කියලා. අපි රහතන් වහන්සේ දාගෙන ඒ රහතන් වහන්සේලා තමයි හිස්. දිට්ඨ ධම්මිකේව අනුපලබ්බේ මා රහතන් වහන්සේ නොලැබෙන්නේ ඇයි දිටු දෙහැමී මම යමක සූත්‍රයේ අනුරාධ සූත්‍රය පැහැදිලි කරනවා. ඇයි නොලැබෙන්නේ? අයි ආත්මෙන් හිස්නේ. ඉතින් ආත්මයකින් හිස් නම් ආත්මයක් කෙනෙක් එක්කනේ පණවන්න තියෙන්නේ. ඒතර පැනවීම ඉක්මවලානේ. පැනවීම ඉක්මවලා නම් අර කිසි දෙයක් ඉදෙන්නේ නැහැ. එහෙමනම් මේ ලෝක ධාතුවේ මේ ලෝක ධාතුව හිස් කියලා ගැනීම පුජ්‍යලත්වයට අයිති. වගේ හිස්. මම මගෙන් ආත්මයේත් සහ ආත්ම රාජ්‍යයෙන් හිස් වුණාට පස්සේ මේ ලෝක ධාතුවේ අයිති දේ හිස්ද නැද්ද කියන කතාව එදෙන්නේ නැහැ. ඒ ලෝක ධාතුවේ ඉස් බව මේකේ තියෙන දැන් මේ තියෙන මේ සූක්ෂම භාවය නැත්තම් මේක කුඩා කොටස් වලට බෙදලා මේක ඔය එක තමයි ෆිසික්ස් එක තියෙන්නේ. මේක මේ පැනවීම ආකාරය විග්‍රහ කරන එක. බුදුරන් වහන්සේගේ තියෙන්නේ ආත්මයේ සහ ආත්මයට අයිති දෙයින් හිස් බව දැකීමත් එක්ක අර එකක්වත් පැනවෙන්නේ නැහැ. විද්‍යාවේ තියෙන්නේ භෞතිකයත් එක්කම මේ ලෝකයේත් එක්කම ශුන්්‍යතාවයක් මේ පැනවීම කියන කාරණා සුද්දාෂ්ටක මේ ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ප්‍රෝටෝන ඝනද්‍රව වායු වලින් මේ ශක්ති පදාර්ථ වලින් ඊළඟට තවත් සියුම් කරලා මේ විග්‍රහ කිරීමත් එක්ක මේ එකක්වත් පැනවෙන්නේ නැහැ. මේ ඔක්කොම මේ හිස් දේවල්. ඒකම අපි අපි දන්න බුදුරයන් වහන්සේ වචන ටිකකින් පටවියාපෝ තේජෝ වායු සුද්දාෂ්ටක වලින් කඩලා කඩලා කඩලා කඩලා අන්න හිස් බව ගන්නවා. හිස් බව ගත්තේ මම. හැබැයි අත්තේන වාත්තනීනවා වලින් ශුන්‍ය වෙලා නැහැ. පටවි භවෙන් අනිත් ඒවා තුලින් අන්න ඒකෙන් හිස්සලා තියෙනවා. හැබැයි හිස්සුනේ කාටද? ආත්මයට. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරේ දුරු කර යුතු සක්කාය දිට්ඨියයි. සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවට යමුනහම අර එකක්වත් ඒ ප්‍රඥාප්ති ඉක්මවලා යනවා. ඉතින් ඒ නිසා වර්තමානීය මොහොත තර්ශනීය කියන මේ ඔක්කොම අතීත අනාගත ප්‍රඥප්තියත් එක්ක එදෙන දේවල් ඒ වගේම ශුන්‍යතාවය කියන කාරණාව ලෝකේ භෞතිකත්වයෙන් ශුන්‍යත්වයෙන් යන කියලා වැඩක් නැහැ. ශුන්‍යතාවය ලැබෙන්න ඕනේ ආත්මයට අයිති දෙයින් නැත්නම් මම කියන දෙයින් ශුන්‍ය බව. ඊළඟට අහනවා ස්වාමින් වහන්සේ ඇසට කනට නාසයට දිවට කයට පිහිට මනස යනුවෙන් දේශනාවේ සඳහන් වන්නේ කුමක්දයි පහදා දෙන්නේ. මේක තියෙනවා උන්නාබ බ්‍රාහමණ සූත්‍රයේ මට මතක හැටියට ඇස කන නාසය දිව කයට පිහිට මනස. ඒ කියන්නේ මනසට පිහිට ඊළඟට සිහිය ওই විදිහට විමුක්තිය දක්වා විග්‍රහ කරලා පෙන්නනවා. දැන් අපට ඇස කන නාසය දිව කය කියන මේ හැම දෙයක් ඔස්සේම මේ පැවැත්ම අපි ප්‍රකට කරගන්නේ ඒ දේ අපට ගෝචර වන්නේ මන කියන කාරණාවත් එක්ක තමයි. ඇහෙන් රූපය පෙනුනට පස්සේ විතක්ක ਵਿਚාරයකින් තොරව අපි කරන විතක්ක ਵਿਚාරයකින් තොරව කවදාවත් අපට ප්‍රකට වෙන්නේ නැහැ කිසි දෙයක්. කණින් ශබ්දයක් ඇහුවාම විතක්ක ਵਿਚාරයන් හතර ප්‍රකට වන්නේ නැහැ. දැන් බුදුරණවහන්සේ මදුපින්ඩික සූත්‍රය පැහැදිලි කරනවා. ඇස රූපය විඥානය. ඊළඟට ස්පර්ශය, වේදනාව, ඊළඟට තණ්හාව, ඊළඟට චේතනාව, ඊළඟට විතර්කය, ඊළඟට ප්‍රපංචය. එතකොට මේ ඒ කරුණු ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි තියෙන්නේ අපට සද්දයක් ඇහුනේ. අපට රූපයක් පෙනුණා කියලා ගන්න තියෙන්නේ. එහෙනම් ඇස කන නාසය දිව කය කියන කාරණාව අනිවාර්යෙන් හම්බ වෙන්නේ මේ මනස කියන කාරණාවේ ක්‍රියාකාරීත්වයක් එක්ක. මොකද අපි විතර්ක ਵਿਚාරයක්, විතරකයක් හෙදෙන්නේ, විතක් ਵਿਚාරයක් හෙදෙන්නේ මනසත් එක්කමයි. එහෙම නැතු විතක් ਵਿਚාරයක් කියන කාරණාවක් දෙන්නේ නැහැ. ඒ වගේම තමයි මනස කියන කාරණාව මනස තේරුම් ගැනීමත් එකත් යොමු වීමක් තියෙනවා. මේක මම හිතන්නේ මහවැදල්ලේ තියෙනවා. මේ අසකරණාසී දිවකයෙන් තොරව රූප අරූපාවචර සමාපatti මානසිකව මේ යෙදෙන දෙයක්. එතකොට මනසින් විතරක් යන වැඩපිළිවෙල. එහෙමනම් මේ මනස කියන කාරණාවත් එක තමයි ඇසක් කනක් නාසයක් දිවක් කයක් කියන කාරණා සියල්ලකට යොමු වෙන්නේ. මොකද දැන් ලෝකයේත් එක්ක අපි කතා කරනකොට මේ හැම පරයක්ම බලන්න ඕනේ කොයි විග්‍රහයෙන්ද යායුත්තේ කියන එක. දැන් ලෝකයේත් එක්ක කතා කරන තැනදී අපට හම්බ වෙනවා දැන් ඇහෙන් මට මේ මට ලෝකයක් ගෝචර වුණානේ. දැන් මට මේක ගෝචර කරගන්න මගේ පැවැත්මක් වෙනස මම මේ පැවැත්ම තියෙන්නේ හැම එකක්ම මනස මුල් කරගෙන. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමියා. මනස නැතුව පුළුවන්ද? බෑ. හැට මනසත් එක්ක තමයි මේ සියලු ක්‍රියාකාරීත්වය ගොඩ නැගෙන්නේ. එතකොට මේ තමන්ගේ මනසත් එක්කනේ මේ හැම එකක්ම යන්නේ. හේතුප්‍රත්‍ය වශයෙන් කතා කරනකොට අපි ප්‍රඥාප්ති පනව ගන්න දේ දැන් ඔන්න ඇහැට ඇහැ රූපය ඇති බව ආවට පස්සේ අපට ඇහැකුත් රූපයකුත් තිබිච්ච බවත් හම්බෙලා තිබුණ රූපය මොකද්ද කියන එකනේ අපි තේරුම් ගන්නෙ. අපි කාටවත් තේරෙනවද? රූපයක් එක්ක නැතුව. ඒ කියන්නේ රූපයක තේරුම් ගැනීමකින් තොරව ඇහැක් තියෙනවා රූපයක් තියෙනවා කියලා අපට හම්බෙනවද? නෑ. මේ රූපයක් ප්‍රකට වීමක් එක්ක හම්බෙන්නේ. එහෙනම් ඒක පුජ්‍යලියකට ප්‍රකට වීමක් එක්ක හම්බෙන්නේ. පටිච්චමුප්පාද හොයාගෙන යනකොට ප්‍රඥාවට හම්බ වෙනවා පුජ්‍යලත්වයක් වැරදි බවත් එක්ක මොකද මේ පැවැත්මක් සිදුවෙන වැඩපිළිවෙල. එතකොට මේ මම දාගන්න ප්‍රඥප්ති කියන කාරණාව අදාළ නැහැ. අන්න ඒ මුක්තිය කරා යමු වෙන මාර්ගය. විඥානීය මනස සිත කියලා බුදුරණවහන්සේ විග්‍රහ කරනකොට එකම පරියායකට කතා කරනවා අපි මේ ලෝකේ කතා කරනකොට. එතකොට ආයේ මේක වෙන්ගෙන් වශයෙන් කතා කරන දෙයක් නෑ. හැබැයි විඥානීය කියනකොට චක්කු විඤ්ඤාණ සෝත ගාන ජීව කාය මන විඤ්ඤාණ හැටියට ඊට අදාළ මනටත් විඤ්ඤාණීය ක්‍රියාකාරීත්වය තියෙනවා. එතකොට එතන වෙනම පරයයන් කතා කරනවා. අපි හැම වෙලෙම බලන්න ඕනේ මේ පුජ්‍යලත්වයට එක්ක අපට හම්බෙන කාරණාවත් ප්‍රඥාවට ගෝචර වෙන තැනදී විග්‍රහයත්. එහෙම නොවුනොත් එහෙම ගොඩාක් දේවල් පැටලෙනවා. ඉතින් ඒ නිසා මේ ඇස කන නාසය දිව කය කියන කාරණාවලදී අපට මේ ලෝකයේ ගෝචර වෙන්නේ මට ලෝකයේ ගෝචර වන්නේ මනස ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි ලෝකයේ ගෝචරීම තියෙන්නේ. හැබැයි ඒක මට තේරෙන දෙයක් ඈ. මට ප්‍රකට වෙන දෙයක්. හේතු ප්‍රත්‍ය වශයෙන් හොයනකොට සලායතනෙන් ප්‍රත්‍ය මොකද්ද? නාම රූපේ. නාම රූප ප්‍රත්‍ය විඥානේ. එතකොට ඒ එතකොට ඒක මගේ සලායතනෙට ප්‍රත්‍ය වෙලාද? නෑ නාම රූප ප්‍රත්‍ය සලායතන. ඒක එතන මම ඉක්ම වෙලා. ඔය න්‍යාය දැක්කට පස්සේ මම ඉක්ම වෙලා. දැන් අපිට මේ හම්බුනේ කොතනදද? මගේ ඇහැට පේන ටික තේරුම් ගන්නනේ. ඒතර මගේ ඇහැට පේන්නේ මේ මනස මුල් කරගෙන තමයි ඔක්කොම සිදුවෙලා තියෙන්නේ. හැබැයි සලායතන ප්‍රත්‍යයට හේතුව සලායතන හේතුව නාම රූප බව දකිනකොට එතන මුඛී වැරද්ද ගම්බෙන්නේ. මගේ වැරද්ද. ඒතර මට ප්‍රකට වෙච්ච කාරණාවද? නෑ ඒක ඉක්ම වෙලා. එහෙනම් බලන්න අපිට කොච්චර පැති හිතන්ද තියනවාද මේ ධර්මයන් එක්ක? ඊළඟට ගෞරවනීය ස්වාමීන් වහන්සේ සංයෝජනය සංයෝජනයක් ලෙස නියමාකාරයෙන් තේරුම් ගන්න හැකිවන්නේ සංයෝජන ඉක්මූ පසුනේ මෙහෙමයි සංයෝජනය හැම එකක්ම සංයෝජන ඉක්මවීමම කියන්න බෑ නමුත් දැකපගෙන ඉක්මවනවා අනිවාර්යයෙන්ම සංයෝජනයේ සංයෝජන බව දැකපගෙන ඉක්මවනවා දැන් ඕරම්භාගේ උද්දම්භාගේ සංයෝජන ටික සංයෝජනයක් කියලා දකිනකම්ම සංයෝජනයත් එක්ක යනවා. උදාහරණයක් ඇටියට වත්තුවම සුද්ධ ගත්තොත් එහෙම කෙලෙසයක් මේ ඇඳුමේ කිලුඩක් තියෙනවා කියලා දැකපු කෙනා හොදනවනේ. එහෙනම් සෝතාපන්න මාර්ගයට යොමු වෙච්ච කෙනාට තමයි මේක සංයෝජනයක් වෙන හැටි යම් පමණකට සේයාවක් හම්බෙන්නේ. හරියටම සංයෝජන ඉක්මුණාට පස්සේ තමයි මේක සංයෝජන ඉක්මුණා කියලා තේරෙන්නේ. අනිත් ඒ වගේත් එහෙමයි. දැන් මෝහය තේරුම් ගන්න කාරණාවේදී ඔය මෝහය කියන්නේ මොකද්ද කියන එක ගැන මට මුලින් සැලකුව ප්‍රශ්නයක් එනවා. මෝහය තේරෙන්නේ නැති අවස්ථාව ප්‍රකට වුණාට පස්සේ. එතකොට තව ප්‍රශ්නයක් එනවා. මෝහය නැති බව හම්බෙන්නේ හරියටම කාටද? රහතන් වහන්සේට. එතකොට රහතන් වහන්සේට නම් මෝහය තේරුම් ගැනීමක් තියෙනවද අපව? හොඳට හිතන්න මං කියපු ප්‍රශ්නේ. මෝහය නැති වෙන්නේ කාටද? එතකොට මෝහේ තේරුම් ගන්න මෝහේ තේරුම් ගන්න පුළුවන් ඉන්නේ මෝහ නැති බව තේරුම් ගැනීමත් එක්කනේ. දැන් රාගයේ තේරුම් ගන්න පුළුවන් විරාගී බවක් සාපේක්ෂතාවයත් එක්කනේ. දෝෂේ තේරුම් ගන්න පුළුවන් විචිදෝෂී බවත් එක්ක සාපේක්ෂතාවයත් එක්ක. එතකොට මෝහේ තේරුම් ගන්න පුළුවන් එහෙනම් කුමක් එක්කද? විත මොහි බවක් එක්කනේ. එතකොට එහෙනම් මෝහේ නැති කාටද? එහෙනම් මේ ලෝකේ මෝහේ තේරුම් ගන්න කෙනෙක් ඉන්නද එහෙම බැලුවොත් එහෙම. ඒ රහතන් වහන්සේලායි මෝහේ හට ගන්නවද? නෑනේ. එහෙනම් රහතන් වහන්සේට මෝහයට ගන්නෙත් නැත්තම් විත මොහ වෙන්නේ රහතන් වහන්සේ නම් මේ ලෝකේ කිසි කෙනෙක් නැහැ මෝහේ තේරුම් ගන්න. ඒ කාටවත් මෝහය හම්බෙන්නේ දෙයක් නැහැ නේ. ඒ කොහොමද හම්බෙන්නේ? ඒ මුවිත මොහි රහතන් වහන්සේ රහතන් වහන්සේ ආයේ මෝහයක් නැහැ. එහෙනම් රහතන් වහන්සේටත් මෝහේ තේරුම් ගැනීමක් නැහැ. එහෙනම් එතන ලස්සන උදාහරණයක් තියෙනවනේ මේ කොසම්බි සූත්‍රයක ලස්සන උදාහරණයක් තියෙනවා. ලිඳ කාන්තාරයක් යන මිනිස්සෙකුට අධික පිපාසාවෙන් ඉන්න තැනදී ලිඳකුත් හම් වෙනවා. ලිඳේ වතුරක් තියෙනවා. ගණ්ඩ භාජනයක් තියෙනවා. පිපාසත් අධිකයි. වතුර ටිකක් පේනවා. එයා බොනවද නැද්ද? එයා අනිවාර්යෙන් බොනවා. හැබැයි බීලාද දැන්? බීලා නෑ. අනිවාර්යෙන් බොනවා. එයා නොබී ඉන්න කෙනෙක් නෙමෙයි. අන්න ඒ වගේ උදාහරණ දෙනවා. පටිසමුප්පාදේ සමුදයක් දකිනවා, නිරෝධයක් දකිනවා. හැබැයි නිවිලා නෑ. අන්නේ කෙනාට තමයි මෝහයේ තේරුම් ගැනීම තියෙන්නේ. හැබැයි යාට මෝහය එනවද නැද්ද? එයාට මෝහය තියෙනවා. තේරුම් ගත්තේ මමද මෝහේ නුවණින්ද මෝහේ තේරුම් ගත්තා. අන්න ඒකයි. නුවණින් තේරුම් ගැනීම සහ මම තේරුම් ගැනීම අතර වෙනසක් තියෙනවා. මෝහේ තේරුම් ගත්තේ කුමකටද? නුවණටනේ හම්බුනේ ප්‍රඥාවටනේ. එතකොට ප්‍රඥාවට හම්බෙනකොට ප්‍රඥාවෙන් දැකීම කියන්නේ පටිසම්පද සමුද නිරෝධ දෙකම දැක්කා. ඉතින් නිරෝධය දැක්කම අවිද්‍යාව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙලානේ. නේද? භවනිරෝධ නිබ්බානම් බවත් සද්ධා රුචි අනුසව ආකාර පරිදක්ක දිටිනිච්ඡානක්කන්ති ඔක්කොම ඉක්මෝලයි දකලා තියෙන්නේ. ඉතින් එහෙනම් නිවිලානේ. නිවිලාද නේ? වතුර ටික දැක්ක වීලා නෑ වතුර ටික දැක්කා වගේ. එතකොට එහෙනම් එතන ඒ ඒ අපි හැම වෙලෙම බලන්න හොඳට කෝණයක් තියෙනවා. මම මට දැන් මට නැති වෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ දැන් මෝහය මට නැතිවීමක් තියෙන්න ඕන කියන එක. මෝහය මට නැතිවීමක් තියෙනවා කියලා කතා කරන තැනදී මම කතා කරන්න බෑනේ. රාගයේ මට නැතිවීමක් තියෙනවා කතා කරන තැනදී මම කතා කරන්න පුළුවන්. තේරුණාද? දේශයේ මට නැතිවීමක් තියෙන තැනදී මම කතා කරන්න පුළුවන්. මෝහයේ මට නැතිවීමක් තියෙන කතා කරන්න පුළුවන්ද? මෝහය කියන්නේ මම කියලා ගැනීමනේ. එහෙනම් මෝහයේ මට නැතිවීමක් කතා කරන්නම බෑ. එහෙනම් සීක කෙනාට මොහේ විත සීක කෙනාට මොහේ නැති වෙලා තියෙන්නේ. නැති වෙලා නැහැ. හැබැයි මෝහේ නැතිව දන්නේ නැද්ද? මෝහය සහ විත මෝහෙම තේරෙන්නේ නැද්ද එයාට? ඇයි ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා කියන්නේ ඒක? මෝහේ නැති බව සාක්ෂාත් වුණා නම් ඒක මම මම තේරුම් ගන්නවා කියන එකේ දෙන්නේ නැහනේ. ඇයි මෝහේ එන්නේ මටනේ. එහෙනම් මම කොහොමද විත මෝහේ බව තේරුම් ගන්නේ? එහෙනම් නිවෙනකම්ම අසීමානේ තියෙනවා. එහෙනම් මම මම කියන හැඟීම තියෙනවා. සක්කාදිරු වුණාට. මම තියෙන හැඟීම තියෙනවා. එහෙමනම් වීත මොහිබෝ තේරුම් ගන්න කිනවද නැද්ද? අන්න ඉන්නවා. හැබැයි මොකෙන්ද තේරුම් ගත්තේ? ප්‍රඥාවට. ප්‍රඥාවට මිසක් තේරුම් ගත්තේ වීත මොහි කියන මම මෝහේ නොවන සාක්ෂාත් වීම ඇති වුණා නෙවෙයි. අන්න ඒක සතිපට්ඨාන සූත්‍රයේ වීත මොහි වා චිත්තන්ති පජානාති කියලා දැනගන්නවා. සමෝහං චිත්තං පජානාති කියලා දැනගන්න. ඉතින් ওই දෙකම දැනගන්න රහතන් වහන්සේට පුළුවන්ද? රහතන් වහන්සේට විදිහ රහතන් වහන්සේට මොහේ නැහනේ. ඉතින් රහතන් වහන්සේට විිත මොහි බවක් තියනවා කියලා පුජ්‍යලත්වයක් එක්ක දැනීමත් යෙදෙන්නේ නැහැ. එහෙනම් ඔක හික්මෙන කෙනා ගැඩපිළිවෙලනේ. හික්මෙන කෙනාට මොහයක් තියෙනවා විිත මොහි බව නුණත් එක්කනේ. එතකොට ඒ ඒ වැඩපිළිවෙලදී පච්චුප්පන්න භාවයේ දකින්න තැනදී කාලත්‍රයේ ඉක්ම වෙන මේ නුවණනේ ගෝචරේ අන්නේ නුවණ නුවණ කියන කාරණාවත් මට තේරෙනවා කියන මම ලබනවා කියන කන අතර දෙකක් තියෙනවා. ඒකයි මේ සක්කාය දිට්ඨිය කරනවා කියන එක මේ අසාමාන්‍ය හැකියාව. ඒ කියන්නේ සත්‍ය දකින්නවා කියන එක සාමාන්‍ය හැකියාවක් නෙමෙයි අසාමාන්‍ය හැකිය. රහත් වෙන එක නෙමෙයි අමාරු. අපි දැන් රහත් වෙන එක අමාරු කියන්නේ රහත් වෙන එක අමාරු නෑ. ඒ රහත් වෙන සෝතපන්න කෙනානේ. වෙන කවුරු රහත් වෙන්නේ නෑනේ. සෝතාපන්න කෙනාන් රහත් වෙන්නේ. එහෙනම් රහත් වෙන්න පුළුවන් කොහොම කොහොම හරි. රහත් වෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. සෝතාපන්න වෙන්න යමාරු. අපි හිතන් රහත් වෙන්න අමාරුයි කියලා. එහෙනම් මේ සක්කාය දිට්ඨිය කරන වැඩ පිළිවෙල තමයි ඊටාම අමාරුම කාරණාව. එතකොට එහෙනම් සංයෝජනයේ වෙන හැටි දකින කොටයි සංයෝජනේ තේරුම් ගන්න. සංයෝජන ඉක්මවීමම එහෙනම් අපි හිතමු උද්දම් භාගයේ සංයෝජන ටික. දැන් ඕරම් භාගයේ සංයෝජන නම් හරි. යා සේකනිතාම ඉවරුනහම තේරුණේ. උද්දම් භාගයේ සංයෝජන ටික ඉවරුනහම රූප රාග අරූප රාග මාන උද්දච්ච මනින්නේ කවුද මඩ රාගේ නැහැ කියලා? ආරණ වංශයේද? ඊදෙන්නේ හැබැයි නුවණින් දන්නවා අපේ ලෝක ප්‍රඥප්තියෙන් කතා කරන්න පුළුවන් මේ ඉක්ම වුණා මේ ඔක්කොම දන්නවා කියලා. නමුත් මේ සංයෝජනය කියන ක්‍රියාවත් එක්ක කතා කරන දෙන්නේ. රහතන් වහන්සේට විග්‍රහ ගන්න පුළුවන් මේ ඔක්කොම ඉක්මවා කියලා. ඒක ලෝක ප්‍රඥප්තියත් එක්ක විග්‍රහය තියෙනවනේ. නමුත් සංයෝජනය කියන ක්‍රියාකාරීත්වය එකම කතා කරනකොට එතනදි සංයෝජනය ඇතිවීමත් එක්ක විග්‍රහ කරන්න බෑ. මොකද සංයෝජනය ඉක්ම වුණාට පස්සේ අනුපලබ්බියමානෝ. එහෙනම් කතාව ඉක්ම වෙනවා. හැබැයි ලෝක ප්‍රඥප්තියෙන් සංයෝජන ඉක්මවා කියලා රහතන් වහන්සේ කතා කරන්න පුළුවන්. හැබැයි සංයෝජනයේ කියන ක්‍රියාවත් එක්ක කතා කරනකොට රහතන් වහන්සේ අනුපලබ්බී මාන. හැබැයි ශේක කෙනාට සංයෝජනයේ කියන ක්‍රියාවත් එක්ක කතා කරද්දී අන්න හම්බ වෙනවා මේක මොකද්ද කියන කාරණා. මොකද ශේක කෙනා අනුපලබ්බී මානෝනේ. ශේක කෙනාට ලැබෙනවා. අස්මිමානෙ තියෙනවා. එහෙනම් සංයෝජනය ඉක්මවීමම නෙමෙයි කොමත් ශේක අශේක නොවිච්ච කෙනාට ඉක්මුණාම තේරෙනවා ඉක්මුණා කියලා ඒක ඇත්තටම සංකල්පයක්. මොකද දැන් ගෝචර නැති එකක් නේ අපි හිතමු කාමරාගේ ඉක්මවපු කෙනාට. නැත්නම් සක්කාය දිට්ඨිය ඉක්මවපු කෙනාට. සක්කාය දිට්ඨිය ගන්න පුළුවන්ද? ගන්න බෑනේ. එහෙනම් මේ දෙකම අන්‍යෝන්‍ය වශයෙන් තියෙන කෙනා නේද නැති බව තිබ්බ තේරුම් ගන්න පුළුවන්. දැන් සක්කාය දිට්ඨිය ඉක්මවපු කෙනාට සක්කාය දිට්ඨිය ගන්න බෑ හැපව. දැන් කාමරාගය ඉක්මවපු කෙනාට සංයෝජන කැටියට කාමරාගය ගන්න බෑ හැපව. එයාට කාමරාගය කියන දැන් එක තේර ගාතාවක තියෙනවම දන්නේ නැහැ. මම හිතන්නේ සුභාදේරණී. රාගය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ කියලා. ඇයි දන්නේ නැත්තේ? මනින්නේ කොහොමද? ප්‍රඥාව තිවරයිනේ. එතකොට ඉතින් අර සංයෝජනයේ ඒක සංයෝජනයක් කියන කාරණාව ලෝක ප්‍රඥප්තියෙන් විවහාර කරන්න පුළුවන් මේ ධර්මයත් එක්ක. නමුත් සැබෑවට මේ හේතුඵල ධර්මත් එක්ක කතා කරනකොට ඉක්මෝප කෙනාට එයාට ලෝක ප්‍රඥාත්වත් එක්ක කතා කරාට සැබෑවට මේ ක්‍රියාවත් එක්ක අරක තේරුම් ගන්න බෑ. ඇයි ඒක ඉක්මවලා ඉවරයි. දැන් ඒක ගැන කතා කරන්න බෑනේ. ඉක්මවලා ඉවරයි. ඒක ඉක්මුණා කියන විතරයි කියන්න පුළුවන්. දැන් රහතන් වහන්සේ නිවුනහම නිමිත්ත ගැන කතා කරන්න බෑනේ. පත්වෙජින කතා කරන්න පුළුවන්. ඒ වගේ අර ඉක්මවීමත් එක්ක අරක කතාවක් විතරයි. විතරකයක් විතරයි. ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂය තියෙන්නේ දෙකම තියෙන කෙනාට. දෙකම හම්බ වෙනවනේ. ඇති බව නැති බව දෙකම හම්බෙනවා. ඇති බව හම්බෙන්නේ ප්‍රඥාවට හැබැයි. ඇති බව ප්‍රත්‍යක්ෂේ නෙමෙයි. ඇති බව ප්‍රඥාව. ප්‍රත්‍යක්ෂ නැති බව ඉක්මුණාට පස්සේ. ඉක්මුණාම මුල් තිබිච්ච දුක යෙදෙන්නේ නැහැ. ඒක ඉක්මවලා ඉවරයිනේ. මේ කාරණා ගොඩක් මම කියපු කාරණා ටික ගොඩක් හිතලා බලන්න ටිකක් ගැඹුරු පැත්තක් ඒක. ඊළඟ එක සංයෝජනය සහ සංස්කරණය අතර වෙනස පැහැදිලි කරන්න. සංස්කරණය කියලා කියන්නේ සකස් වීම කියන එකනේ. එතකොට මේ සකස් වීම තියෙන්නේ මේ සංයෝජන ක්‍රියාකාරීත්වය නිසා. සංයෝජන ඉක්මුවා නම් සකස් වීම නැහැ. දැන් අපි හිතමු සංයෝජන කියනකොට හැම එකක්ම නෙමෙයි. සක්කාය දිට්ඨිය ඉක්මුණා කියලා සකස් වීම තියෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය තුල ඉක්මුවීමත් එක්ක තියෙන්නේ සත්‍ය දැකීමනේ. හැබැයි කාමරාගේ පටිගය ඉක්මුණාම කාමරාග පටිග සංස්කරණේ නැහැ. කාමරාග පටිග සංයෝජන ඉක්මුණා නම් කාමරාගේ පටිගයේ හටගන්න හේතු වෙන කාරණාව ඉක්මුණා නම් කාමරාගයක් පටිගයක් සකස් වෙනවද? එහෙනම් කාමරාගයක් පටිගයක් සකස් වීම තියෙන්නේ සංයෝජනේ තියෙන නිසා. හැබැයි කෙනෙකුට සකස් වීම අයින් කරන්න පුළුවන් බලෙන්. කාමරාගේ පටිගය කියන එක. හැබැයි සංයෝජන ඉක්මෙලා නැහැ. සකස් වෙන්න තියෙන ඉඩකඩ තියෙන්නේ නැහැ. භව රාගය, රූප රාගය, අරූප රාගය, රූප රාගය, මාන උද්දච්ච අවිජ්ජා කතා කරනකොට රූප රාගය, අරූප රාගය නියෝකේ කොකත් එක්කනේ අර මාන උද්දච්ච අවිජ්ජා තියෙන්නේ. ඒක රූප රාග, අරූප රාග කියන කාරණාවේදී ඊතර සකස් වීමක් තියෙනවානේ. ඒ ඒ රූප රාගය සකස් වෙනවානේ. ඒක රූප රාගයක් සකස් වීමක් තියෙන්නේ. ඒ සංයෝජනේ තියෙන නිසා. හැබැයි අරූප රාගය විතරක් තියෙන එකට අපි හිතමු සංයෝජනේ නැතුව අපි අරූප රාගයේ සකස් වීමක් විතරක් තියෙන කෙනෙකුට අපි හිතමු ආකාසානංචයතන ඉන්න කෙනා රූප රාගය තියෙනවද? ඒක නෑ. ඒක රූප රාග සකස් වෙනවද? නමුත් රූප රාග සංවේදී ඉඳුරු වෙලාද? පුතත්ජන කෙනෙක් හිටියොත් එහෙම. පුතත්ජන අරූපය අරූප සමාපත්තිය වඩන කෙනෙක් හිටියොත් එයාට රූප රාගයත් ඊළඟට සකස් වීමකුත් කාම රාග සකස් වීමකුත් නෑ. නමුත් කාම රාග සංයෝජන රූප රාග සංවේදී ඉඳුරු වෙලාද? නෑ. සංයෝජන ඉඳුරු වෙලා නෑ. සකස් වීම නෑ. සකස් වීම රූප රාගේ තියෙන්නේ. මොකක් හෝ සකස් වීමක් තියෙනවා. හැබැයි පුතඥාව ඉඳලා සංවජන දිරු වෙලා නැහැ. සංයෝජනේ දුර වුණාට පස්සේ සැකසීම කතා කරන්නම නැහැ. සංයෝජනේ ඉක්මෙච්ච ගමන් කතා කිරෙල දුර වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ ඇතර මේ ප්‍රශ්න ටික හරි වැදගත්. ගොඩක් කාරණා ඒකත් එක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබුණා. ගොඩක් අපට මේ ධර්මයේදී මේ වගේ ඇතර මේ වගේ ප්‍රශ්නම මතුවෙනවා නම් අපට ගොඩාක් කාරණා ධර්මයේ කතා කරන්න පුළුවන්. ගොඩාක් පැති අපට විවෘත වෙලා යනවා. නැත්නම් අපි හැම වෙලෙම දන්න දේයන් කතා කරන්නේ. අර නොදන්න පැත්තක් කතා කරන්න පුළුවන් ඒ වගේ කාරණාවක් මතුවෙනකොට. තව විනාඩි 10ක් විතර ප්‍රශ්නයක් විතර අහන්න පුළුවන්. අවසරයි සාන්නංශ මේ ඔබ වහන්සේ අර කතා කරපු විදිහට ඇහැ කන නාසය දිව කය කියන එක ඇති වෙන්න පුළුවන් රූප සද්ද ගන්ධ රස පහස කියන එයාට අදාළ නාම රූප නාම රූප නිසා න ะ මනස කතා කරන් දෙන්නේ ධම්මත් ධම්ම කියන කියන දේවල් කියන එකත් එක්ක නේද සවන්නස. එතකොට සමාධියක් එක්ක විතරද නාම රූපයෙන් මනස ඇති වෙන්න පුළුවන් කියන එක තමයි දැනගන්න ඕනේ සවන්නස. දරුවන් සරණයි. හුදු කාරණා. එතන එතන ප්‍රශ්නේ අහන්නේ ඇස කන නාසය දිව කය ඉක්මවීමෙන් කුමක් කුමක් මනසින් මොකද්ද පිරිසිදුව තේරුම් ගන්න කියලා. ඒකෙන් විතරක්. ඒ කියන්නේ ඇස කන නාසය ඉක්මවීම විතර නැතුව මනස හුදුව ඇස කරනාසී දිව කය කියන කාරණාවත් එක හමු වෙනවා. දැන් අපි හිතමු අපට මොන හරි විතරකයක් ඔන්න gedara ගැන. එතකොට අපිට ඇස කරනාසී දිව කයට සම්බන්ධයි. එතකොට එතනත් මන ධම්ම නොවිඥානයත් එක්ක තමයි ක්‍රියාකාරීත්වය තියෙන්නේ. ඇස කරනාසී දිව කය කියන කාරණාව ඉක්මවලා මනට විතරක් හම්බ වෙන කාරණාව අරූපය, ආකාශය, විඥානීය, අකඤ්ඤායතනෙ, නේව සංඥාස, නාසඤ්ඤා. අරූප රූපත් නැහැ. රූප හම්බෙන්නේ පටවි සංඥාවක් එක්කනේ හම්බෙන්නේ. ඒතර පටවි සංඥාව කියන කාරණාව ඒත් ඇස කන නාසය දිව කයට කියන මේ කාරණාවත් එක්ක තියෙන. එහෙනම් රූප සමාපත්තිය තුලත් ඇස කන නාසය දිව කය ඉක්මව වෙලා හම්බෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ කාමයන් ඉක්ම වෙලා කාමය ඉක්මවීම නම් කාමයේ ඉක්මවීම සමාපatti සමාධිය තමයි. නමුත් කාමයේ ඉක්මෙව්වට දැන් කාමයේ කියලා කියන්නේ රාගී සංකල්පයටනේ. ඇහැට රූපයක් වෙනාට පස්සේ සංකල්ප රාගයකටනේ කාමයේ කියන්නේ. කාමයේ ඉක්මවන. නමුත් කාමයේ ඉක්ම රසකරණාසි දිවකය කියන මේ කාරණාව ඉක්මවල නැන්නේ. එහෙනම් රූපයේ මන කියනකොට රූපාවචර සමාධියේදී ඒ කාරණාවත රූපී ස්වභාවයත් එක්ක අසකරණාසි දිවකයත් එක්කම සම්බන්ධතාවයක් තියෙනවා රූප සමාපත්තියත් එක්ක. අරූපයේ විතරයි අසකරණාසි දිවකය ඉක්මවල මනසට හම්බෙන කාරණාව. ඒක ඒක ඉක්මවල මිසක් පටිසමුප්පාදේ කතා කරනකොට නාම රූප ඉක්මෝ කියන්නේ තේරුම් ගන්නේ නාම රූප නිසා මනස කියලා ඒකෙන් විතරක් නෙමෙයි. හැම තැනකදීම ඒක තේරුම් ගැනීම තියෙනවා. අපි එහෙනම් අවසන් කරමු. හොඳයි අද දවසේදී අපි බුදුරන් වහන්සේ වදාළ උතුම් බුද්ධ වචන කිහිපයක් සාකච්ඡා කරලා අපේ ජීවිතයට වටිනා කියන පිනකුත් එකතු කරගන්න යුතුය. ඒ වගේම අද දවසේදී ඒ වගේම මේ අපි මේ ධර්මයේ හැසිරෙන්න මහන්සි අරන් ධර්මයේ තේරුම් ගන්න මහන්සි අරගෙන ශ්‍රද්ධාව ආදී මේ සියලු දේවල් මූලික කරගෙන රැස් කරගත්ත මේ සියලු පින් පළමුවෙන්ම අනුමෝදන් කරමු පින් කැමති සියලු දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ආයු වර්ණ සැප බල ප්‍රඥාව දෙත්වා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රකවන්නේ පින්වත්තුන්ට සලසත්වා සියලු දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු ඒ වගේම අප නමින් මිය ගිය සියලු මාළගී ඥාතීන්ට පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අපවත් යොදාලා කටකරුන්ද ඥානানন্দ ස්වාමීන් වහන්සේලා නිවී සැනසෙන්නට මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. රැස් කර ගන්නට දෙන සීල පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට, ලෝක ශාසනය සුරකින්න, දහම ඉස්මතු කරන, දහමේ හැසිරෙන මහ යතිවරයාණන්ට යගින් මේ වැඩ සිටින සිල්මෑණිවරුන් ඇතුළු සියලු දෙනාට මුතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ධම්මපාරමී ආරණ්‍ය සේනාසනීය කිරීම සඳහා මූලික උපකාර කර ධම්මපාරමී පදනමේ සිය සභාපතිතුමා ඇතුළු සියලු දෙනාටමත් ඒ වගේම නායක හමුදාපති වයිස් ඇඩ්මිරාල් සිරිමුවන් රණසිංහ මැතිතුමාට ඒ වගේම නිහල් රූපසිංහ මහත්මයාට ඒ වගේම රචිත ගුණසේකර මහත්මයා ආදී නාවික හමුදාවේ සියලු දෙනාට සේනාධීර මහත්මයා ඇතුළු සියලු දෙනාටමත් ඒ වගේම මේ සඳහා නන් අයුරුන් උපකාර කරපු සෑම සියලු දෙනාටම දෙසි දෙස් සියලු දෙනාටමත් අද මේ ධර්මයේ ශ්‍රවණය කරන්න පැමිණි ඔබ සියලු දෙනාටමත් ධර්ම දානයක් හැටියට සජීවීව මෙය විසිරුවා හැරීමට දායකත්ව දක්වු සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා තුනුරුවන් ගණන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණේ සැලසෙත්වා ගෞතම සාසනේ නිවිසනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කිසාදු කියලා පින් අනුමෝදන් වෙනවා